සල්පරේ පවත්තම් කරගන්න. දැන් අපි මූලික අවබෝධයක් ඇති කර ගැනීමයි සිද්ධ කළේ උදේ කාලය තුල තේරුම් කරගත්තා මේ බෞද්ධ ප්‍රතිපදාව විදිහට තථාගත සම්මා සම්බුදු කෙනෙක් අපට පැහැදිලි කරන්නට යෙදුනේ කුමක් සිද්ධ කරන්නටද කියන කාරණය. ඒ අනුව තේරුම් කරගත්ත දේ තමයි උපත නතර කර ගැනීම සඳහා උත්සාහ කිරීම තමයි අපට බුද්ධ ශාසනය තුළ කරන්න තිබෙන වැදගත්ම කාරණේ. උපත නතර කරගත්තේ නැතිනම් අපිට විවිධ භව ලැබෙන්නට පුළුවන්. ඒක සුගති භවයක් වෙන්නට පුළුවන්. දුගති භවයක් වෙන්නට පුළුවන්. සුගතිය වුවත් දුගතියක වුවත් ඔහුට දුක කියන එකෙන් නිදහස් වෙන්නට බැරි කමක් තිබෙනවා. එක්කෝ කායික දුක්ඛ ස්වභාවයන්, නැත්නම් චිත්ත ස්වභාවයේ දුක්ඛයන්, කායික පීඩා, නැත්නම් මානසික පීඩා කියලා මේ දෙආකාරයේ දක්වනවා. ඉතින් මේ ස්වභාවයන් ඒකාන්ත කොට සියලු සත්‍යකට උරුම වෙනවා. උප්පත්තිය හේතු කරගෙන. ඒ නිසා උපත නතර කර ගැනීමෙන් හැර වෙන කිසිදු ක්‍රමවේදයක් නැති වෙනවා දුකෙන් නිදහස් වෙන්න. දැන් අපි තේරුම් කරගන්නට ඕන අපි තේරුම් කරගත්තා ඒ වගේ මේ කාලේ උපත කියන්නේ මොකක්ද කියලා. ඒ අපි දැනගත්තා උපත යනු ආයතන ලැබෙන තැනක මේ ක්‍රියාත්මක භාවය කියන මේ සිත ඇතිවීම. කියන්නේ කර්ම රැස් කිරීමේ ස්වභාවය එහෙම නැත්නම් ක්‍රියා කිරීමේ හැකියාව ලැබෙනවා තමයි උපදිනවා කියලා කියන්නේ. හරිද? ඒක දැන් මෙන්න මේ උපත නතර කරගන්න නම් අපි මොකක්ද කරන්න ඕන කියන එක දැනගන්න. උපත නතර කරගන්න ඕන නම් කල යුතු දේ කුමක්ද? කුමක්ද කල යුත්තේ කියනමයි අපි තේරුම් ගන්නට ඕන. හොඳයි. දැන් අපි ඒක දල වශයෙන් අඳුරගත්ත මේ අවිද්‍යාව දුරු කිරීමක් කරන්න ඕන. ඒකට මොකක්ද මේ අවිද්‍යාව කියන එක අපි තේරුම් කරගන්නට ඕන. අන්නේ අවිද්‍යාව දුරු කිරීම කරන්නට අවශ්‍ය වෙන දේ. ඒකට අවිද්‍යාව නිසා තමයි Tamanට මේක සිද්ධ වෙන්නේ කියලා කිව්වට මොකක්ද ඔය අවිද්‍යාව කියන්නේ? අන්න ඒක දැන් තේරුම් අරගෙන ඒ අවිද්‍යාව දුරු කිරීම කරන්නට වෙනවා. හරිද? මොකද්ද අවිද්‍යාව කියන්නේ? මොහය කියන්නේ මොකක්ද? චතුරාර්ය සත්‍ය දැන් දන්නේ නැද්ද? දුකයි කියලා දන්නේ නැද්ද? එයි දුකට හේතුව දන්නේ නැද්ද? ඒක නම් දන්නේ නැහැ ඈ අරමුණ අරමුණ වැරදි විදියට වටහා ගන්න. මොකද්ද වැරදි? ඒ වැරදි තමයි මම. අරමුණ පිළිබඳව වැරදි වැටහීම තමයි මෝහය කියන්නේ අවිද්‍යාව කියන්නේ. මොකක්ද වැරද්ද? හ්ම්? සුබදේ සුබලතාව අසුබ දේ සුභයි කියලා ගන්නවා. ඒක වැරද්දක්. හා හරි. තව නිත්‍යයි සුභ සුඛ සුභ සුඛ හා ඉතින් සැපයක් තියනවා කියලා ගන්නවා. හරිද? ඒ සැප ස්වභාවය ස්ථීරව පවතිනවා කියලා ගන්නවා. සැප හොයන්නේ යන්නේ කොහොමද? නිවන් දකින්නකට මොනවා කරන්නද? නිවන් දකින්න දුක් විඳින්නද සැප විඳින්නද? නිවනත් සැපේ කවුරුත් සැපේට කැමති. බුදුහාමුදුර දාන සුඛ කාමානි බුහදානි. සැපේට කැමති. හරිද? ඒතර සැප කැමති කෙනා තමයි මේ සැප හොයන්නේ. හැබැයි එයා හොයනවා මේ සැප ලෞකික ස්වභාවයෙන්. නිසා ඒ ලෞකික සැපය ස්ථිරයි කියලා ගන්න. අන්න එහෙම ස්ථිර වූ ලෞකික සැපයක් නැහැ. සැපයක් තියෙනවා. හැබැයි ඒ සැපය తాවකාලිකයි. ඒ නිසා බුදුහාමුදුර දක්වනවා ඒක නිත්‍ය වෙන්නේ නැහැ. එඳා යමක් සැපයි කියලා හිතනවාද ඒ සැපය ස්ථීර වශයෙන් පවතිනවා කියලා. ආන කියනවා නිත්‍ය සංඥාව. ඒක සුබයි කියලා හිතනවා. ඒක වටින දෙයක්. ඒක සුබ දෙයක්. හොඳ ආකාරයෙන් පාත් කරගන්න පුළුවන් දෙයක් වෙනවා. ආන කියනවා සුබ සංඥා. ඒතර මේ සැපය කාටද තියෙන්නේ? සැප Tamanට කියලා ගන්න. හරිද? ඔය සැප කොහොම හොයන්නේ කාටද? මේ වෙනාලට අනුන්ට සැප දෙන්න දේවා කරන්නේ Tamanට සැප දෙන්න. ඈ අනුන්ට සැප දෙන්න. ඈ Tamanගේ සුඛ වේරණිය සඳහා තමයි මේවා කරන්නේ. ඒ හින්දා ඕම වතන්ට එනවා ආත්ම කියන දෘෂ්ටිය. මම මගේ කියන ස්වභාවය. මට සැප වෙදින්න මම මේවා කරනවා කියන ඔන්න ඔය ස්වභාවයට පත් වෙනවා. හරිද? ඔන්න ඔය විදිහට ඔය සංකල්ප ටිකට පොදුවේ කියන එක තමයි අවිද්‍යාව. මොනවාද එතකොට සැපයක් තියෙනවා කියලා ගන්නවා නම් ඒ සැප ස්වභාවය ස්ථිරයි කියලා දලකනවා නම් ඒ ස්ථිර වූ සැපය තුළ සුබ බවක් වෙනවා. ඒ සැපය මට පවත්ව ගන්න පුළුවන් කියලා යම් කිසි කෙනෙක් සලකනවාද ආන්ගේ සැලකීම තුළ පවතින්නේ අවිද්‍යාව එහෙම නැත්නම් මෝහය. හරිද? එහෙනම් ඔය මෝහයේ ඔය අවිද්‍යාවේ නෙවෙයිද දැන් මේ ජීවත් වෙනවා කියන අය සංසාරය තුල ගත කරන්නේ. තමන් සැප දේවල් ගන්න දුක් දේවල් ගන්න. ඒ ඉගෙන ගත්තේ රස්සාවල් කරේ විවාහ මේ දුක් විඳින්නද සැප විඳින්නද? ඈ සැප විඳින්න සැපයක් තියෙනවද නැද්ද? නෑ ඔව් නැත්තම් ඉතින් කොරයි ඔය. ඔකේ තියෙනවා එහෙම. తాවකාලිකව යාමන්ට අල්ප වූ ආස්වාදයක් තියෙනවා. බුදුහාමුදුරු වැදලිය උන දක්වනවා ආස්වාදයක් නැත්තම් මිනිස්සු මේකට ඇලෙන්නේ නැහැ. නැත්තම් ඒක නිය. තමන්ට එහෙම වෙන්නේ නැහැ. ආස්වාදයක් තියෙනවා. හැබැයි ඒ ආස්වාද වෙනුවෙන් බොහෝ දුක් ඒකාන්ත වශයෙන් විඳින්න. අප්ප ආස්වාදා කාමා කාමයේ ආස්වාදයක් නැහැ කියලා නෙවෙයි කියන්නේ ආස්වාදයක් තියෙනවා අල්පයි. හැබැයි ඒ අල්ප ආස්වාද වෙනුවෙන් මොකද වෙන්නේ? බහු දුක්ඛ බොහෝ දුක්ඛ බහු ආදීනෝ බොහෝ ආදීනව. දැන් ඒවා තමයි මම කෙටියෙන් ඔය පැහැදිලි කරේ. දැන් Tamanට ඔය කියන ආකාරයෙන් මේ ජීවත් වීමේ ආසාවෙන් ඉගෙන ගන්න වෙනවා. ඉගෙනගෙන තමයි රස්සා කරන්න වෙනවා. රස්සා කරනකොට දුකටපත් වෙනවා. අනුන්ගේ යටතේ ඉන්න වෙනවා. අනුන්ගේ බැනුම් අහන්න වෙනවා. නිදිමරාගෙන පාඩම් කරන්න වෙනවා විභාග ලියන්න වෙනවා තමන්ට බය සැකේ ඉන්න වෙනවා මේ ඔක්කොම මොකක් ඉඳලා ඔය වගේ. ඒතර ඔය මොකක් කරන්න තුනේ ගායි කියන්නේ කෙනෙක් ඔය කියන අර කැමැති භාවයේ අත්හැරියාන. කෙනේ ආසාව අත්හැරියාන ඉවරයි. එනි විභාග ලියලා පාස් වෙලා මම අර විදියට ඉන්න ඕනි මම මේ විදියට ඉන්න ඕනි කියන එක ඒකත් මොකද්ද? ආසාවද නැහැ. ආසාව. හරි. එනම් ආන් ඒවා ඔක්කොම අල්ප වූ ආස්වාද සහිතයි. හැබැයි බොහෝ දුක් ඒ අනුව උපදිනවාමයි. ඒක නවත්තන්න බෑ. අල්ප ආස්වාදයක් එනවා. අල්ප ආස්වාදයෙන් වෙනුවෙන් ගිහිල්ලා බොහෝ දුකටපත් වෙනවා. හරි? එහෙනම් ඕම් ඔය කියන ආකාරයට අපිට සලකලා බලන්න කිව්වා මේ தත්ත්වයන් ටික. අපිට ආස්වාදයේ අල්ප වූ මේ ලෝකයේ තියෙන දුක් ටිකම සලකන්න කිව්වා. ඒ සලකනකොට එයාට මොකද වෙන්නේ? එහි අනිත්‍ය ස්වභාවය, ස්ථීර භාවයක් නැති බව මේ ආස්වාදයේ වැටෙන්න ගන්න. ඒක මමය මගේය කියලා මට අවශ්‍ය විදිහට පවත්වා ගන්න කිසිදු ආකාරයක පාලනයක් කරන්න බැරි බව අවබෝධ කරගන්න කිව්වා. ආන් එතකොට එයා මේ ආස්වාදයට ඇලෙන්නේ ආස්වාදයෙන් ඈත් වෙලා මේ සත්‍ය අවබෝධ කරනකොට ඔහුට මේ ලෝකයේ මේ ස්වභාවයන් භාවිතා කිරීමේ උවමනාව අත්හැරෙනවා. උවමනාව අත්හැරෙනවා. අත අරින්න දෙයක් නැහැ. අත හැරෙනවා. පැහැදිලිද? එතකොට ඔය විදිහට මේ ලෝකය පිළිබඳවම සත්‍යය මේ මේ අවිද්‍යාවටපත් වෙනවා. එතකොට මෙන්න මේක අපි තේරුම් කරගන්න ඕනේ. ලෝකය කියලා. අපිට අරමුණු කරන්න පුළුවන් වෙන්නේ මොනවාද? ආයතන වලට ලැබෙන ඒවා විතරයි කියලා බුදුහාමුදුරුවෝ දක්වනවා. මම කොච්චර මේ ලෝකයක් තියෙනවා අරවා තියෙනවා මෙවුව තියෙනවා කියලා පරීක්ෂා කළා තමන්ට පුළුවන් වෙන්නේ ඇහැට රූප කියන එක හඳුනන විතරයි. තමන් දිව්‍ය ලෝකේ ගියා කිව්වත් බ්‍රහ්ම ලෝකේ ගියා කිව්වත් කොයිතන ගියත් තමන්ට ඇහෙන් රූප අඳුරනවා කියන එක හැර වෙන මොකක්වත් කරන්න පුළුවන්ද? බෑ. ඇහෙන් රූප දකින්න කියලා. කනේ ශබ්ද අහනවා හැර වෙන මොකක් කරන්න පුළුවන්ද? බෑ. නහයෙන් ගාන්ධ සෝඳ අඳුරනවා හැර වෙන මොකක් කරන්න පුළුවන්ද? බෑ. දිවෙන් රස අඳුරනවා විතරයි. කයෙන් ස්පර්ශ අඳුරනවා. මොලෙන් සිතු විලිය අඳුරනවා. නැත්නම් මතක් කරගන්න. සිතු විලිය මතක් කරගන්න එක. හරි. ඊට අමතරව මොනවා හෝ කාර්යයක් Tamanට කරන්න පුළුවන්. අඳුරන්න පුළුවන්. රූප ඇදිරීම සද්ද ඇඳිරීම, ගඳ ඇඳිරීම, රස ඇඳිරීම, ස්පර්ශය ඇඳිරීම, සිතුවිලි ඇඳිරීම කියන මේ ටිකට අමතරව කොතනක කියන්නේ දිව්‍ය ලෝකෙට ගියත්, භ්‍රම ලෝකෙට ගියත්, මනුෂ්‍ය ලෝකෙට හිටියත්, තිරිසන් ප්‍රේත අසුර තත්ත්වයකට වැටුණත්, නිරේ ගියත් Tamanට ඔය ටිකට අමතර වෙන මොනවත් අඳුරන්න පුළුවන්ද? බැහැ. හරිද? එහෙනම් දැන් ලෝකයම කියලා අපිට අඳුරන්න තියෙන්නේ මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතු, විලි කියන ටික. ඊට අමතරව තියෙන්න පුළුවන් ද ලෝකෙ මොනවද? තියෙන්න පුළුවන්. තිබ්බත් අඳුරන්න පුළුවන්. අඳුරන්නේ දෙයක්. හරි. එහෙනම් දැන් නিত্য වශයෙන්, සැප වශයෙන්, සුබ වශයෙන් මම මගේ කියන ස්වභාවයෙන් අඳුරන්නේ මොනවාද? ඕමය අරමුණු ටික. නිට්යයි, සැපයි, ආත්මයි, සුභයි කියලා සලකනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටික. ඔච්චරද? මම දැන් වින්දා කියලා කිව්වා නම් මොනවා හරි සැපක් වින්දා නම් ওই ටිකක් දෙක නෙවෙයි විඳින්නේ. දුකක් වෙනවා ඒත් ඔය ටිකත් එක තමයි දුක වෙන්නේ. සැපින්දත් ඔය ආයතන ටිකට ලැබෙන ආරමුණුත් එක්ක දුක විඳනවා. දුක විඳෙත් ආයතනවලට ලැබෙන අරමුණු ටිකත් එක. ඊට අමතරව මොකුත් තියෙනවද? නෑ. එහෙනම් දැන් අපිට ඇත්ත දැනගන්න ඕනිත් මොනවා ගැනද? ඔය ආයතන වලට එන අරමුණු ටික ගැන විතරයි. නේද? ආයතන වලට එන අරමුණු ටික ගැන විතරයි තමන්ට ඇත්ත දැනගන්න ඕනේ. එහෙනම් ඒ පිළිබඳව සත්‍ය නොදන්නාකම තමයි අපි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ කියන්නේ ආයතන වලට එන අරමුණු මොනවා හරි එකක්. Tamanට අපි හිතමු රූප පේනවා කියලා. මේ පෙනෙන දේ සුබ දෙයක්, ඒක සැප දෙයක්, ඒක ස්ථීර දෙයක්, ඒක මගේ කියලා යමෙක් හිතනවා නම් එතන තියෙන්නේ මොකද්ද? විද්‍යාවද අවිද්‍යාවද? අවිද්‍යාව. එතකොට දැන් මේ තාක්කල් Tamanට ආයතන වලට ලැබිච්ච අරමුණු පිළිබඳව Taman තුල පැවතුනේ විද්‍යාවද අවිද්‍යාවද? අවිද්‍යාව වර්ණ. එනිසා මේ අවිද්‍යාව දුරු කිරීම පහසු කාර්යයක් නෙවෙයි. හැබැයි බැරි දෙයකුත් පහසු නෑ. නේද? බැරි නම් බුදුහාමුදුරුවෝ කියන්නේ නෑ මේක කරන්න කියලා. පුළුවන්. හැබැයි පහසු නෑ කියන එක මතක. පහසු නෑ. තේරෙනවද? හ්ම්. එතකොට දැන් අහනවා තමන්ගේ කොහොමද මේ ආයතන වලට ලැබෙන අරමුණු ඔක්කොම පිළිබඳව අවිද්‍යාව දුරු කරන්නේ. කොහොමද දුරු කරන්නේ? කාය කාය අනුව බලන්න වේදනා වේදනා. එහෙම බැලුවම තමන්ට ලෝකයේ තියෙන අරමුණු ඔක්කොම ගැන අවිද්‍යාව දුර වෙනවා. සතිපට්ඨාන. සතිපට්ඨානේ කරාම ඔක්කොම ලෝකයේ පිළිබඳව තියෙන අරමුණු සියල්ලම අරමුණු වෙනවා කියලා. ආන ප්‍රශ්න පැහැදිලිද? හා. ඒක තමයි ලෝකයේ තියෙන රූප ඔක්කොම ගැන දැනගත්ත හැකිද තමන්ගේ කාය ගැන බැලුවා. හිතගෙන ලෝකය කියන්නේ ඇත්තද පංචස් පංචපාදානස්කන්ධ සහිත ලෝකය දිහා බලනකොට ආදි දැන් තමයි අවිද්‍යාව දෙන්නේ කොහෙද මොන හින්දාද අවිද්‍යාව දෙන්නේ ඒ පංච පංච පංචපාදානස්කන්ධයෙන් තියෙන තණ්හාව තණ්හාව මොන හින්දාද ඇලීම ගැටීම ඇලීම ගැටීම ඇති වෙන්නේ මොන හින්දාද හිතට එන අරමුණ හිතට එන අරමුණ මොනවාද දෙන්නේ ඒව කොහෙද තියෙන්නේ ඒ අවකාශයේද තියෙන්නේ? ඒ අවකාශයේද තියෙන්නේ? ඒක හිතේ තියෙන්නේ. හිතේ ඒ කියන්නේ අපාලම හිතයි කයයි වෙනස් කරන්න මේ කරන්න බැහැ නිසා. හරි. ඒ දෙක සාමාන්‍ය පුද්ගලයාගේ සිත කය එකටනේ. ඒක වෙන් වෙච්ච දාර තමයි වැඩේ හරියන්නේ. ඒක වෙන් වෙච්ච දාර තමයි. ඒ වෙන් කර ගන්න. ඒක තමයි වෙලා තියෙන්නේ. වෙන් කර ගන්න නැතුව ඉන්නේ. එයින් මම ඇහුවේ ඒක තමයි. මම ආන්නේ ඒක තමයි දැන් කිව්වේ. ලෝකේ රූප කියන ඒවා මේක හිතේ දින ඒවාද රූප කියන ඒවා බාහිරේ දිනනවා. ඒ ශබ්ද කියන ඒවා මේක හිතේ දින එකද පිටත් කියන එකද? දැන් තමයි ඔක්කොම හිතේ දිනන කරලා කොහෙද කියන්නේ? කොහෙද බුදුහාම හිතේ දිනනවා. හිතෙන් හදාගත්ත ලෝකයක් දිනනවා. හැබැයි රූප කියන ඒවා බාහිරේ නැත්තම් Taman දකින්නේ මොනවාද? දකින්නට විතක් හදාගත්තේ කොහොමද? ස්වාමීන් වහන්සේ සමාවෙන්න මට තේරලා දෙන්න. ආ තේරලා දෙන්නට වැරදි හිතලා මම කියාදෙන්නේ. රූපයක් දිහා බලලා ඒ රූපය ගැන මට එතන එහාට ඕනේ රූපයක් දිහා බලලා ඒ රූපය ගැන තමයි සැප බව හති කරගත්තේ ඒක ඇලීම හෝ ගැටීම ඇති කරගත්තේ රූපයෙන් ඉඳලා ඒක හිතේ ඇතිවෙන ඡායාව තමයි ඡායාව මොකක් හරි දෙන අරක තියෙන්න බෑ ඒක නැත්තම් කොහෙද ඡායාව හදාගන්නේ ඒක තියෙනවා නේද ඒක ඉතින් එන මොනවාගෙන්ද අවිද්‍යාව දුරු කරන්නේ ඉතින් සාමනාංශ මේ ඒ ඒ අපිට මුළු ලෝකෙම තියෙන අරමුණු අපිට අරමුණු කරන්න බැහැ. අරමුණු කරන්න බැරි නම් ලෝක විදුනේ කොහොමද බුදුහාම? ඒ බුදුරජාණන් වහන්සේ අපිට බෑනේ. ආ අපිට බැන්නම් අපි එහෙනම් බුද්ධ ශ්‍රාවකයෝ නෙවෙයි. බුද්ධ ශ්‍රාවකයෝ කියන්නේ. රහතන් වහන්සේලා කියන්නේ බුදුහාමර දැනගත්ත දේ ඒකාන්ත වශයෙන් ඒ විදිහට දැනගත්තා. බුදුන් සරණ යනවා කියලා එකක් අහලා දෙනවා. ආ මොකද්ද බුදුන් සරණ යනවා කියන්නේ? ආන් ඒක මට කියනවා. ඒකවල මම බලාගන්නවා. ඒක වෙලා නැද්ද කියලා තමයි. වෙලා ඈ බුදුන් ගන්න ගිහිල්ලාද? බුදුන් ගන්න ගිහිල්ලාද? ඔව් කොහොමද බුදුන් ගන්න ඒ ධර්මයේ කන්න ගන්නේ මම ඇහුවේ. මම ඇහුවේ බුදුන් තරණ යන විදියයි මම ඇහුවේ. දහම් තරණ ගැන මම වෙනම කතා කරන්නේ. ඒක ධම්මං තරණන්නේ. බුද්ධං තරණන්නේ මොකද්ද කියලා මම යන්නේ. මොකද බුදුන් දන්නේ හැම කෙනා ඇත්තටම බුදුහාමුදුරුවෝ කෙනෙක් සත්‍යය ඇති බුදුහාමුදුරුවෝ කරේ සත්‍යය ඇති ශ්‍රද්ධාවනේ මම සරණ යනවා කෙනෙක්වා ශ්‍රද්ධාව ඇතිවීම සරණ යාමයි දෙකක්ද එකක්ද ඈ සරණ යාම කියන්නේ අමෝ හැසිරීම ඈ අමෝ හැසිරීම ඒ අනුම හැසිරෙනවා හරියට හරි මොන අනුම හැසිරෙනවද දේශනා එතකොට ධම්මා කර්ණම් ගැටයන් කරනවා දෙකක් බෑ. එකක් මට ඕනේ බුදු කරන්න කරනවා. ඔය කිව්වෙන හරියම බුදුහාමුදුරුව කරපු විදියට හැසිරෙනවා. ඒකේ මාර්ගය. ඒකේ මාර්ගය කියන්නේ ධර්ම මාර්ගය. ඒ ධම්ම තරණගතය ගැනීම. මොන පිළිගන්නේ? පිළිගන්නවට කියන්නේ ශ්‍රද්ධාව කියලා විශ්වාසය. පිළිගැනීමයි වර්ණ යාමයි දෙකක්. ඒ පිට තබා. බුදුන් වහන්සේගේ තියෙන ගුණ හා හා හරියට හරි. බුදුහාමුදුරන්ගේ ගුණ තමන් ඇති කර ගන්නවා කියන එක විතරයි බුදුන් සරණ යනකොට. එහෙනම් මොනවද වෙන්න ඕනේ තමන්ට? තමන් අරහං වෙන්න ඕනේ නැද? සම්මා සම්බුද්ධ වෙන්න ඕනේ නැද? විද්‍යාචරණ වෙන්න ඕනේ නැද? ලෝකවිදු වෙන්න ඕනේ නැද? නෑ. වෙන්න ඕනේ. බුදුන් සරණ යනවා නම් බුද්ධ කීවේ අවබෝධයක් බුද්ධියක් එහෙම නැත්නම් ඥාණය නුවණ ඒ නුවණ පිළිටුවා ගන්නවා කියනවා බුදුන් සරණ යනවා. හරිද? දැන් මොකද කියන්නේ? බුදුන් සරණ ගිහිල්ලා? නෑ තමයි දෙකක් ගන්න කොහොමද? ඔය අම්මා නෙමෙයි ඔක්කොටවත් එක්ක හරි ඔය අම්මා කතා කරන්නේ හොඳයි. කවදාද කතා කරන්නේ මම උත්තර දෙන්න ඒක. ඒ ඉඳා ඒකාන්ත වශයෙන් බුදුන් සරණ ගියා නම් Tamanට බුදුහාමරගේ ගුණ මේ මේවා තමන් තුළ තියෙනවා කියලා දකින්නේ බුදු ගුණ කියන්නේ නෙවෙයි මම මේ කියන්නේ. බුදු ගුණ කියනවා නෙවෙයි බුදු ගුණ ඇති කරගන්න. බුදුන් සරණ ගියා නම් ආන් එයා ගාව ඔය ආબોධය තියෙනවා. එහෙනම් තමන් ලෝකවිදු වෙන්න ඕනද නැද? එහෙනම් මොකද කියන්නේ? රාතන් වහන්සේ නෙවෙයි සෝවාන් වෙන කෙනා ලෝකවිදු බව ලබා දෙන්න ඕන යම් මට්ටමකට. හරිද? අරහන් වෙන්න ඕන. සම්මා සම්බුද්ධ වෙන්න ඕන. එහෙම හැබැයි බුදුහාමුදුරගේ මට්ටමෙන් නෑ. තේරුණාද? බුදුහාමරගේ මට්ටමින් නෑ. හැබැයි ඊට වඩා යම් මට්ටමකින් අපිට ඒ ගුණය තියෙන්නේ. ඒකට යම් ආකාරයකට තමයි මේක අවබෝධ කරලා ඉවර වෙනකොට ඒ ගුණ ටික තියෙන්නේ. එහෙනම් මම ඇහුවේ යාගේ හින්දා තමයි එහෙනම් බුදුහාමුදුරුව ලෝක විදූද නැද්ද? ලෝක විදූද නැද්ද? මොකද්ද ලෝක විදූ කියන්නේ? ලෝකේම අවබෝධ කරගන්න. මොනවද ලෝකය ගැන අවබෝධ කරගන්නේ? මොනම දාපෝද කරේ මට ලෝක වල වැඩක් නැහැ ඔක්කොම ලෝකවල දන්නවා මම ලෝකෝත්තරේ වැඩ මම දන්නවා ලෝකෝත්තරේ වැඩ ඔක්කොම බණ අහලා බණ අහලා ඔක්කොම ලෝකවල නම් දන්නේ නැහැදී මම අහන්නේ ලෝක පිළිබඳ මොනවද දැනගත්තේ ලෝක විදූ කියලා කිව්වේ ඈ මොකක්ද විද්‍යාව සිරලෝක අනිත්‍යයි අනිත්‍යයි ඈ දුකයි අනාත්මයි ඈ සියලු ලෝකයේ ස්වභාවයන්ම සියලු ලෝකයන් ඔය කිව්වේ අරි රූප ලෝක කාම ලෝක කිව්වත් යවන්නේ රූප ලෝක අරූප ලෝක කියලා කියනවා එහෙම නැත්නම් කාම ලෝක කියලා කියනවා ඔය කියන කාම ලෝක රූප ලෝක අරූප ලෝක කියන මේ සියලු ලෝකයන් පිළිබඳව නැත්නම් සංස්කාර ලෝක සත්ව ලෝක අවකාශ ලෝක ආදී ඔය විදිහට එක එක විදිහට මේ ලෝක කියන මොන ලෝකයක්ද කරන්නේ ඔය සියලු ලෝකයන් ගැන මොනවද දැනගත්තේ ඒ සියලු தත්ත්වයන් අනිත්‍යයි ඒවා දුක්ඛයි, ඒවා අනාත්මයි, ඒවා සුභයි. ආන්න එක තමයි විද්‍යාව. හරිද? ඒතර කොහොමද ඒවා දැනගත්තේ? ඕනම තමයි තේරුම්පන්නේ. කොහොමද මේ ලෝකවල ඔක්කොම ගැන බුදුහාමුදුරු දැනගත්තේ? දැන් ලෝක විදි වෙන්නේ බෑ. කොහොමද? ඈ දැනගත්ත විදි කැඩි කැඩි කැඩි කැඩි කැඩි කැඩි විදි යන ස්වභාවය බැලුවා බැලුවද කොයි වෙන එකනේ හඳ එහෙම හඳ එහෙම කියලා බැලුවා හඳ කැඩි කැඩි විදි විදි යනවා ඇතුලේ ඇතුලේ ලේපා ඇතුලේ මොනවා බැලුවේ භූත එනවා භූත මට වැඩක් නැහැ ඔවා මට වචනේ වැඩක් නැහැ තමන් දැක්කද කියලා මං අහන්නේ කොහොම තමයි බැලුවේ? කොච්චර දුර බැලුවද? ලෝකේ කීයක් જાති ඉදිරියට බව කියන ආකාරයෙන් අනිත් වෙලා යනවා කියලා තමයි බැලුවේ. මොනවාද තමයි දාරිකේ? කොහෙද යන්නේ? හදගතිය කොහෙද දෙන්නේ? ඇතුලේ තියෙනක කවුද කිව්වේ? කවුද කිව්වේ? බැලුවා ඔය බැලුවා. කොහෙද තියෙන්නේ? මේ තියෙනකන් මම දන්නේ මේ තියෙනකන් මම දන්නේ. මේ තියෙනකන් මොනවද තියෙන්නේ? ඒ මගේ මගේ කය. ආ. ඒකේ තද ගතිය තියෙනවා. මොන තද ගතිය කියන්නේ? තද ගතිය කියන්නේ දැන් මොකක් හරි අල්ලන තද ගතිය තියෙනවා. ආ, අල්ලන තද ගතිය තියෙනවා. ඒක ඇතුලේ තියෙනවා. ඇතුලේ තියෙනවා. ඇතුලේ මොනවද තියෙන්නේ? අත්‍යවශ්‍ය බලන්න. අර ආනාපානසතිය විඳලා ඉන්න. ඇතුලේ මොනවද ඉතින් අත ගන්න බලන්න. අල්ලනකොට මේ තේරෙනවා කි ආනාපානසතිය මම වැඩක් නැහැ. ඇතුලේ රූප. ඇතුලේ මොනවද බලන්නේ? ආසස කය. ආසස කය ගැන කතා කරනවා. දැන් ඇතුලේ තියෙන ආසස කය ඇතුලේ තියෙනවද? හුස්ම එළියෙන් යන ඇතුලට ගියේ. ඇතුලේ තියෙන හුලං. දැන් හුලං අත ගාලා බලුවද? දැන් මොකද්ද දැන් කිව්වේ? පටවි කියන එක අත ගාලා බලනවා කියලා නේ කිව්වේ? ඒක වේගෙට. ඉතින් මම අහන්නේ නෙමෙයි උත්තර දෙන්න. ඉතින් මම මේ වේගෙ තමයි දැන් ඇතුලේ තියෙන ඒ තද ගතිය කොහොම තමයි ඇඳිරුවේ. ඒක අල්ලන්නේ බැරි තේරුණා. කොහොමද තේරෙන්නේ? දැන් බඩ වේගෙන් අඳුරගන්නේ කොහොමද? කොහොමද තේරෙන්නේ? තේරෙන්නේ වේදනාවෙන්. ආ ඒක පාර වේදනාවෙන් තේරෙනවා. නේ මන් දන්නේ මොනවා කරන්නද කියලා සාතර අපලත් එක්ක. අතගාලා බලලා යොමු ගියා. හෙට අනිත් වෙන ගම් ආවොත් නම් මම මොනවා ටිකක් කියලා දෙන්න නැත්නම් ඉතින් ඔය කොල්ලා තියෙන වැඩ මම දන්නවා දැන් ඈ ඈ පව් වැඩේ පව් වැඩේ තමයි පව් වැඩේ මෝඩ කමිටු නැතික ගන්න හරියට හරි ඔය අම්මාගේ අනිත් අයත් කතා කරනවනේ මෝඩ කම් ටික මම ඇරලා දෙනවා ඔය ඔක්කොගෙම කතා කරන කෙනාට අනිවාර්යෙන් හරියට බණ තේරෙයි කතා කරන කෙනා නිකන් හිටුනම බණ තේරෙන්නේ නැහැ මගේ ඒක ඇත්ත බුදුහාමුදුරන්ගෙන් බණ අහන්න ආපු අය ආවේ මේ බුදුහාමුදුර කියන එක ආවෙ ඉඳලා යන්නද? නෑ. ආවේ ඔක්කොම බුදුහාමුදුරත් එක්ක තර්ක කරන්න, බුදුහාමුදුරත් එක්ක විතර්ක කරන්න, බුදුහාමුදුර කියන්නේ එහෙම නෙවෙයි, මෙහෙමයි, මෙහෙමයි කියලා කියන්නේ. එහෙම කියලා කියලා අන්තිමට තර්ක කළ ඉවරනකොට බුදුහාමුදුර කිව්ව දේ හරි කියලා පිළිගන්න ගියා. දැන් ඔයා මෙතෙක් කල් කරේ මොකද්ද? ඔයා මොකක් කරේ නෑ දාදු පාදු කියලා ආගෙන ඉඳලා ගියා යන්නේ. තමන් හිතාගත්ත එක හරිද දන්නේ නැහැ, වැරදිද දන්නේ නැහැ. ඔය වෙලාව තියෙන්නේ ඔය මොකක්ද? තේන්න. එහෙනම් මම බෑ. එහෙනම් බෑ කියලා මම පස්සේ කියලා දෙන්නම් දැන්ට කියලා දෙන්න බෑ ඕක. ඒක හෙට එනකොට මම කියලා දෙන්නම් තමම අඳුරන්නේ නැහැ කියලා. දැන් කාරණේ ඒක නෙවෙයි. කාරණේ මෙච්චරයි තමන්ට ලෝකයේ පිළිබඳව අවිද්‍යාවක් තියෙනවා. ඒ ලෝකයේ පිළිබඳව අවිද්‍යාව දුරු කරන්න. තමන් වචන දැන ගැනීම නෙවෙයි ආબોධය. වචන තමන්ට කියන්න පුළුවන්. තමන්ගෙන් ඇහුවොත් තමන් කියයි දැන් ලෝකයේ සියල්ල නිට්ටයද අනිත්‍යද? ඈ ආ සැපයි දුකයිද? ආ ඒවා එතකොට ඔය කියන ආකාරයෙන් සුභයිද අසුභයිද? ඒවා ආත්මයිද අනාත්මයිද? එතකොට ඔය ඔක්කොමලා ඒ කියන්නේ රහත් වෙලා ඉවරයි. රහත් නෑනේ. ඉතින් සියල්ල අනිත්‍යයි කියලා දන්න කෙනා ඒ සියල්ල දුකයි කියලා දන්නවා නම් සියල්ල ආත්මයි කියලා දන්නවා නම් සියල්ල අසුභයි කියලා දන්නවා. ඊට හැරෙන්න විද්‍යාව පහළ වෙන්නේ නැහැ. ඒ වෙන ඔයාලට විද්‍යාව පාලනය ඉවරයි. මට ඔයාලට බණ කියන්න දෙන්නේ මම එනම් පස්සේ බණ අරගෙන ආගෙන මම බණ ටිකක් කියන්න. එහෙනම් ඔයාලට නම් බණ කියන්න මම දන්නේ නැහැ. ඒ දැන් රහතන් වහන්සේ තා මොකක් කියන්න ඕනේ? ඕනේ. හොඳ. ආය බණ අහලා බැලුවම මොන එක හරි කවන්නේ මොක වෙලා හරි මට කවන්නේ මොන වෙලා හරි මට කවන්නේ වෙන්න ඕනේ ඔච්චරයි. සියල්ල අනිත්‍යයි කියලා දැනගන්න ඕනේ. සියල්ල දුකයි කියලා. සියල්ල අනාත්මයි කියලා. සියල්ල අසුභයි කියලා දන්නවා. ඉතින් දැන් ඔයා ඒක දන්නවනේ. ඉතින් ඊට අම ඊට වැඩිය මොනවා කියන්නේ? බුදුන් ඈ දැනගත්තට ඒ යන ක්‍රියාත්මක වෙන්නේ. දාන්න දාන්නව නම් ඔය ප්‍රත්‍ය පලාපයක් තියන්නේ. දාන්නවා වගේ කියලා හිතාගෙන ඉන්න. හරි. දාන්නවා කියලා හිතාගෙන ඉන්නවා තමන් දාන්නවා නෙවෙයි තමන් අනිත්‍යයි දෙකයි කියලා ඔය කියන ආකාරයෙන් කියනවා විතරයි ඒක අහලා තමන් දන්නවා. අනිත්‍යයි කියලා අහලා දන්නවා තමන් අනිත්‍යද කියලා හොයලා බලුවා. ඈ හොයලා බලුවා. ඔය කවුරු හරි කියන හින්දා කියන දෙයක් කිය කියා ඉන්නාම සක තමයි හොයලා බලුවා කියලා අහන්නේ. ඈ බලුවා. නෑ. හරි. හොයලා බලුවේ නෑ. ආ මේක තමයි ප්‍රශ්නේ. Tamanට වෙලා තියෙන්නේ ඕක මොකයි? Taman අහලා ඔව් ඔක්කොම මහනිත්‍යයි කියලා කිය කියා ඉන්නවා. හැබැයි අනිත්‍යයිද කියලා දන්නේ නැහැ. හරි. අනිත්‍යයි කියන එක එහෙම දෙන්නේ නැහැ. දැන් මම කියන්න මේ උදාහරණ. හරිද? මම ඒක උදාහරණයක් අනුව මට කියන්න ඔය අය කියන අදහස් මොකක්ද කියලා. ඔන්න කෙනෙක් අපි හිතමු කෙනෙක් ඉන්නවා එයාට එයාට හොඳට අපිට සමීපයෙන් එයා ඉන්නවා. එයා ඉන්න වෙලාවේ මොකක් හරි වෙලා අපි හිතමු එයාට ඔන්න පාරේ යනකොට හරි වාහනයකට හැප්පිලා එයාගේ ඔන්න කකුල කැඩෙනවා. හරිද? දැන් කකුල කැඩිලා එයා ඔන්න වේදනාවේ දුකේ ඉන්නවා කකුල දැන් ওই කියන ආකාරයෙන් ප්ලාස්ටර් දාලා අරම මේවා කරලා ඈ ලෙඩ හොඳ වෙනකන් ඉන්නකොට දැන් ඔයාලා ගිහිල්ලා හම්බෙච්චාම එයාට කියන්නේ කොහොම සිද්ධ වුණාම ඒක කියන ආකාරයට ඒක අනිත්‍ය දුක්ඛ නිසා සිද්ධ වුණාද නিত্য සැප නිසා ඒක සිද්ධ වුණාද දැන් ඔය කකුල කැඩිලා තුවාල වෙලා ඒ ඉන්න වෙලාවේ ඒක උනේ හරිද? ඒක උනේ මේ ලෝක ධර්මතාවයේ ස්වභාවය නিত্য සැප හින්දාද අනිත්‍ය දුක හින්දාද? අනිත්‍ය නිසා දුක් නිසා හරිනේ? හරිද? ඒකනේ දැන් ඔයාලා කියන්නේ ඔය මම කක්කේ මැරෙනවා, ලෙඩ හැදෙනවා, එයාට තුවාල වෙනවා, අනතුරු වෙනවා, ඒ වගේ ඔය කියන ආකාරයෙන් වෙන්නේ නিত্য හින්දාද අනිත්‍ය හින්දාද? ඈ? අනිත්‍ය නිසා සාමාන්‍යයෙන් කියන්නේ අර තමන් එහෙම වුණා ඕක අනිත්‍යතාව ඕක හැටිවමයි ඕක ලෙඩ හැදෙනවා වයස යනවා ඔය අය මැරෙනවා ඕකට අඬන්න ඕනේ වැළපෙන්න ඕනේ කියන්නේ කියන්නේ නැද්ද? කියනවනේ. හා. හරි. දැන් ඔන්න එහෙම ඉන්න කෙනා ඔය කියන ආකාරයෙන් හරිද? කකුල හොඳ වෙලා තනීප වෙලා එයා දැන් ගෙදර එනවා. හරිද? එතකොට ඒක සුභාවිද ඒක අසුභාවිද? හොඳ වෙන එක හොඳද නරකද කියලා අහන්නේ. දුකයිද සැපයිද කියලා. හැබැයි. එතකොට මේ ඔය ලෙඩ හොඳ වෙලා ආපුහම ඔයාලා කියනවාද අනේ ඔයාගේ ලෙඩ හොඳ වෙලා ආපු එකත් ඕකත් අනිත්‍ය තමයි අනේ ඕකත් කොහොම තමයි වෙන්නේ කියලා එහෙම කිව්වද? ඈ? ආ දැන් ලෙඩ හැදෙන එක සැපද දුකද? ආ ලෙඩ හොඳ වෙන එක ඇයි එහෙම වෙන්නේ? ආ ඒකත් අනිත්‍ය නිසා නම් තමයි. එහෙනම් කරල් දැන් කිව්වේ ඒකට කවුරු හරි ඔය කෙනා ආකාරයේ ළමයෙක් හම්බෙච්ච අනෝක අනිත්‍යයි කියලා. ඉතින් දන්නවා කියන්නේ මොකද දන්නේ? කියන්නේ කියන්නේ ඒක තමයි දන්නේ. ඔය කෙනා ආකාරයෙන් කවුරු හරි විභාග පාස් වෙච්ච ලේ කියන්නේ බලන්නේ ඕකත් අනිත්‍යයි කියලා. කාටවත් අත්තාව හම්බෙච්ච ලේ කියන්නේ ඕකත් අනිත්‍යයි කියලා. ඇත්ත කතාව ඒක. හරි. මොකක්ද අනිත්‍ය වෙනවා කියන්නේ? දෙවිත தත්ත්වේ නැති වෙලා යනවානේ දෙවිත தත්ත්වේ වෙනස් වෙනවා කියන ස්වභාවයකට ඇති වෙනවා නම් ආන්ගේ தත්ත්වය වෙනස් වෙලා වෙනත් தත්ත්වයක් ඒකට කියනවා අනිත් වෙනවා. ඉතින් ලෙඩ හොද වෙනවා කියන්නේ අනිත්‍යයි. ලෙඩ හැදෙනවා කියන්නේ අනිත්‍යයි. හරිද? කෙනෙක් මැරෙනවා කියන්නේ අනිත්‍යයි. උපදිනවා කියන්නේ අනිත්‍යයි. ඉතින් කාටද මම කිව්වේ? ඔබලා මම කිව්වේ අනිත්‍ය දන්නෙත් නැහැ කියලා ඔය හැරි. අනිත්‍ය දන්නවා නම් ওই ප්‍රශ්න එකක් අතියෙන්නේ. හරිද? හැබැයි අර අනිත් පැත්තේ ඒවා වෙනකොට නිකන් ලෙඩ හැදෙනකොට, දීරණකොට, මැරෙනකොට, වාදිත යනකොට ඕපැති තියෙන අනිත්‍ය දුක්ඛය කියනවා. අරව හොඳ වෙනකොට අනේ සෝක් අනේ සපයි අනේ කියලා ඒවට කියනවා. ඒක හරිද එතකොට? ඈ? ඒක හරියන්නේ. ඒ කියන්නේ ඔයා හරියට තේරුම් ගන්න ඔය අනිත්‍යතාව. අනිත්‍යතාව තේරෙනවා නම් කෝකත් එකයි අනිත්‍ය කියන්නේ ඇත්ත ඇත්ත හැම තැනකටම ඇත්ත වෙන්නේ. හරිද? එක තැනකට ඇත්ත තව තැනකට බොරු වෙන්න විදිහක් නැහැ. හැමතැන ඒදීම ඔබ එක ස්වභාවයක්. හරිද? ඒ ඉන්දියදී ඔබ තේරිලා නැහැ. තේරිලා නම් ඉතින් ඔහොම ඉන්නේ නැහැ. තේරුණා නම් ඒකාන්තයෙන් ඒ අය rahat වෙලාමයි. හරිද? දන්නවා වගේ ඉතින් ඉන්න පුළුවන්. දන්නවා කෙනේ ස්වභාවයයි දන්නවා වගේ ඉන්න එකයි දෙකක්. අර කියනවනේ ගුණා වගේ ඉන්න එකයි ගුණා කියන එකයි දෙකක් දෙකක්. ඈ? දෙකක් නේ? ආ ah, දැන් ඔයා කොයි වගේද ඉන්නේ? ඈ? ගොනාට ගන්න? ගොනාට ගන්න. දන්නවා වගේ. ආ එහෙනම් දැන් ඔය කියන කාරණේ වැඩක් නැහැ. දැන් ඔක අපි දැනගන්න ඕන දේ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභතාවයේ ලෝකය ගැනම දැනගන්න ඕනේ. හරිද? එතකොට ඔය අනිත්‍ය දුක්ඛ අනාත්මතාවයේ ලෝකේ ගැනීම දැනගන්නේ කොහොමද? කියන එකයි ප්‍රශ්නේ. ලෝකය ගැනම දැනගන්න ඕනේ. හේතුව තමන්ට අවිද්‍යාව යම් තැනක ඉතුරු වුණොත් ඒකාන්තයෙන් මොකද වෙන්නේ? අවිද්‍යාව ඉතුරු වුණොත් ඒක අනුව තමන්ට කර්ම රැස් වෙනවා. ඒවා භවයක් හදනවා. මොකද උපදින්නේ මොනවා හින්දාද? උපදින්නේ අවිද්‍යාවෙන් යුතුව කරන කර්මයෙන්. හරිද? ওই කාර්යය ටිකක් තමන්ට කියා දෙන්න වෙනවා. හැබැයි මේක පටල ගන්න එපා, වරද්ද ගන්න එපා. හරියට තේරුම් කරගන්න ඕනේ. එතකොට උපදින්නේ අවිද්‍යාවෙන් යුක්තව කරන කර්ම ස්වභාවය නිසා. මොකද බුදුහාරෝ දක්වනවා කම්මස්ස කෝම් හි කම්මදායා දෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණා යංකම් මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සති. භවයේ සකස් වෙන මොනවා හින්දාද එතකොට? කර්ම ස්වභාවය නිසා. ඒතර කාගේ කර්මද? තමන්ගේ කර්ම. මොනවාද ওই කර්ම කියන්නේ? කුසල අකුසල. කොහෙන්ද ඒවා කරන්නේ? කයෙන් වචනයෙන් සිතේ. සිත කය වචනය කියන ద్వාර තුනක් තියෙනවා. තුන් දොර කියලා අපි කියනවා. ඒ ద్వාරත්‍රයෙන් කරන වැඩ තමයි කර්ම කිව්වේ. හිතනකොට එතකොට මොකද්ද වෙන්නේ? චිත්ත කර්ම නැත්නම් මනෝ කර්ම කියලාත් ඒකට කියනවා. කතා කරනකොට වාචී කර්ම, ක්‍රියා කරනකොට කාය කර්ම. කොයි වෙලේද ඒවා කරන්නේ? ඈ? කොයි වෙලේද? හැම වෙලේම කරන්නේ නැහැ. හැම වෙලේම කරත් එහෙම ඉඳගෙන යන්නේ මම නැතිව. අවදියෙන් ඉන්නවා. අවදියෙන් ඉන්නවා කියන්නේ? සිහියෙන්. සිහියෙන් ඉන්නවා කියන්නේ මොකද? ඈ? සිහියෙන් ඉන්නවා, අවදියෙන් ඉන්නවා කියන වචනේ ඔක්කොම හරි. ඒක වෙන දේ මොකද්ද මට කියන්නේ? හරියට කියන්නේ මට වෙන දේ. අරමුණු අරමුණු දැනගන්න. අරමුණු දැනීම. ඒක තමයි මම අර උදේ කියලා දුන්නේ. මේ ආයතන හයක් ගැන කතා කරේ මට ඕම් ඔය අවශ්‍යතාවය මත. අරමුණු දැනගන්න වෙලාව. ඒතර අරමුණු දැනගන්නේ කොහෙන්ද? ආයතන වලින්. එහෙනම් ආයතන වලට අරමුණු දැනෙන අවස්ථාවල තමයි සිහියෙන් ඉන්නවා. එහෙම නැත්නම් Taman යමක් හඳුර ගන්නවා දැන ගන්නවා කියන ඒ ආකාරයෙන් අවදීන් ඉන්නවා කියලා කියන්නේ අරමුණු දැනෙනවා. ඒතර දැනෙන අවස්ථාවේ තමයි මොකක්ද කරන්නේ? හිතනවා කියන වැඩේ කරන්නේ කතා කිරීම කරන්නේ ක්‍රියා කිරීම කරන්නේ. දැනෙන්නේ නැති වෙලාවට ගන්න පුළුවන්ද? දැනෙන්නේ නැති වෙලාවට වෙන්නේ නැහැ. ඒ දැනෙන්නේ නැති වෙලාවට කර්ම කිරීමේ හැකියාවක් කාටවත් නැහැ. කර්ම සිද්ධ වෙන්නේ නැහැ. තේරුණාද? ඒ නිසා නිින්ද ගිහිල්ලා හිටියාම යාට කර්ම වෙනවද? සිහි නැතුව හිටියාම කර්ම වෙනවද? නෑ. එහෙනම් කර්ම සිදු වෙන්නේ කොහොම හිටියොත්ද? සිහියෙන් ඉන්නකොට. ඒතර එහෙම සිහියෙන් ඉන්නකොට කර්ම සිදු වෙන්නේ මොකක් හින්දාද? ඔව් ඒ අරමුණ පිළිබඳව අවිද්‍යාව හින්දා සිදු කරන කර්ම ඔක්කොම මොකද වෙන්නේ? කුසල්ද අකුසල්ද? අවිද්‍යාව තියනවා නම් අවිද්‍යාව කියන්නේ මොකද්ද? මෝහය කියන අකුසල ධර්මතාවය. ප්‍රමෝහයෙන් යුක්තව යමෙක් ක්‍රියා කරනවා නම් කතා කරනවා නම් හිතනවා නම් එතකොට ඒ කර්ම මොකද වෙන්නේ? කුසල්ද අකුසල්ද? අකුසලයි. දැන් අකුසල කර්මයක් කියන්නේ නම් මොකද්ද වෙන්න ඕනි? ලෝභය, දේශය, මෝහය කියන මෙන්න මේ ධර්මතා මොනවා හරි තියෙනවා. තුනෙන් ඕක තිබ්බත් එච්චරයි. ඒක මොකද්ද වෙන්නේ? අකුසලයි. හරිද? එහෙනම් කුසල වෙන්න නම් මොකද වෙන්න ඕනේ? අලෝභ වෙන්න ඕනේ. අද්වේෂ වෙන්න ඕනේ. අමෝහ වෙන්න ඕනේ. එහෙනම් කොතනක හරි යන්තම් හරි මෝහය තියෙනවා නම් ඒක ඔය කියන ආකාරයෙන් Tamanට නිවන් දකින්න උදව් වෙනවද? නෑ. පැහැදිලිද ඒක? ඒ කියන්නේ ඒකාන්ත වශයෙන්ම කිසිම තැනක මෝහයක් නැති බවට පත් වුණොත් විතරයි එයාගේ උප්පත්තිය නතර වෙන්නේ. එනිසා හොඳට තේරුම් කරගන්න ලෝභ දේශ මෝහ කියන අකුසල ධර්මතාවයන්ගෙන් යුක්තව යමෙක් හිතනවා නම් කතා කරනවා නම් ක්‍රියා කරනවා නම් ඒවා ඔක්කොම භවය සඳහා හේතු වෙනවා අකුසල හරිද එතකොට තමන් ආන් ඒ தත්ත්වය හොඳට තේරුම් කරගන්න ඒතර ඒක වරදවා ගත්තොත් එහෙම මට කරන්න දෙයක් නැහැ මොකද කෙනෙක් නිවන් දකින්න නම් කරන්න ඕනේ මොනවද එතකොට කුසල්ද අකුසල්ද ඈ කුසල්. මතර කුසල් කියන්නේ මොනවාද? ලෝභය තියෙන්න බෑ. දේශේ තියෙන්න බෑ. මොහේ තියෙන්න බෑ. හරිද? එහෙම තියෙනවා නම් ඒ අවස්ථාවේ, ඒ කියන්නේ හිතන අවස්ථාවේ, කතා කරන අවස්ථාවේ, ක්‍රියා කරන අවස්ථාවේ ඒවා ඒකාන්තයෙන්ම අකුසල වෙනවා. ඒවා නැවත උපදින්න හේතුවක් වෙනවා. පැහැදිලිද? දැනන. දැන් කවුද ඔක දැනගන්න ඕනේ? තමයි. අතර බුදුහාමුදුරුවෝ පදාරන්නේ ඒකයි සබ්බ පාපස්ස අකරණ සියලු පව් නොකරන. ඒ කියන්නේ පව් කියන්නේ මොනවද එතකොට? ලෝභය ඇති වෙන ඒවා, දේශය ඇති වෙන ඒවා, මෝහය ඇති වෙන ඒවා පව්. කුසලස්ස උපසම්පදා. මොනවද කරන්න කිව්වේ? කුසල. ඒක මොනවද කුසල කියන්නේ? අලෝභ, අදේශ, අමෝහ. දැන් තමන් ගාව වැඩිපුර තියෙන කුසල් දකුසල්ද? නා? තමන් ගාව මේ වෙනකොට හා මේ දක්වා අද දවසේ නිකන් කියමු මේ අද දවස දක්වා උපන්දා ඉඳන් අද දවස දක්වා තමන් ගාව වැඩිපුර තිබිලා තියෙන්නේ කුසල කර්මද අකුසල කර්මද ඈ ඈ දෙකම දෙකම තියෙනකොට මම දන්නවා ඒක තමයි වැඩිපුර කොහොමද කියලා හරි දෙකම කොහොමද කරනවා අනිවාර්යයෙන් ඈ වැඩි කොහොමද ඈ ආ දැන් නම් ගොඩක් කුසල් කියලා හිතාගෙන නැති ඈ අනිත් ඔය කිව්වට ඔය කියන ආකාරයෙන් දවල්ට කෑවේ ආසාවෙන්ද දරහින්ද ඈ තමන් කන කෑම තුල රහට තිබුණ නැත්නම් කෑවේ ආසාවෙන්ද දරහින්ද කියලා හිතනවා ඔව් ගානක් නැහැ ගානක් නැත්නම් හොඳයි ඒ වුණාට වැඩි හරියක් වෙන්නේ ආන් එහෙම එතකොට තමන් කොච්චර නෑ නෑ කියලා කිව්වත් තමන් ගොම් ওই කාරණේ හොඳට තේරුම් කරගන්න. gedara ඉන්නා තාක්කල් ඉන්න වෙන්නේ ඔය ආසාව සාතරහ කියන ලක්ෂණ දෙක බලවත් කරගෙනද නැද්ද? ඈ? හරිද? එහෙම නැද්ද? ආසාවෙන් විදියට ඉන්නේ. ඈ? එහෙම නැද්ද? මොකද කියන්නේ? දැකම නැත වෙන්න පුළුවන්. කොහොමද වෙන්නේ? වැඩි ආසාවක් ආ වැඩි ආසාවක් නැති හිටිය ගා ඒක හරි වැඩි ආසාවක් නැති චුට්ටක් ආසාවක් තියෙනවා. ඒ කියන්නේ වැඩිපුර වැඩිපුර ටීවී එක බලන්නේ චුට්ටක් බලලා. ඈ ආ බලන්නේ නැතුව හිටියගේ. ආ ඒක තමන්ට උයන්නේ නැතුව හිටියගේ. ආ උයන්නේ නැතුව. උයන්නේ නැතුව ඉන්න බෑ. එහෙනම් ටිකක් උයාගන්න. ඒ උයන වෙලාවට තමන් ඔය ඔය කියන ආකාරයෙන් හොද්දට ලුණු දාන්නේ, මිරිස් දාන්නේ, ඔය කියන ආකාරයෙන් එකක් දාන්නෙම නැතුව හිටියගේද නැත්නම් දාන්න වෙනවා. ටිකක්. ආ ටිකක් දාන්න. කාට වගේ විදිහට දාන්න ඒක. ඈ කාට වගේ විදිහට දාන්න ඒක. ආ ඕන ආපමණ කාටද ඒක ඕනේ? ඒක තරහක් මොකුත් නැහැ සල්ලා. ඈ තරහක් මොකුත් නැහැ ආසාව තියෙනවා. ආසාව. දැනි ආසාව. ඉතින් අලුතෙන් නෝදා කණේකෙන් තියෙන්නේ. ඈ ඒක සාමාන්‍ය විදිහට. ආ සාමාන්‍ය තමයි මාත් අහන්නේ. සාමාන්‍ය විදිහට හරි ඔය කියන ආකාරයෙන් Taman දානවා කියන්නේ ඕන ප්‍රමාණයට ආසාවද නැද්ද? ආසා ප්‍රමාණයට නෙවෙයිද දාන්නේ වෙන කාට හරි ආසා විදිහට දාන්නේ. දාන්න ඕනේ ගාන. දාන්න ඕනේ ගාන කාටද දාන්න ඕනේ ගාන තියෙන්නේ කන්නේ කවුද? ඈ? තාම ඈ ඒ ඉඳින් ඔය නෑ නෑ නෑ කිව්වට ඕක තමයි හැටි ඉතින්. ගෙදර අතු ගෑවත්, ගෙදර තමන් කර්ටන් දැම්මන්, ගෙදර පාට ගෑවත්, ගෙදර සුද්ධ කරත් ඔය කියන ආකාරයෙන් බඩු මුට්ටු ඇහිරුවත් අවුරන්නේ කාටවද? තමන්ට විදිහට. මම ඒක කරන්න එපා කිව්වේ. බලන්න දෙන්න බෑ තමයි ඒක මම කියන්නේ. ඒක කරන්න නැතුව ඉන්න බෑ. මම අවබෝධ කරනවා කියන්නේ. ආදායද ගියන්නේ නැතුව කරන්න පුළුවන් වැඩ කියන්නකො ගන්න මම. වතාවක් කියලා ගන්න. ඈ? ජීවිතේ වතාවක් කරන්න ඕන නම් මහාන වෙන්න. ගෙවල් වල වතාවක් නැහැ. පන්දල් වල වතාවක් තියෙනවා මේ පන්තල අතු ගෑවට ඔය කියන ආකාරයෙන් ගෙදර අතු ගන්නකොට වතාවක් කියන්නේ නැහැ. ඇයි ඒක එහෙම කියන්නේ නැද්ද? ඒ කියන්නේ අපිට නොකර නිකන් ඉන්න පුළුවන්. ඔයාට නොකර නිකන් ඉන්න බෑ. අපිට පුළුවන් පාන්දර අතු ගන්න තු නිකන්. ප්‍රශ්නයක් තියෙනවද? ඈ අපිට පුළුවන් මේ සිවුර හොදන්න නැතුව අඳින්න. ප්‍රශ්නයක් තියෙනවද? කන්නේ නැහැ. දැන් ඔයාට පුළුවන් දුක හොදන්න නැතුව සුමානක් අඳින්න. බෑ. මොකද බැරි? ඉතින් පිරිසිදු ඉන්නවනේ දැන් මම අපිට පිරිසිදු. යම එන්නත් මාසයකට මම මේක හොදලා නේ. ඒ මොකක්ද තිබන්නේ? ඉතින් අපිට සිදුද? අපිට සිදුයිද? ඈ? බෝධාංග කියලා තියෙන බව මම දන්නවා ඉතින්. ජීවරේ හිට වැලක් තියලා වාක්‍යෙට ගේ වුණා සුද්දෙට තියෙන එක ඒක හිත හරියට තියාගන්න. වගේනේ. දැන් මොකක්ද මේක තියෙන ප්‍රශ්නේ? ආතේ බන්නේ ගන්න. ආසාව වැඩි තියාගන්න. ආසාව ආසාව ඇත්තේ නෑ අපිට කොහොමද? පිළිසු දෙන්න ඕන කියලා ආසාවක් නෑ. අපිට දෙන්න ඕන කියලා ආසාවක් නෑ. ඇයි? ආන්නේක තමයි ඔය තමන්ගේ තන තමන් කොච්චර හිටියත් ආසාව නැහැ කියලා තමන් දන්නේ නැහැ ආසාවෙන් ඒක කරන්න කියලා. හරිද? ඒකයි වෙලා තියෙන්නේ. ආන් එක තමයි බුදුආර කිව්වේ ඔය ආසා කරන තැනින් අයින් වෙනකන් Tamanට තේරෙන්නේ නැහැ ආසාව තිබ්බද නැද්ද කියලා. ආන් එක තමයි සීලය රැකලා බලන්න කියලා කියන්නේ බුදුආර. මොකද්ද ඔය සීල රකින්න කියන්නේ? හ්ම්. සීල රකින්න කියන්නේ ඕම් ඔය ආසාවෙන් කරන වැඩ අත්හැරලා Tamanට කොච්චර කාලයක් ඉන්න පුළුවන්ද කියලා Taman බලන්න. ජීවිතාන්තය දක්වා ඉන්න පුළුවන් නම් ප්‍රශ්න ඉවරයි. හරිද? ඕගොල්ලන්ගේ ආදාය. තමන් දරුවා ගැනද, ස්වාමියා ගැනද, ගෙදර ගැනද, අනිත් වැඩ පොළවල් ගැනද ඒවා කරන්න යන්නේ මොනවා හිතද? යුතුයකම්. ආ යුතුයකම්. කාටද යුතුයකම්? ඉවර යුතුයකම් කරන්න කාටද? යුතුයකම් ඉස්තකම්. ඔව් යුතුයකම් කරන්න තියෙනවා. ලෞකික පැත්ත එකක්, ලෝකෝත්තර පැත්ත එකක්. කොයි පැත්තට යුතුයකම් කරන්නේ? ලෞකික පැත්තට කියලා තියෙනවා, ලෝකෝත්තර පැත්තට කියලා තියෙනවා, දෙකක් තියෙනවා කියලා මම කියනවා. කොයි පැත්තද කරන්න ඕනේ කියලා මම අහන්නේ. ඈ? ලෝකෝත්තර ලෝකෝත්තර පැත්තට කරනවා නම් ගෙදර ඉඳන් කරන්නේ කොහමද? 100 100 ඔරයි. ලෝකෝත්තර පැත්තට කරනවා නම් ඇත්ත උගන්නන්න දෝනි බොරු උගන්නන්න දෝනි. ඒ අයට අනිත්‍ය දුක අනාත්මතාවය කියලා දෙන්න ඕනේ නිත්‍ය සැප දුක භාවය කියලා දෙන්න ඕනේ. මොකක්? ලෝකෝත්තර පැත්තට කියලා දෙන්න ඕන නම් ලෝකයේ අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව, අසුභ බව කියලා දෙනවා නම් ඔන්න යුතුයකම කරනවා. හරිද? නිත්‍ය සැප සුභ සංඥාවන් පවත්වන්න කියලා දෙනවා නම් ඒ කියන්නේ ලෞකික පැත්ත කියලා දෙනවා. දැන් කියලා දුන්නේ මොනවාද? ලෝකෝත්තර එක යාදුනා ලෝකෝත්තර එක. දැන් දරුවන්ට කිව්වේ විභාගේ පාස් කළා වැඩියෙන් හොඳට ඒ කියන ආකාරයෙන් ලකුණු ආරං අපිට වඩා හොඳට සැපට ජීවත් වෙන්න කියලාද ආඹ අපි වගේ ඉන්න එපා. ඔබ ගිහලා මහාන වෙලා ඔය කියන ආකාරයෙන් විවාහ වෙන්න එපා, දරුවෝ හදන්න එපා, රත්තාවල් කරන්න එපා, ගිහලා මහාන වෙලා ඔය කියන ආකාරයෙන් නිවන් දකින්න කියලාද කිව්වේ? ගෙදර ඉඳන් තව ටිකක් සැප විඳින්න කියලාද කිව්වේ? දැන් කියන්නේ ඈ? දැන් දැන්වත් කියලා දෙනවා නම් දැන්වත් අදවත් එකන් ඉන්න බෑ උන් ටික මෙහෙ කොයිකම බොරු කියන්නේ දැන් Taman නිවන් දකින්න එනවා උඹලා ඕන එකක් කරගෙන මම නිවන් දකින්න උඹලාට මම පස්සේ යුතුයම් කරන්න අනිත්‍ය බව කියලා දෙනවා අනිත්‍ය බව කියලා දෙනවා නේද මේ එකන් ඉඳි අනිත් බව කියලා දෙනවා හ්ම් ආන්ගෙන වැඩි එහෙනම් තේරුම් කරගන්න තියෙනවා මම මට ඕනි කියා දෙන්න විතරයි තේරුම් කරගන්න තමන් කොච්චර උත්සාහ කළත් ඔය ආසාව කියන එක මොන ක්‍රමයෙන් හරි එක එක වචන කියයි. ඒ වචන එක එක වදාගෙන ඔය ආසාව පවත්වා ගන්න දඟලන එක තමයි ඔය කරලා තියෙන්නේ. යුතුයකම ඔන්න එක වචනයක් එකට වගකීම ඔය තව වචනයක් ආසාවට රාජකාරිය හරිද ඕනකම හරිද ආදරය ආලය දැන් ඔය ඇත්තින මේක ඒක අපි දරුත් වෙන්නේ හත ඒක මෛත්‍රිය කරුණාව දරුවන් කෙරේ තියෙන කරුණාව කියනවා කරුණාවක බිඳුවක් නැහැ. කියන්නේ ඔක්කොම ආතාවට. ඔය ආතාවට එක එක වචන දාගෙන කියනවා අපි වෙන වෙන ඒවා කියන කරන්නේ. දැන් කරුණාව, දයාව, අනුකම්පාව, සෙනෙහස වෙලකට තියෙනවා නම් ඔය කෙනායකට දුක් විඳින්න මාර්ගයට යනවාද දුක් විඳීමෙන් අත මිදෙන මාර්ගයට යනවාද? හ්ම් එහෙනම් ඒකාන්ත වශයෙන් තමන් විවාහ වෙලා දරුවෝ හදලා දරුවෙක් මව පොතේ තියාගෙන තමන් මහා දුකකටපත් වුණා කියලා තමන් දන්නවා නම් ඒකාන්තයෙන් තමන් රස්සාවල් කරනකොට පීඩාවක්මයි ඔය ඉගෙන ගත්ත කාලේ තමන්ට පීඩාව වෙදින සිද්ධ වුණාමයි කියලා දන්න අය දරුවන්ට ওই පීඩාව ඇති කරලා දෙනවා නම් ඒකාන්තයෙන් එයාගේ කරුණාව දයාව තියෙනවද ඈ එහෙනම් ඒක කියන්නේ මොකක්ද කියන්නේ මොකක්ද අපි අහන්න වටින්නේ නැහැ කෙනෙකුට. අහන්න වටින්නේ ඇයි වටින්නේ නැත්තේ? තමන් ඔක්කොම જાතික කරලා කරලා කරලා ඉවරලා දැන් කරන්න එපා කියවට උන් කියන එක අහයිද? ඈ? කීවට අහන්න ඒක තමයි අපි ගාවට එක්කන් ඉන්න කෙනා අපිව කියා දෙන්න. කියන ගහන්න විදිහක් නැහැ. ඒ කාදාරෙන් කියන ගහන්න නැති හරි මේ අය වෙන්නේ නැති ඔක්කොම ටික වැඩ ටික කරලා කරලා කරලා එයාට කියන පාද. නේද? සාදාන යතාවාදී තථාකාරී වෙන්න කියලා කියන්නේ. යම්සේ කරනවාද කරන ගමන් කියන්නේ. හරි. ඉතින් මම කරන්නේ නැති එයාට යන්න එපා කියලා අර හරියට අර කියනවා අර කතාවක් අර කකුට්ට කකුල දාලා දෙන්නේ. කක්කුට මොකද ඇදේට යනකම් මොකද කියනවා කියන්නේ? ඒ අනිත්‍යයට කෙලින් යන්න කියනවා. ඔය තාන්නේ වගේ තමයි. ඔය අය ආසාවල් පස්සේ දුවදුවා දුවදුවා ආසාවල් වැඩි කරන වැඩ පුදු කර කර ඔය අය කියනවා නම් ඒ අයට ආසාව අයින් කරගන්න කියලා හරිද? හරියන්නේ. ළමයින්ට ටීවී බලන්න කිව්වේ, ළමයින්ට ෆෝන් අරන් දුන්නේ, ළමයින්ට iPad අරන් දුන්නේ, ළමයින්ට අර කෙන ආකාර දෙල්ලම් බඩු අරන් දුන්නේ කවුද? අල්ලපු දෙකක් කෙනා. ඈ? කවුද? කවුද අරන් දුන්නේ? ආගෙන අම්මගේ වරම විසික් කරා. ඈ අම්මගේ වරම විසික් කරාද? යා ටිෂර්ට් එකක් දෙන්න. හරි. ඈ දැන් දෙන්නත් එක මොකක් කරලාද? ඈ දැන් අරවා කණ්ඩ මේවා කණ්ඩ අරවා හොඳ නෑ පුතේ මේවා කණ්ඩ අරවා කණ්ඩ කියලා ඔය කියන ආකාරයෙන් කණ්ඩ පුරුදු කරේ කවුද? නැයක අමන වෙන්නේ ඈ අමන වෙන්නේ එතකොට ඒවට වේල දුන්නේ අරවා කන්න මේවා කන්න කියලා ඒ කෑම ටික වේල දුන්නේ කවුද මේ තාත්තද එහෙනම් ඒක හරි ඔය කියන ආකාරයෙන් ඒක අනිවාර්යෙන් හේතුයි කොහොම හරි කරන්නේ දැන් දෙන්නත් එක්ක එක වෙලා වැඩි කරන්නේ ආ තමයි මම කියන්නේ දැන් තමන් ওই ජීවත් වෙන කාලේ වැඩි හරියක් වෙලා තියෙන්නේ කුසල්ද අකුසල්ද කියලා මම ඇහුවේ. ඔච්චරයි මට දැනගන්න ඕනේ තේරුම් ගන්න ඕනේ. ඈ අකුසල් විතරයි. එහෙනම් ආසාව තරහේ නැතුව කරන වැඩ තමන්ට කරන්න ලේසි වෙලා නැහැ. මම කියන්නේ බෑ කියලා. මම දන්නවා ඒක පුළුවන්. හැබැයි තමන්ට ඊටාම සීමා සහිත භාවයක් විතරයි තියෙන්නේ කුසල් වැඩි වීමේ හැකියාව. ඔච්චරයි. ඔය කිව්වට තමන්ට පහසු නැහැ බුදුහාමුදුරුවෝ පැහැදිලිව කියන මාත් ඒ ආකාරයෙන්ම තමයි කියන්නේ පහසු නැහැ. බුදුහාමුදුරුවෝ කියන්නේ ඒකයි. සම්බාධෝ බොහෝ බාධා විතරයි තියෙන්නේ තමන්ට ওই තුල වැඩේ කරන්න. කුසල් වඩන්න බෑ. ඇයි? තමන්ට ওই මොනවා කරනවා කිව්වත් ඔය කියන ආකාරයෙන් දරුවෝ ස්වාම භාර්යා නාති මේ සම්බන්ධතා තියෙන තැන ඒකාන්තයෙන්ම ආසාවෙන් තරයෙන් කටයුතු සිද්ධ වෙනවා. වෙනවා. ඉතින් පහසු නැහැ. හරි. එතකොට ආන් ඒක තුළ Taman සිදු වෙන්නේ අකුසල බලවත් වීම. ඒ නිසා අකුසල බලවත් වෙච්ච තැනක ඔක කරන්න පහසු නැහැ. ඒක තමයි මේ මේ වගේ තැනකට වෙන් වෙන්න කිව්වේ. ඒක තමයි ඒක තමයි සීලය කියලා කියන්නේ. Tamanට දැන් ඉබේම ඒක වෙනවා. කයෙන් වචනයෙන් තමයි බහුතරයක් ඕවා සිද්ධ වෙන්නේ. හැබැයි ඒකට සිත මූලිකයි. දැන් අකුසල කර්ම එහෙම නැත්නම් අකුසල 10ක් විදියට දස අකුසල කියලා ධර්මයේ තුල කියනවනේ. මොනවාද දස අකුසල වල තියෙන්නේ? දස අකුසල මොනවද තියෙන්නේ? කයින් කරන ඒවා මොනවද තියෙන්නේ? සත්තු මරණ එක, හොරකම් කිරීම, කාමයේ අර්ධය. ඒක වචනෙන් කරන ඒවා. බර්කීම, කේලම් කීම, පරිසවචන කීම, සම්පප්පලාප, ඊස්වාදන කතා කිරීම කියලා කියනවා. ඊළාට හිතෙන් කරන ඒවා. හ්ම් මොනා තියෙනවද? අවිද්‍යාව අවිද්‍යාව නෙවෙයි ඈ අවිද්‍යාව කියන්නේ අවිද්‍යාව කියන්නේ මොකද්ද? ඈ ලෝභයක් තමයි ලෝභයක් හැබැයි ඒකට කියනවා විෂම වූ ලෝභ ස්වභාවයක්. දැඩි ලෝභ ස්වභාවය කියන එකක් විෂම ලෝභයක්. හරිද? ඒකට ආන්නේ එක දැන් අපි හිතමු මෙහෙම එකක් දැන් සමාජයට වෙන්න පුළුවන්. අර කෙනාට වඩා මම මෙහෙම එයා කරාට වඩා මම මෙහෙම කරන්න ඕනේ නැත්නම් එයාගේ තියෙන එක වගේ එකක් මාත් ගන්න ඕනේ කියලා Tamanට ඕන ওই විදිහට සංකල්ප මත එනකොට එතන එන්නේ මොකද? ඒ විෂම ආකාරයේ ලෝභයක්. එයාගේ දේ මට තියෙනනේ අර වගේ එකක් මාත් මටත් තිබ්බනම් හොඳයි ඕම විදිහට. හරි. අන්න ඒ වගේ ස්වභාවයකට කියන විෂම ලෝභ කියලා. ඊට ඒ වගේම දෝමනස්සය කියලා කියනවා. හරිද? අවිද්‍යාව දෝමනස්ස. දෝමනස්ස කියන්නේ මොකක්ද? ඔව් ඒකත් විෂම වූ ආකාරයේ තියෙන තරහ කියන ස්වභාවයේ ද්වේෂය කියන ලක්ෂණයක් තමයි දෝමනසය. ඊළඟට කියනවා මිත්‍යා දෘෂ්ටිය. හරිද? ඉතින් ඔය අකුසල් 10න් බලවත්ම අකුසලේ මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය. වැරදි දැකීම. ඒක තමයි අවිද්‍යාව කියන ස්වභාවයක මිත්‍යා දෘෂ්ටි වීමමයි. හරිද? වැරදි විදියට වටහා ගත්තොත් එතන තමයි තියෙන ප්‍රශ්නේ. ඒ තමයි මේ කිව්වේ කොතනක හෝ තමන්ට අවිද්‍යාව තියෙනවා නම් ඒ අවිද්‍යාව හේතුවෙන් තමයි අනිත් කර්ම ඔක්කොම සිද්ධ වෙන්නේ. අවිද්‍යාව, මේ මෝහය, වැරදි දෘෂ්ටිය හින්දා තමයි ලෝභය, ද්වේෂය මතුවෙන්නේ. ඒ හින්දා තමයි ඔය තමන් වචනෙන් කරන ඒවා, කයින් කරන ඒවා ඔක්කොම සිද්ධ කරන්නේ. පැහැදිලිද? හ්ම්. එතකොට එහෙනම් ඕන් ඔය නිසා තමයි අපි කියන්නේ තමන්ට සිද්ධ වෙනවා ඒකාන්ත වශයෙන්ම මේ ලෝකය පිළිබඳවම අවිද්‍යාව දුරු කිරීමේ කාර්ය කරන්නේ. මොකද තමන්ට ඔය කියන ආකාරයෙන් ජීවත් වීම තුළ ස්වභාවයෙන් තමන් දන්නේ නැති වුණාට ඒ නොදන්නා කම තමයි ප්‍රශ්නය දන්නේ නැති වුණාට කමන්ට ඔය කියන ආකාරයෙන් අකුසල කර්ම ස්වභාවයන් බහුල වීම සිද්ධ වෙනවා ඒ තුළ පව් සිද්ධ වෙන තැනට තමන්ට සකස් වෙන්න පුළුවන් ඔය කර්ම. පව් කියන තැනට, ඊළඟ සත්තු මරණ තැනට, බොරු කියන්න සිදු වෙන තැනට තමන්ට එසේ ඒ කියන ආකාරයෙන් තමන් අතින් එක්කේලම් පරිශවචන ආදී කියවෙන තැනට කටයුතු කරන්න සිද්ධ වෙනවා ඔය ඉන්න අවස්ථාවවල. ඔය යුතුයකම් වගකීම් රාජකාරී ඕන කරන් කියලා තමන් කියනකොට තමන් ඒකාන්ත වශයෙන්ම ওই தത്വයට වැඩෙනවා. හරිද? දැන් නිවාඩු ගන්න ඕන වුණාම තමන් හැමදාම 100ට 100ක්ම ඇත්ත කියලාද නිවාඩු අරන් තියෙන්නේ. ආ දැන් නම් එහෙම තමයි මම දන්නවා. දැන් ඉතින් මම කියයි කියලා. ඔක්කොම දැන් නම් එහෙම කියයි. හැබැයි හැමදාම තමන් ඇත්ත කියලාද නිවාඩු දෙන්නේ. නෑ ඒ කියන්නේ බොරු කීවද නැද්ද? බොරු කියනවා. හරිද? ඒ ආකාරයෙන් තමන් හොරකම් කරනවද නැද්ද? ඈ? කදාන්නේ? ඈ? ඒකෙන් තමයි ඔය කියන ආකාරයෙන් ඔෆිස් එකට ගියාම කවදාවත් ඔෆිස් එකේ තියෙන print out එකක්වත් ගෙදර යන්න අරන් ඇවිල්ලා නැහැ. ඈ? හොරකම් නෙවෙයි දැන් කියලා නෙවෙයි තමයි දැන් ඒක හොරකම් තමයි කියන්නේ. කවුද කියලා දෙන්න තමන් මේ ඔෆිස් එකේ තියෙන printer එකෙන් පාවන්න print out අරන් ඉන්න කියලා. එහෙනම් එහෙම අවසන් දීලා තියෙනවද? දීලා නැහැ. නෑ ගන්න නැත්තම් හොඳයි. හැබැයි ගත්තොත් මොකද වෙන්නේ? හොරකම තමයි. ඒ වෙනවද නැද්ද? වෙනවද නැද්ද? ඒක පාලනය කරන්න. ආ ඒක පාලනය කරන්න. ඈ? බොරු කිව්වම ඇදීද? බුදුහාම කියනවා බොරු කියන එකාට අනිත් එකක්වත් කියලා වැඩක් නැහැ කියලා. බුදුහාරදාරනවා ලෝකයේ තියෙන ධර්මතා වලින් වැදගත්ම පළවෙනිම ධර්මතාවය තමයි බොරු නොකීම කියලා. විතින්න පර ලෝකන්ත මේ සියලු ලෝකයන්හි තියෙන එක තමයි කියනවා මොකද්ද? මුසාවාදිස්ස ජාතු. විතින්න පර ලෝකස්ස. එයාට මේ මුසාවාදය කියන එකක් කියනවනම් හරිද? ඒකම් ධම්මං අතීතස්ස. එකම ධර්මතාවයක් අතීතයේ ඉඳන් එනවලු මේ ලෝකේ. ලෝකේ අතීතයේ ඉඳන් එන ධර්මතාවයක් බුදුහාම කියනවා. ඒකං ගමං අතීතස්ස විතින් මුසාවාදිස්ස ජන්තු විතින්න පරලෝකස්ස නාප්ති පාපං අකාරී එයාට යම් මේ ලෝකයේ කරන්න බැරි පාප කර්මයක් නැහැ කියලා කියනවා බොරු කියන කෙනාට. ඇයි? ඇයි එහෙම කියන්නේ? මම නෙමෙයි කියන්නේ බුදුහාම කියන්නේ. ලෝකයේ තියෙන ධර්මතාවයක් මේ බොරු කියන්නේ නැතිකම. ඒතර යමෙක් බොරු කියනවා නම් බොරු කියන කෙනා ඒකාන්ත වශයෙන් මොකද කරනවා කියන්නේ ලෝකේ ඕනම පාප කර්මයක් කරන්න පුළුවන්. ඇයි එන්නේ? ඈ? ඕන පාප කර්මයක් කරලා මොකද කියන්නේ? නෑ කියන්නේ. ඉතින් බොරුවක් කියන්නේ කහේ කියන්නේ. ඔතේ. ඊ තත්තු මරලත් මම මැරුවේ නෑ කියන්නේ. හොරකම් කළා මම හොරකම් කරේ නෑ කියන්නේ. කාම හැදිරලා කාම වර්ධව හැදිරලා මම නෑ කියන්නේ. එච්චරයි. එන්නේ බොරු කියන අය පිළිගන්න එපා කියලා මම බුදුහාමුදුරුවෝ කියන්නේ. බෝධිසත්වයේ වතිනොත් නොකැඩිච්ච එකම ශීලයක් තිබුණා කියලා කියන්නේ මොකද්ද? බොරු කීම කියන එකක් කැඩිලා නැහැ. කවදාවත් බොරු කියනවා කියන එක सिद्ध කරලා නැහැ. එහෙනම් ඉතින් බෝධිසත්වයා දිනුත් අනිත් ඔක්කොම सिद्ध වෙනවා නම් මේ අය ගැන ආය කවර කතාවද? ඒකාන්තයෙන් කියන්නේ අනිත් ටික ඔක්කොම ගන්නවා නැද්ද? එනවනේ. ආ මොකද? දැන් ඔය කොච්චර නැහැ කිව්වා. සත්තු මරනවාද නැද්ද? සත්තු මරනවා නැද්ද? මරන්නේ නැද්ද? දැන්වත් දැන්වත් මරන්නේ නැහැ. ඈ බැරි වෙලා පලා හොදනකොට ඒකාන්ත වශයෙන්ම මම අහන්න බෑ එකක් හරිද ඒකාන්ත වශයෙන්ම ඔන්නේ Tamanට පණු අමාරුවක් හැදෙනවා බඩේ පටිපණුවෙක් හැදිලා දැන් දැන් ડોක්ටර් ළඟට ගියාම බෙහෙත් දෙනවා මොකක් වෙන්නද පණුවා ජීවත් වෙන්න බෙහෙත් බොනවද නැද? ආ බෙහෙත් බොනවනේ. මොකටද බොන්නේ? ඉතින් මරන්න. ඉතින් මරන්න? ඉතින් මරන්න නැත්නම් මොනවද කරන්නද බෑ. උට ඉන්න කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ මම බෙහෙත් කරන්නේ නැද්ද කියන්නේ මම කියන්නේ. ඒක මගේ මානෝයි. මම බෙහෙත් කරන්නේ නැද්ද කියන්නේ මම බලා ගන්නවා. බෙහෙත බොන්න ඕනේ බොන්න වෙනවා. මොකද වෙන්නේ? මොකද වෙන්නේ? බෙහෙත් කරන්නේ නැහැ. ඇයි? ඉතින් මැරෙන්නේ. ඉතින් මැරෙන්නේ මොකද? <laughs> ඒ මැරිච්චා මොකද? කොහෙද යන්නේ කොහෙද ගියද කොහොමද? ඒ කියන්නේ සතා ජීවත් කරවන්න හිතාවන් තමයි මම බිහිවෙන්නේ. ඒ කියන්නේ තමන් සුවපත් වුණාම හරි අනුන් මරලා හරි කමන්නේ. ආ මේක තමයි මම කිව්වේ අවසාන තැන ඕම කරයි ජීවත් වීමේ ආසාව තමයි බලවත් මේක. ආන් ඒ ආසාව තියෙන තාක්කල් ඔය අය බොරු කියනවා, තත්තු මරනවා, වරකම් කරනවා, කාමයේ දෙනවා ඔය ඔක්කොම ටික කොහොමද? ඔක්කොම ටික කොහොමද? අය නැහැ කියලා හිතන්නේ. එයින් උප්පත්තිය නතර කරන්න ඕන නම් අවසාන තැන ඒකයි මම කිව්වේ ජීවත් වීමේ ආසාව නැති කරන්න ඕනි. ඒකාන්තයෙන් මට බෙහෙත් දුන්නොත් මම බෙහෙත් බොන්නේ නැහැ. මට දෙයක්. මම බෙහෙත් බොන්නේ. බොන්නේ. කොහමද දොස්තර ළඟට යන්නේ නැහැ. මැරෙනවා ඔය මට මරන්න ඕනෙත් නෑ මට ඉන්න ඕනෙත් නෑ ඈ කිසිම ලෙඩකට බෙහෙත් ගන්න නැද්ද ස්වාමීන් වහන්සේ? බෙහෙත් දුන්නොත් ගන්න. මට දන්නේ. එයා කරවල කිව්වද ඔන්න ඔය වාදි කරනවා. මම ඒක කිනා කරන්නේ. මට දන්නේ. මම බෙහෙත් හොයන්න යන්නේ. එතරයි. ඇයි? බුදුහාමුදුරුවෝ පාලේ වනේ ඉන්නකොට අර වඳුරා මී වදයක් කඩාගෙන ඇවිල්ලා බුදුහාමුදුරුවෝ පූජා කරනවා. හරිද? බුදුහාමුදුරුවෝ පිළිගන්නේ. බුදුහාම පිළිගන්නේ. වඳුර බලන්නේ නම් බුදුහාම බුදුහාම විතරයි තියලා යනවා ඒක. හරි වෙනදාට පළතුරු කඩාගෙන එනවා, අඹ කඩාගෙන අරන් යනවා බුදුහාම ඒවා පිළිගන්නේ. හරි. හරි මේ වදේ ගෑලා තිබ්බම බුදුහාම පිළිගන්නේ. බුදුහාම ගන්න දෙන්නේ. වඳුර ගිහින් බලාගෙන ඉන්නවා. ගන්න. ආයෙ එනවා වඳුර. ඇවිල්ලා හරි මේ වදේ අරගෙන ගිහින් බලනකොට ඒක ඉන්නවා පිලාව වෙන්න. හරිද? එතකොට වඳුරා මොකද කරන්නේ? වඳුරා ඒ ටික ඔක්කොම අයින් කරනවා පිලාව ටික. ඒකට දීප පූජා කරන බුදුහාම ගන්න. හරි. දනවා ගන්න. ඒකෙන් එහෙම වෙනවා කියලා ගන්න නැති වෙන්නේ. දැන් ඔයාලට පුළුවන් දෙයක් කරන්න. ඔය දරුවන්ට පාන බෙහෙත් ඇදුනාම ඔය පාන බෙහෙත් දෙනවා ඇන්ටිබයොටික් දෙනවා අරවත් දෙනවා මේවත් දෙනවා ඔක්කොම දෙන්නේ. ඒකාන්තයෙන් ප්‍රාණඝාත කරන්න වෙනවා තමයි ඔය කියන ආකාරයෙන් ආසාවෙන් හැදෙන්නේ. හත්න්නේ බෑ. ඒ තමයි මම කිව්වේ. Taman තුළ ආන් ඒ කියන දෘෂ්ටිය තියාගන්න. දෘෂ්ටිය හදාගන්න මොකද්ද මේ කරන්න යන්නේ? ජීවත් වීම කියන ආසාව අත්හරින්න. කෙනෙක් ආය උපදින්න ඕනේ නැත්නම් වර්තමානයේ ජීවත් වෙන්න ආසාවක් නැති. ජීවත් වීමේ ආසාව දැන් නැති කරගන්න. ජීවත් වීමේ ආසාව දැන් නැති කරගත්තොත් ආය උපදින්නේ. වෙන මොකුත් නැහැ. මේ විදිහට ඉන්න ඕනේ අර විදිහට ඉන්න ඕනේ අර විදිහට ඉන්න ඕනේ කියලා හිතාගෙන ඉන්නවා නම් ඒ තියෙන ජීවත් වෙන්න ඕනේ මේ විදිහට කියලා. ඒ කියන්නේ ඒ කියන ක්‍රමවේදය නිත්‍ය වශයෙන් තමයි සලකගෙන ඉන්නේ. ඒක ක්‍රමවේදයක් නෑ. දුන්නොත් කන. මේ දුන්නොත් බොන. නැද දෙකයි නරඹන්නේ. අර බොන්නේ. හොයන්න යන්න. දැන් ඔයා හොයනවා නේද? හොයන්නේ මොකක්ද? ඈ? ජීවත් වෙන්න ඕනේ නැතිද? ඕනේ. මොකටද ජීවත් වෙන්නේ? මොකටද ජීවත් වෙන්නේ? නිවන් දකින්න. ආතන නිවන් දකින්න. ඒකේ මම හරි නිවන් දකින්න ජීවත් වෙනවා වගේ. වෙන මොකක් කරන්නේ නෙවෙයි ජීවත් වෙන්නේ. නිවන් දකින්න ජීවත් වෙන්නේ. ඈ? ඈ? එදේ? තාකල් මර බීරයි. නමං ඔය කියන ආකාරයෙන් එසේ ජීවිත ආසාව අත්හැරීම දක්වා ගියොත් එසේ මේ අවබෝධයේ යුක්තව ඒකාන්තයෙන් එයා ඔය කියන ආකාරයෙන් නිවන් දකින්න. හරි. යන්න. දැන් මොකද කියන්නේ? ඔයා ගාව සීලයක් තියනවද එතකොට? සීල් තියනවද? එන්න මට කියා දෙන්න ඕනේ මොකක්ද මේ බුදුහාමර දැක්කේ ඒකයි කෙනෙක් කොයි ආකාරයෙන් සිල් රකින්නවා භාවනා කරනවා දන් දෙනවා කියලා මොනවා කිව්වත් ඒ කෙනාට ජීවත් වීම තුළ අකුසල සිද්ධ වීම නතර වෙනවද? දැන් ඕනම තමයි බුදුහාමර කිව්වේ විපාකා කම්ම සංවත්තන්ති කියලා. කම්මා විපාකාවත්තේ කියනවා කර්ම නිසා දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මේ ඉපදුනේ මොකක් හින්දාද? පෙර කරපු කර්ම ස්වභාවයන් දායාද වෙලා. කම්ම දායාද භවිෂති කියන්නේ. ඒතර පෙර කරපු කර්මයකට අනුව දැන් ඉපදුනා. දැන් මේ ඉපදිලා ඉන්න අවස්ථාවේ මොකද වෙන්නේ දැන්? ආන්න එක තමයි කම්මා විපාකා සම්මත්තේය. විපාකා කම්ම සම්භවෝ කියලා කියන්නේ. විපාකෙන්ද කර්ම සම්භාවයක් හැදෙනවා. තමන්ට තේරෙන්නේ ඉබේම මේ කර්ම ස්වභාවය තමන් සංසාරේ ඇදගෙන යනවා. තේරෙනවද ඒ තමයි ඔය ඉන්න ඉන්න ඉන්න ඉන්න තමන්ට කර්ම වැඩි වෙනවා මිස කර්ම අඩු වෙන්නේ නෑ මොකද තමන්ට ওই පරිසරය තුළ අකුසල සිදුවීමේ අවදානම වැඩි සබයි අර මෝහ කියන දෘෂ්ටිය තියෙනවා ඇදලිද ඒ ඉඳානේ බුදුහාමුදුරු කිව්වේ වස විෂ වෙලදාම් කිරීම නිරන්තරයෙන්ම තමන්ට අකුසල කර්ම සිද්ධ වෙනවා දැන් කෙනෙක් ඔය කියන ආකාරයෙන් අපි හිතමු මොකක් හරි අපි හිතමුකෝ මෙහෙම උදාහරණයක්. දැන් මොකක් හරි බෝග වගා කරනවා අපි හිතමු ඔන්න ගොයන් හදනවා. ගොයන් හදනකොට මොකක් හරි පණුවෙක් බෝ වෙනවා මේකට. මේ පණුව නැති කරන්න කියලා කෙනෙක් මොකද කරන්නේ? බෙහෙතක් නිර්මාණය කරනවා. දැන් මේ බෙහෙත ගහන ගහන වාරයක් පාසා එයාට මොකද වෙන්නේ? එයාට ඒකාන්තයෙන් ප්‍රාණඝාත අකුසලයට එයාට අකුසල් රැස් වෙනවා. වෙන කෙනෙක් ගැහුවත් දැන් එයා හොයාගත්ත එයා කෙනින් දැන් මේ කරන්නේ ඉතින් ඒ කරන කරන හැම වාරෙම එයාට ඔක සිද්ධ වෙනවා. ඔය විදිහ තමයි බුදුහාමර අර නොකල යුතු කර්මාන්ත කියලා ටිකක් දේශනාවේ දක්වන්නේ ඕම ඔබ. ප්‍රාණඝාතයට උදව් වෙන වසවිස වෙලඳාම් කිරීම. මත්පැන් වෙලඳාම් කිරීම. සත්තු මැරීම, සත්තු ඝාත, සත්තුන් ඇති කිරීම මේවා ඔක්කොම නොකල යුතුයි. ඇයි ඒ? දිගටම පාප කර්ම විතරක් ඇත්ත. ඇදිලි දෙවියනේ ඒ කියන්නේ දැන් ගෙදර හිටියම කෑවෙන්නේ දරුවට බෙහෙත් දුන්නා. ඈ කියන්නේ ඉතින් කරුණාවෙන් තමයි කරේ කියලා. කරුණාවෙන් කරාට ඉතින් මොකෑ වෙන්නේ? Tamanට පව් සිද්ධ වෙලාද නැද්ද? ඈ ඔයගොල්ලෝ තමයි මං කිව්වේ ඔය ડોක්ටර්ලාට කවදාවත් ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. ඔය කියන කර්ම ටිකක් කර කර ඉතින් ડોක්ටර් බෙහෙත් දෙනවා බෙහෙත් දෙනවා අපි දැන් ඔය කියන ආකාරයේ එළියට විවිධ ආකාරයේ ඇන්ටිබයොටික් දෙන්න වෙනවා. ඔය කියන පණු ගායවල එක එක තත්තු හින්දා හැදිච්ච ලෙඩ තියෙනවා. ඒවට බෙහෙත් දානවද නැද්ද? දොස්තරලා නර්ස්ලා ඔක්කොම එක වෙලා. දැන් ඒකට මොකද වෙන්නේ? හින්ද පවුද? පවුද නැහැ. ඈ මොනවද තියෙන්නේ? ඈ ලෙඩ බලා ගන්නකොට මෛත්‍රිය ඔව් කරුණාවේ මෛත්‍රිය නෑ ලෙඩ බලාගන්නේ උන්ට සල්ලි හම්බෙන්න ඉඳ බලන්න නැත්තම් බලයි කරුණාවේ මෛත්‍රිය ඉස්සලම් බලන්නේ අර ඉන්සුරන්ස් එක තියෙනවද කියලා නැත්තම් ඉතින් බේත් දාන්නේ මේ ලංකාවේ ආයෙ නම් ඉතින් කරුණාවේ මෛත්‍රිය ඉස්ටයි පුත් කරනවා අපිට පඩි දෙන්නකම් බෙහෙත් දෙන්නේ නැහැ කියලා මේ නම් ඒක පොතෙන් දෙොට දානවා ඒ දේව කරන් දෙන්නේ නැහැ මෙහෙ නේ කරුණාව මෛත්‍රියෙන් දොස්තරලා ඇටෙන්ඩර්ලා නර්ස්ලා ඔක්කොම එහෙමයි ලංකාවේ. කරුණාව මෛත්‍රියෙන් එයා ස්ට්‍රයික් කරනවා අපිට පඩි වැඩි කරේ නැත්නම් මුල් ලෙඩු මලත් අපිට කමන්නේ ඒක ජීවත් වෙන්න නැතන ඉන්නෝනේ. ජීවත් වෙන්න අපි වගේ ඉන්නේ. ජීවත් වෙන්න අය ඔතන ආසාවෙන් දකලන්නේ. මනුසාත්ම භාවයක් ලැබෙන්නේ ආන් එහින තමයි මනුසාත්ම භාවයක් ලැබෙන්නේ දුර්ලභව. ඒ දුර්ලභව ලැබිච්ච මනුසාත්ම භාවය අනිත් ත්‍රිසං සත්තු වගේ ගත කරන්නේ නැතිව මනුස්ස විදියට ගත කරගෙන ඒකෙන් ගත යුතු වැඩේ කරගන්න. දැන් ඔය ත්‍රිසං සත්තුත් ඔයකින් දිග වැඩේ කරනවා. ත්‍රිසං සත්තුත් ඔය විදිහටම ජීවත් වෙන්න වර්ගය ආභෝ කරගන්න ආසාවන් වල හැසිරෙන්න කටයුතු කරනවද නැද්ද? සාදු වර්ගය ආභෝ කිනුට වරදක් ඈ ඔව් ඒකාන්තේ වරදක් දැන් තමන් උපත්ති නවත්තන්න දෙන්නේ උපත්ති නැති කරගන්න උපත්ති නැති කරගන්න මොකක්ද ඉඳන්නේ දැන් තමයි නිවන් දකින්න යන්නේ මොකද? මොන සතෙක් කරන සතෙක් කරන වැඩක් තමයි ඒක. තිරිසන් සත්තු කරන වැඩක් වගේ. තිරක් තියෙන වැඩක් කියලා බුදුහාමුදුරු කියනවා. ওই වර්ගයා බෝ කරන එක තිරක් තියෙනගේ වැඩක්. ඒක ඉතින් වටිනා වැඩක් අපිටත් කියන්න බෑ නේද? විවාහ වල එහෙම ඔය කියන ආකාරයෙන් හාමුදුරු මෙහෙන් නාත කෙනෙක් එක්ක එහෙම විවාහ වල දරුවෝ ටිකක් එහෙම හදාගෙන ඉන්න දීපනේ. ඉතින් ඔයාට හොඳට අපි හදනවා නේද? මොකද? අපි හැම වෙලාවෙම දන්නවා හොඳට. ඔක්කොම ධර්මයටම ගියොත් ස්වාමීන් වහන්සේ ඉවරයි අපිට බණ කියන්න ඕනෙත් නෑ මල්ල කරදර ඉවරයි. ඉතින් ඉවරයි නේද? ආ අපිට කියන්න ඕනේ අපිට මේ ආරාධනා කරපු ඉඳන් අපි නැත්නම් අපි එන්න පැත්ත බලන්න. ඒක අපිට එන්න ඕනේ ඔය කියන එක අහන්න දින්ද තමයි මේක වෙලා තියෙන්නේ. කියන එක අහලා ඔක්කොමලා ඔය පැටව හදන එක නතර කරලා ඒ පැටව ටිකත් ඔක්කොමලා මහාන කරලා ඉවර කරාම ඉවරෙට ඉවරයි ආයෙ මොකක්වත් නැහැ. ඈ සාදු ඔය කියන කෙනින් හොඳයි. හරි. වෙන සාදුලා කියනවා මං අහලා තියෙනවා. අපේ අම්මලා ඔව් 10ක් 20ක් හරි උඹලා 15ක් 20ක්වත් හරි පල්ලා කියලා. අපේ අම්මලා ළමයි 10 දෙනෙක් හැදුවා කියලා. හරි. හරි එහෙම කියන ස්වාමීන් වහන්සේලා කියන බන්නොත් මං අහලා. ඔව් ඔව් ඇත්ත. නෑ නෙවෙයි. තව තවත් හදන්න කියන අයත් ඉන්නවා හදන අය සල්ලි දෙන අයත් ඉන්නවා මම දන්නවා හැබැයි බුදුහාමුදුරුවෝ නම් එහෙම කියලා නැහැ. ඇයි? හේතුව Taman දන්නවා නම් උපත දුකයි, උප්පත්ති නතර කරන්නයි මම මේවා කරන්නේ. එහෙම දැන දැනාම Taman තවත් කෙනෙකුට උපදින්න මාර්ගයක් හදලා දෙනවා කියන්නේ ඒකාන්තයෙන් මම ඔබයි කිව්වේ කරුණාව, මෛත්‍රිය, දයාව හැබෑ වශයෙන් Taman සත්‍යද කරන්නේ. තන් Taman උපත නතර කරන්න යනවා. උපනත ගන්න යන්නේ උප්පත්ති දුකයි කියලා. එහෙනම් Taman කියනවා තව උප්පද්දවන්න ඕනේ ඒක. දැන් දෙක පරස්පර විරෝධීද නැද්ද? විරෝධී. විරෝධී. ඉතින් කොහොමද? ඔයාලා තමයි මම කියන්නේ. එහෙනම් මට ඕනිකම තියෙන ඉතරයි මේ මූලික මාර්ගයේ යනකොට Taman හරි දෘෂ්ටියක් හදාගන්න. බුද්ධ ආගමේ නම් මේ නිවන් දකින්න යනවා නම් නිවන් දකින්න පාර වෙන එකක්. ඒකයි මම කියන්නේ ලෞකික පාරක් තියෙනවා. මේ බුදුහාමුදුරුවෝ දක්වපු ධර්මය පැති දෙකකට විස්තර කරන්න පුළුවන්. එකක් තමයි ලෞකික පැත්ත අනිත් එක ලෝකෝත්තර පැත්ත. ලෝකෝත්තර පැත්ත කියොත් විතරයි නිවන් හම්බෙන්නේ ලෞකික පැත්ත කියලා කාදාවත් නිවන් හම්බෙන්නේ. එහෙනම් ඔයාගේ දරුවෝ හදන්න, ගෙවල් හදන්න, රස්සා කරන්න ඒක එපා කියලා බුදුහාමර කියලා නැහැ. හැබැයි ඒක තුළ Tamanට නිවන ලැබෙන්නේ නැහැ. දරුවෝ හැදුවා කියලා අපාය යන්නේ නැහැ. ගෙවල් හැදුවා කියලා අපාය යන්නේ නැහැ. විවාහ වුණා කියලා අපාය යන්නේ නැහැ. හැබැයි එයාට මොකද වෙන්නේ? එයාට ආසාව කියන එක තමයි ඉතුරු වෙනවා. ඒ හින්දා එයා සංසාරේ යනවා. එයා නැවත පින් කරගන්නේ. ඒක හරි පින් කරගෙන එයා නැවතත් මනුෂ්‍යාත්ම භාවයක් දිව්‍ය ලෝකයක් හරි ලැබෙයි. ආයිත් එයා දුකේද නැද්ද? ආයිත් දුකේ. එද ඒක තමයි මේ වෙන්නේ. ඉතින් ප්‍රශ්නයක් නෑ. මල් පූජා කරලා දන් දීලා වින් අරගෙන දරුවෝ හදාගෙන ගෙවල් හදාගෙන ඒ විදිහට ඉන්න එපා කියලා බුදුහාර කියන්නේ බුදුහාර චකාල සූත්‍රේ පරාබා සූත්‍රේ වසල සූත්‍රේ ඔය කෙනා කරන් කියලා දෙනවා මේ විදිහට යුතුයම් කරමින් ඉන්න කියලා. ඒයි එහෙම හිතේ නැත්තම් ඒකාන්තයෙන් යා අපායෙම තමයි. එහෙමවත් හිතේ නැත්තම් අපායෙම. හරි? දැන් බැලුවද? ඒ ඉන්නා චීන රටේ ඉන්නවා ඈ චීන චීන රටේදී ඕනතරම් හිටියා චීන රටේ විතරක් ඇයිද මේ රටවල නැද්ද? චීන රටේ නේ පාරකට පුළුවන් නම් තව 100ක් විතර හදන්න ඉතින් මම එපා කිව්වේ. චීනට වල වැඩි කරගත්ත ඒක ඕන ලංකාවේ. ඒක ඕන ගිහින් බලන්න ඒක බලන්නේ නැහැ. ඕකයි මහදයක් හරි ඒ ඉඳා ඒක කොහෙද කියලා ප්‍රශ්නයක් නැහැ ඔය චීන රටේ ඉන්න වඩා කූඹි නැද්ද මේ ලෝකේ ඈ නේද ඒ ඒ ඉඳා මේ මනුස්සයන්ට වඩා කොහොමත් තිරිසන් සත්වයෝ ප්‍රේතයෝ අසුරයෝ නිරේ ඉන්න අය වැඩි. එහෙම. එහෙනම් ඔය කියන ආකාරයෙන් නැවත නැවත සතර අපායට යන අය වැඩි වෙන්නේ ඇයි? මේ ජීවිත කාලය තුල ඔහුගේ කර්ම ස්වභාවය අකුසල් බලවත් වීම නිසා. දැන් අකුසල් බලවත් වීම නිසා එයාට වෙන්නේ මොකද්ද? වැඩි කාරියක් දුගතියට වැටෙන ස්වභාවයකටපත් වෙනවා. පැහැදිලි? <clears throat> එයින්ද තමන් හරියට ඔබ දැනගන්න ඕන නම් බුදුහාමුදුරුවෝ පැහැදිලිවම වදාරණ කාරණාවක් තියෙනවා විනයේදී. ඒක ඔයාලට ඉතින් ඒක අදාළ නැහැ නේ විනය වදාරලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලාට සහ භික්ෂුණීන් වහන්සේලාට. උපසම්පදා වීම කියලා කියන්නේ කෙනෙක් රහත් වීමට සුදුසු මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙනවා කියන ශක්තිය තියෙන කෙනෙක්. ඒ උපසම්පදාව කියන தත්වයටපත් වෙනකොට ඒක විනයක් තියෙනවා උපසම්පදාවන් තුළ යම් උපසම්පදාවෙච්ච භික්ෂුවක් විවාහ වෙලා වෙන් වෙලා ගිය ස්වාමි භාර්යාවන් දෙදෙනා එකතු කිරීම සඳහා ඒ අය අතර අදහස් හුවමාරු කිරීමකට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ ඒ අය අපි හිතමු ස්වාමීන් වහන්සේ වුණ දෙන්න වෙන් වෙලා ගියා ඊට පස්සේ ඔය දෙන්න ආවිලදී වෙන වෙනම වෙලා රාන්තලේ මොනවාරි ආන හාමුදුරනේ මෙන්න මෙන්න කියන පස්සේ හාමුදුරුවෝ කරන්නේ ආ දෙන්නාව එක්කහු කරලා කියලා කිමුකෝ සමගි කරලා ඔය කෙන ආකාරයෙන් නැවත ඒ අයට ඔය විවාහ ජීවිතය ගත කරන්න ඉඩ සැලසුවා නම් ඒකට උදව් කරේ කවුද එතකොට අර හාමුදුරුවෝ එහෙනම් ඔහු තුල එසේ මේ මහාන ධර්මතාවයට නුසුදුසු ක්‍රියාවක් සිද්ධ කළා. ඇවතක් වරදක් කියලා බුදුහාමුදුරු කියන්නේ. හරිද? ඒතර ඉතාලන බුදුහාමුදුරු මොකක්ද මේ කොල්ල දෙන්නේ? ඒ ඉන්න ඔය හේසි මාර්ගයක් නෙවෙයි Taman අනුගමනය කරන්න කියලා තේරුම් කරගන්න ජීවත් වෙන හැම මොහොතකම Tamanට නොදැනුවත්වම අකුසල බලවත් වෙන පරිසරයක් උඩයි ලෝකේ තියෙන්නේ. ඒ බැවින් දන්නේ නැති වුණා නේද? ඈ? පරාජික වෙන්නේ ඉතින් තාම හඳුනා දෙන්නේ ඒ වගේ උඩපි දෙන්නේ. උපතම් බලව ඇත්තටම නේ. එහෙනම් පරාජික නෑ. හැබැයි වැරද්දක්. හරිද? වැරද්දක් ඒක. කවුන්සලින් කියලා මේ කරනවා. කොරනවා ඒක නා කොරන්න ඕනේ නෙවෙයි කරන්නේ. බුදුහාම කියවා කරනවා නම් ඔයකක්වත් තියෙන්නේ නෑ. ඔයක ඉතින් වෙන අර අනිත් කවුන්සල් වල කරන්නේ මේ බුද්ධහම පටලවාගෙන ඉන්නේ. කතෝලික ආගමේ අර ආගමේ මේ ආගමේ තියෙන බහූත මේකට දාගත්තාම ඔබ කරන්න යන්නේ. ඒ ප්‍රතිපරිත්‍ය විරුද්ධද නැද්ද? කෙනෙක් උප්පත්ති නතර කරන්න වෙහෙසන ගමන් උපදින්න කියලා එයාට උප්පත්ති ලැබුවට කමන්නේ කියලා කියනවා මේක හරිද? තමන් විතර බලන්න. හරිද? තමන් විතර බලන්න මොකද්ද ඒ කියන්නේ? ඒක තමයි කියන්නේ. බුදුහාමුදුරුව හෙට විවාහ වෙන්න කියලා හිටපු නන්ද කුමාරයාට මොකද කරේ? ඈ දේවගණක් වෙනලා ඔය කෙනා ආකාරයෙන් ඊට වඩා හොඳ එකක් මම දෙන්නම් කියලා මහාන කරලා ඈ රහත් උනාට පස්සේ බුදුහාර ආයෙත් ඇවිවා නන්ද ඔබට අර මම අර කිව්වේ ඒක ඕනද කියලා ඈ බුදුහාර එහෙම වැඩ කළේ විවාහෙන් හිටියේ දැන් ආසාවෙන් හිටියේ දැන් ආසාවෙන් හිටියේ දැන් දන්නවා විවාහනොත් එම අහුණා අහුණොත් එම ගලවන්න වෙන්නේ එහෙනම් ඔයාලට කියලා දෙන්නේ නේද මම නිවන් දකින්නේ මං කියන අද වෙන ඕම් පුළුවන් නම් ඕම් නිම් පන්දලේ දිගටම ආයෙ ගෙදර යන්නේ නැහැ කියලා කෝල් එකක් දාලා කියන එකයි තියෙන්නේ ගෙදර මම ආයෙන්නේ කැමති වෙද නැද්ද කියලා නැහැ ඉන්නවා බලන්න ආයි පුළුවන් කරන කොල්ලා බෙන්න එන්නේ මම ඔය පුළුවන් කියන එකක් ගන්න ගන්න කරලා බෙන්න එච්චරයි කතා එහෙම පිළිගන්න නේද ඔව් මොකද දැන් කියන්නේ ඒක තමයි මම දැන් උදේ පටන් ගත්තේ මොනවා කරන්නද? උපත් උපත් නවත්තන්නද ආයි භාගෙට නතර කරන්නද? ඉතින් උපත් ඉතින් ඉන්න පුළුවන් නේද? ඔව් ඉන්න පුළුවන් පුළුවන් බැරි නෑ මම බෑ කිව්වේ. හැබැයි මම කිව්වා පටන් ගන්නකොට මම දන්නේ ඔය වගේ ප්‍රශ්න මූල වැඩේ වෙනවා කියලා පස්සේ දැනකට පස්සේ. මොකද මම දන්නවා ඒකාන්ත වශයෙන් මේ ආත්මේ මම දැන් කොහොම හරි නිවන් දකින්න ඕනේ කිව්වට ඔය එක එක්කවත් එහෙම වුන්නේ නැහැ කියලා. බරකට මාත්‍ය. අපි දන්නේ මට දැනෙනවා දැන් අපි ගිය මාර්ගයේ වැරදි කියලා. ඈ? දැන් අපි ඒක හදාගන්න ඕනේ. හදාගන්න මම කියන්නේ. හදාගන්න ඔය සංකල්ප වෙනස් කරගන්න. එච්චරයි. බුදුආර කිව්වේ ඒකයි. සම්මා දිට්ඨියට එන්න සම්මා දිට්ඨියට එනකොටම එයා සෝවාන් වෙනවා. මම මේකයි කරන්නේ අද ඉඳන් මම මේ වැරද්ද කරන්නේ නැහැ. එච්චරයි තියෙන්නේ කටට. ඒක වැරදි කියලා තීරණය කරගත්තාම වැරද්ද ආයි නොකර ඉන්න ඕනේ. ආන් එයා තමයි සෝවාන් වෙනවා. වැරද්ද කියලා දැනගෙන ආයෙ වැරදි කරනවා නම් එයා සෝවාන් වෙලා නැත. නොකර හින්ද කරනවා කියලා බෑ. නොකර හින්ද කරන්න යනවා කියන එයා ඒ කියන්නේ ඒකේ මාර්ගෙන් ගැලවෙන්න උත්සාහ කරන්නේ. ආර්යකාන්ත සීලය කියන්නේ මොකක්ද? සීලය දින දින වැඩෙන්න ඕනේ. ඒක වැරද්ද වෙනවා. හැබැයි වැරද්ද වේ දැන දැන වෙන නෑ මම මේක කරන්න ඕනේ ගමන් නෑ එහෙම කරාට ගමන් නෑ කියලා කීයක් කීයක් කරනවා නම් එයා ගාව සීලේ වර්ධනය වෙන්නේ නෑ අඟුලිමාල මිනිස්සු මැරුවා බුදුහාර මොකද කිව්වේ දැන් ওই කාර්යය එතන ඉවරයි දැන් ඔබ මුලාවේ ඉන්න කාලේ ඒක කරා දැන් ඒවක නීතේ තරින් දෙන්න දැන් මෙතන ඉඳන් තමන්ගේ වැඩේ කරන්න එච්චරයි වැරදිලා ආගෙන ඉන්න තමයි මේක වෙලා තියෙන්නේ වැරද්ද නිවැරදි කරගන්න තමයි මේ தත්ත්වය දැනගන්න ඕනේ. නිවැරදි කරගත්තාන් පස්සේ ආයිත් වැරද්ද කරනවා නම් එයා ඔය කියන මාර්ගය යන්නේ නැහැ. එච්චරයි. දැන් ආ මොකයි වැරද්ද? එහෙනම් කෙනෙක් කෙසේ කියනවාම නම් එයා ඔය කියන ආකාරයෙන් ඒ தත්ත්වය නිවැරදිව ලක් කළා බුදුහාමුදුරු කියන වැඩේ කරන්න ඕනේ නැහැ. මෙහෙම ඉඳගෙන මේක කරන්න පුළුවන් කියලා ඒකාන්ත වශයෙන් එයා ළඟ ප්‍රශ්නයක් තියෙනවා. මොකද මෙසේ මේ ආර්ය වූ මාර්ගය කවුරු විසින් ලෝකයට හඳුන්වා දුන්න එකක්ද? ඈ මේ නිවන් දකින්න ආර්ය මාර්ගය යන්න ඕනේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ පළවෙනි වැඩේ මොකද්ද? සමාධිත්‍ය. සමාධිත්‍යයෙන් පටන් ගන්න සම්මා සංකල්ප වාචා කම්මන්ත ආදී මේ විදිහට මාර්ගය වර්ධනය කරගෙන යන්න කියලා මේ මාර්ගයක් පැහැදිලි කරේ මාර්ගයක් ලෝකෙට ඉදිරිපත් කළේ කවුද? එතකොට දැන් මේ මාර්ගයේ සම්මා දිට්ඨිය, නිවැරදි දෘෂ්ටියට ඇතිවෙච්ච කෙනා ඒ වැරද්ද වැරද්ද නැවත නොකරනවා ඒ වැරද්දෙන් අයින් වෙනවා. ඒක තමයි කියන්නේ මොකද්ද? නෙක්කම් වැරද්ද නැවත කරන්නේ. නෙක්කම්ම සංකල්ප දෙවි ඕම. දැන් එයාගාව ඒක තියෙනවද? හරි. මොකක්ද? දැන් ස්වාමීන් වහන්සේ මම දැන් අහන්නේ දැන් ස්වාමීන් වහන්සේ කිව්වා අර ප්‍රසම්පදා ඔව් ආන්දුවේ ඉන්නේ විනිච්ච හ්ම් සම්මේකුයි පාපයක්ම නෙවෙයි. එයා කරන වැරැද්ද. පව් නෑ. හොඳට තේරෙන්න. පව් කිව්වොත් පව් වල ස්වභාවය. ඔය මම ඒකයි මම ඔය වැඩිදුරවක් කියන්න යන්නේ නැත්තේ ඔය මොහින්ද තමයි. හරිද? පව් කිව්වොත් පාප කර්ම වලට අපාය යනවා. හරිද? තිරිසන් പ്രേත අසුර නිරේ වැඩින්න පුළුවන් පාප කර්ම. මේව පව් නෙවෙයි. හරිද? දැන් Taman ස්වාමි භාර්යාවත් එක්ක හිටියා කියලා එහෙම කාමයේ හැසිරීම පව්ද? පව් නෑ. කාම මිත්‍යාචාරය හැසිරීම ඒක පව්. හරිද? එතකොට ආසාවේ හැසිරුණා කියලා පව් සිද්ධ වෙනවා කියලා කියන්නේ. ඒක අකුසල ධර්මතාවයක් වඩපත් වෙනවා. එතන මෝහයක් යාගාව තියෙනවා. ඒ නිසා ආසාව තරහ යම් මට්ටමකට ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒකෙන් අපායගාමී වෙන්නේ නැහැ. අපායගාමී වෙන්න නම් අර දස අකුසල් කරන්න ඕන. සත්තු මරන්න, හොරකම් කරන්න, දුරු කියන්න, කාමයේ හැසිරෙන්න, ඔය කියන ආකාරයෙන් කේලම් කියන්න, පරස වචන කියන්න. ආන් එහෙම කරොත් එහෙම පෞසිද්ධ වෙනවා. තියෙනවනේ තරුණමයි දෙන්නේ. ඒ ගොඩක් අසාධාරණ දෙන්නේ. ලෝකෝත්තර පැත්තට නම් ඔය අය පඳින් නැත්තම් හොඳයි කෙනෙක් විතරයි කියන්නේ. අපි අපි ආවාදේ දෙන්න ඕනේ මේ පැත්තට නේද? හරියට ධර්මයේ හැදිරෙනවා නම් කියන්න ඕනේ කියලා. අපිට මෙන්න මේ ටික සිද්ධ වුණා විවාහ වෙලා ඔයගෙන ආකාරයෙන් භාර්යාව බලාගෙන එන්ට කන්න දෙන්න වුණා මේ ලෙඩ ලෙඩ වාට්ටුව පුත්තන් කියලා උන්ට ලෙඩ හොදා ගන්න ඔරි ස්පීතාලේ අරන් යන්න අර කරන්න මේක කරන් දෙන්න වුණා මට වෙච්ච කරදරේ උඹට වෙනවා නම් මම නම් කැමති නෑ බෝන්න අරන් බලයන්ව ජාති එකක් කියලා කියන එක කියන්නේ ඈ ඒ ජෝඩු කරන්න කමන්න දෙන්නේ කරදරේ හින්දානේ මල කරදරේ තමන්න තියෙන කරදරේ හින්දා එයා ජෝඩු කරලා නිකන් ඉන්නවා මිසක් තමන් නැත්තම් බලාගෙන ඉන්න බෑ දරුවා දිගට එහෙම නේද සමාජයේ පිළිගැනීම දැන් නැහැ මැරලා යනකොට අපාය යන්න විතරම තියෙයි වැඩේ. සමාජයේ එක එක දේවල් පිළිගනි සමාජයේ පිළිගැනීමත් නිවන් දැකීමත් කියන්නේ දෙකක්. ඔය සමාජ සම්මුතිය සමාජ පිළිගැනීම එක මේ නිවන් දැකින වැඩේ කරන්න බෑ. වෙන්න වෙන්න ඒකයි මම කියන්නේ ඒකාන්ත වශයෙන් මේ දැන් නිවන් දකින්න පුළුවන්කම තියනවා කිව්වත් ඔය කියන අය ඒකට සූදානම් නැහැ. නේද? ඒ කියන්නේ අර ආසා කරන්නේ අතාරින්න ලෑස්ති නෑ. ඒකයි වෙලාදී. ඇදලි හේතුව. එහෙනම් තමන් දැන් අකමැති කම නෙවෙයි සම්පූර්ණ අතාරින්නම. ඈ? අකමැති කම නෙවෙයි අතාරින්න බැරි කම. බැරි කම තියෙන්නේ ආතාවෙන් තමයි. මොකද උත්සාහ කරලා හරි දැන් මම කියන්නම් වැඩක්. දැන් ওই ෆෝන් එක ඔතනින් ඕෆ් කරලා. ගෙදර යන්න නැතුව කොහොම ඉන්නවද බලන්න බැරිද කියලා බලන්න. මං කියන විදිහට කරලා බලන්න. මං කරපෙන්නේ මං කියන්නේ. එච්චරයි. සම්බන්ධතා ඕනේ නැහැ. හරිද? ඉවරයි. ආයෙ මම නඩු දාන්නද? නඩු දානවා මගේ ඕන එකක් තියෙනවා තියෙන ඕන එකක් තියාගන්න මට එපා. ඉවරයි බලන්න. හා මොකද කියන්න බෑ කියනවා. මොකද කරන්න බැරි ඕන ප්‍රශ්නයකට විසඳුම් දෙනවා. Taman ඔය විසඳුම් නෑ කියලා හිතාගෙන හරිද? Tamanට ඕනේ ඕන දේ කරන්න ওই විදිහට වෙනස් කරගත්තාට අපිට කරන්න බැහැ. හරිද? ඈ? ඔබයි වෙලානේ. ඕන කම කියන එක නෑ. ඕන නම් ඕන දේ කරන්න ඔය ප්‍රශ්න තියෙනවද? දැන් විවාහ වෙන්න ගිහිල්ලා තමන් කවුරු හරි කෙනෙක් තෝරගෙන හිටියන් පස්සේ අම්මා තාත්තයි ගමේ ඉන්න අයයි අනිත් අයයි ඔක්කොම විරුද්ධ වුණා කියනකො මොකෑ තමන් කරන්නේ <laughs> මොකෑ කරන්නේ <laughs> අම්මත් විරුද්ධයි තාත්තා විරුද්ධයි අයියලා මයිලා ඉන්න අයත් ඔක්කොම විරුද්ධයි ගමේ ඉන්න අයත් විරුද්ධයි අනිත් ඥාතිනුත් විරුද්ධයි බල ඕන එකක් කරන්නේ මංගේ කොට කරන්නේ මං කරනවා කියලා කරනවද නැද්ද ආන් <laughs> කියන්නේ ඒ කියන්නේ කාමයේ හැදිරෙන්න ඕන නම් රාගය ඇතිවෙන කෙනාට ඔය කියන ආකාරයෙන් අනිත් කිසිම දෙයක් එයාට ගන්න. ආන් ඒ වගේ මේ නිවන් දකින්න ඕන නම් මේ නිවන් දැකීම වෙනුවෙන් යන කෙනාට අනිත් කිසිම සාධකයක් ගැන සැලකීමක් එක්ක මේ ගමන යන්න බෑ. ඒ සලකනවා කියන්නේ තමයි යම් වූ ආකාරයෙන් අවිද්‍යාවක් යම් වූ ආකාරයෙන් ලෝභයක් යම් වූ දේශයකට පත් වෙනවා. එන. ඔකයි දිත්තේ. ඒ නිසා ඔබ ටිකක් අමාරුයි නම. කොහොමද මම මම කියන වැඩේදී මගෙත් එක බොහෝ අය ගැටෙන්නේ ඔය කාරණාවත් එක්ක මම කියන්නේ මේ ආත්මේ මේ අවස්ථාවේම ලද අවස්ථාවේම රහත් වෙලා නිමා කරගන්න. මම කියන්නේ බණ සෝවාන් වෙලා තකදාගාම වෙලා අනාගාම වෙලා gederෙන්න. මම දන්නවා එහෙම ඉන්න පුළුවන් කියලා. නමුත් එහෙම ඉන්න බුදුහාමර බණ කියලා නැහැ. ඒ නිසා මම එහෙම කියන්නේ නැහැ. හරිද? තේරුණාද? පැහැදිලිද? ඒකෙන් තමන්නේ දේවාලිත්‍ය වෙලා ඔය ගෙදරට එලා හිටියත් මතක ගන්න ඔය තමන් වැඩන්නේ නේ. මොකද අයි බුදුහාමුදුරු බණ කිව්වා සෝවාන් බණ කියලා එකක්. ඔය ආත්ම හතක් හරි අරක කර කර ඉන්න තමක් ඕනේ. ඒ කියන්නේ ආත්ම හතක් හරි තවත් කර කර ඉන්න ඕනේ. ඒ කියන්නේ ආත්ම හතේම සැපද විඳින දුකද ආයි. ආ ටිකක් දෙක තියෙන. ටිකක් තියෙන දැන් ඔය. ඒ කියන්නේ තමන්ට ඕනේ 100 100ක් දුක නැති කරන්නේ ටිකක් නැති කරන්නේ. ඈ ඕනම තමයි මම කියන්නේ ඔය අදහස් මාල් කරනවා. ඔයාගේ දෘෂ්ටිය විජු නෑ උජුපටි පන්නෝ කිව්වාට කොහොමද? විජුද? දැන් ඉතලගෙන මම උපත්ති නවත්ත ගන්න ඕනේ නෑ නෑ. දැන් නම් බෑ. තා ටිකක් ඔය ඉබිදිච්චාවේ ටිකක් ඉබිදිලා ඊට පස්සේ මම නතර කරගන්න. ආන්නේ තමයි ඔයයි සුපටි පන්න භාවයේ උජුපටි පන්න භාවයේ ඔයයි ගාව නෑ කියන්නේ ඕක. විජු නෑ. අදහස්. වැරදි. දෘෂ්ටිය හරිනේ. නේද? දැන් මොකද කරන්නේ? මොකක් කල්පනා කරන්නේ? ඒක දැනනවා. ඈ? මම දන්නේ නැහැ. මේක තියෙන එක කරකට ගන්නෑ කියන්නේ. ආ, බෝවරි ගන්නෑ. දැන් කොයි මට පැහැදිලි කරන්න ඕනේ. ඔය ජීවත් වෙන කාලය තුළ මේ Tamanට මේ ලෝකය පිළිබඳව වැරදි විදියට දැකීම නිසා මම කිව්වේ ඒකයි. අවිද්‍යාවේ ලක්ෂණයක් වෙතේනවා. ලෝකය පිළිබඳව තමන් හිතාගෙන දෘෂ්ටිය හරිද දැන්? වැරදි. අපි මේ ලෝකය මෙහෙම එකක් කියලා ඒ වෙනුවෙන් ඇති කරගෙන තියෙන සංකල්ප සියල්ල වැරදි. ඒ තුල අපිට වාසය කරලා මේ නිවන් දකින්න බෑ. දැන් අයින්ද අපිට මේ ලෝකය ගැන මොකද වෙන්න ඕන? අවිද්‍යාව දුරු වෙන්න ඕන. හැදෙන්නේ? එයිසා ලෝකෙ පිළිබඳව අවිද්‍යාව දුරු කරන්නේ කොහොමද? හ්ම් දැන් ඔය පිළිබඳ සත්‍ය දකින්න ඕනේ. දැන් ලෝකේ දකින්න අඳුරන්න තියෙන්නේ මොනවද? ඒක තමයි අපි පැහැදිලි කරගෙන ආවේ. ඒක ඒකට අනුව තමයි මම මේ කාරණා ටික තව වැඩි දුර තමන්ට මේ කර්මයේ ස්වභාවය කුසල අකුසල. මොකද ඒකේ තියෙනවානේ ධර්මතා දෙකක්. පුණ්‍ය කර්මය කියලා එකක් කියනවා පාප කර්මය. ප්‍රදේශනාවේ පැහැදිලි වෙන දක්වනවා පුණ්‍ය කර්මයන් සහ පාප කර්මයන් කියන දෙකම මොකද වෙන්නේ? භවයේ ගෙනියනවා. ඒ නිසා යමෙක් මේ පින් සහ පව් කියන දෙකම මොකද කරන්නේ? රහින ගන්න ඕනේ. පුණ්‍ය පාප පහිනස්ස. පිප්පව දෙක ප්‍රහාණය කළත් විතරයි ඔහු ওই සතර අපායෙන් නිදහස් වෙලා එදිරි මාර්ගඵල ලැබලා රහත් වෙලා නිවනට යනවා. කියන්නේ සියලුම පින්පව් දෙකම නැත්තම් එයා අනිවාර්යෙන් රහත් වෙනවා. පින් තිබුණා ආය සංසාරේ යනවා. හරි ඒකනේ කිව්වේ ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ බයත නන්දති බිහිව නන්දති සුග්ගතින් ගතෝ සුගතිය. ඉද තප්පති බෙද තප්පති පාපකාරී උබේ අද තප්පති බීව තප්පති දුක්ගතින් ගත. දුගතිය. තේරෙනවද? ඒකට පින් පව් දෙකම ප්‍රහාණය කිරීමේ කාර්යයක් මේ කරන්නේ. ඒක තමයි කුසල් වැඩිම කියලා කිව්වත් පින් පව් ප්‍රහාණය කිරීම කිව්වත් දෙකම ප්‍රශ්නයක් නෑ. නමුත් ජීවත් වෙනකොට ස්වභාවික වශයෙන් මේ නිවැරදි කුසල ධර්මතාවය දන්නේ නැතිකම නිසා මොකද වෙන්නේ? තමන්ට පින් සිද්ධ වෙනවා නැත්නම් පව් සිද්ධ වෙනවා. පින් සිද්ධ වෙනවා. තමන් දානයක් දෙන වෙලාවක කාදාමත් ඒක පව් නෙවෙයි. ඒක ඇත්තටම ඒක කුසල් කියලා කියන්නේ. ඒක පින් කියලා කියන එක බෑරදී. දැන් දාන දෙන වෙලාවේ ආසාව දෙනවද? නෑ. දාන දෙන්නේ ආසාව අතහැරලා දෙන දේ ගැන. අපි දන්නේ නැහැ නේ තමන්ගේ අදහස තමයි තියෙන්නේ. හරිද? ඒතර දැන් දෙන දේ පිළිබඳ ආසාව නැහැ. තරහින්ද දෙන්නේ? තරහින් දෙන්නේ නැහැ. තමන්ට තරහින් දෙන්න විදියක් නැහැ. ඒක ඒතර තමන් මේකෙන් තමන්ට යම් වූ ආකාරයෙන් මේ කර්මය, කර්මඵල විශ්වාසයේ දීමෙන් තමන්ට යම් ආනිසංසයක් සිද්ධ වෙනවා කියලා තමන් දන්නවද නැද්ද? එහෙනම් කර්මඵල විශ්වාසය දෙනවා. එහෙනම් Tamanට එතකොට ඔය කෙන ආකාරයෙන් දානයක් දෙන වෙලාවේ ඒක පින් කියලා කිව්වට ඇත්තටම පින් නෙවෙයි ඒක මොකද වෙන්නේ? කුසලයක් වෙනවා. හැබැයි ඒ දීලා ඉවර වෙලා Taman මේ දීම හින්දා මට මෙව ලැබේවා මෙව ලැබේවා කියලා හිතුවොත් මොකද වෙන්නේ? ආන් එතකොට පව් සිද්ධ වෙනවා. අකුසල කෙනා. අද දානේ දෙන වෙලාවේ කිසිසේත්ම අකුසලයක් නෙවෙයි ඒක කුසලමයි. දෙන වෙලාවේ හැබැයි දීලා වෙලා මේ දාණය මට මෙවුව ලැබෙන්න ඕනේ ආවිෂ ලැබෙන්න ඕනේ මට හොඳ විභාගේ පාස් වෙන්න ලැබේවා මට හොඳ දරුවෙක් ලැබේවා මට අරම වේවා මෙන් වේවා කියලා හිතන්නේ මොකක්ද ආයිත් ආසාවල්ද නැද ආයිත් ලෝභය එනවා ලෝභය එනකොටම ආයි මොකද වෙන්නේ ඒක අකුසල බවට පත් වෙනවා තේරෙනවද කියන එක එඳ වරද්ද ගන්න එන්න බා වැඩි ඈ හොඳට තේරුම් ගන්න දිගටම කුසල් වැඩිවොත් තමයි මේ ආකාරයෙන් ගැලවෙන්න පුළුවන් ඔය මල ගියාට බින්දෙන්න ප්‍රශ්නයක් නැහැ. තම මොකක් දෙන්න ඕනේ යාට. මේ ආකාරයෙන්ම මෙසේ තමන් අත්හැරීම කළා අත්හැරීම තුළ තමන්ට මොකක්ද මේ කුසලයක් ලැබුවා ඒ අත්හැරීම තුළ තමන්ට निराமிෂ වූ ප්‍රීතියක් ආවා ඒ ආයතත් මේ ආකාරයෙන් මේ ලෝකය අත්හැරීමෙන් ඒ නිවන් සැපයට ලැබේ නිවන් සැපටපත් වෙන්න මෙසේ අත්හැරීමෙන් ලැබෙනා වූ ශක්තිය ලැබේවා. අත්හරින ශක්තිය ලැබේවා කියන එකයි තියෙන්නේ. තමන් අත්හැරීම තුළ ශක්තියක් ඇති කරගන්න ඒ ශක්තිය එයාට ලැබේවා කියන එකයි තමන් පින් අනුමෝදන් කිරීමෙන් කරන්නේ. හරිද? ඒක තමන් කරන්න ඕනේ. මොකද අපි හිතන්න ඕනේ එයා තවතවත් දීර්ඝායුෂ ලැබේවා, ඉන්නතන් වල සැප ලැබේවා. මොන සැප ලබන්නද කොහේ හිටියද? හැම උප්පත්ති එකම දුකයි කියලා අපි දැන් පිළිගන්නවා නම් ආයෝ ඉන්න තැන ඊට සැප වැඩේවා කියලා කිව්වට වැඩේ නේද? හරිද? ඔබ තමයි තියෙන ප්‍රශ්නේ. එන්න තවක මම හොඳට එක අනිත්‍යව තමන්ට ගැඹුරින් අර්ථවත්ව තමන්ට මේ පිළිබඳව පරමාර්ථ ධර්මතාවයන් අඳුරා ගන්න තැනදී මම කියලා දෙන්නේ. තාම තමන්ට ඒව මම කියලා දුන්නේ මම මේ කියන්නේ සාමාන්‍ය සම්මුති ලෝකයේ ඉස්සලා දෘෂ්ටි හදාගන්න. සාමාන්‍ය දෘෂ්ටි හදාගන්නක තමයි ඔය ගැඹුරු ධර්ම කාරණා ඔක්කොම භාවිත කරන්න ගියාට කරන්න බෑ. හරිද? ඉතින් තමන් දැනගන්න මොකක් මේ කරන්නේ? උප්පත්ති නතර කිරීම, නිවන් දැකීම කියන්නේ. ඔච්චරයි. ඉතින් ඒකට එහෙමනම් යනකොට තමන්ට නොකල යුතු දේවල් තමයි මම මේ කියා දීගෙන යන්නේ ඉස්සෙල්ලා. මම කියවනේ උදේම වැඩ ගන්න පටන් ගන්නකොටම කල යුතු දේවල් තියෙනවා. නොකල යුතු දේවල් තියෙනවා. ඒ දෙකම දැනගත යුතු වෙනවා. ඒක නොදන්නාකම තමයි ප්‍රශ්නේ. හරිද? හ්ම්. ඒ නිසා තමන්ට ගැටලු තියාගෙන යන්න එපා. ගැටලු තියෙනවා නම් අහන්න. ඒ ගැන තමන්ට මට හැකි තාක්ම පැහැදිලි කරලා දෙන්න. ඇයි බුදුහාමරේම කියලා තියෙන්නේ කියලා. තේරෙනවද? නැත්නම් තමන් ගැටලු ධානය ගිහිල්ලා ඊට පස්සේ නෑ නෑ එහෙම නෙවෙයි අරම නෙවෙයි කියලා තමන් තර්ක විතර්ක හදාගත්තට කවදා තමන්ට ඒකට විසඳුම් හදාගන්න බෑ හේතුව තමන් තුළ ධර්ම ඥාණය බලවත් වෙලා නැති නිසා. තේරෙනවද? මොකද තමන් සාකච්ඡා කරන්නේ තායක ඔය වට්ටම ඉන්න කෙනෙක් එක්ක. ඒකට තමන්ට කවදාවත් ගැටලු විසඳෙන්නේ නෑ. ඒක තමයි මේ අවස්ථාවේ ප්‍රයෝජන ගන්න කියලා කියන්නේ. හොඳයි. ඒ නිසා දැන් අපිට කාලයක් වෙන නිසා අපි ඉදිරියට යන්න. දැන් අපිට අවශ්‍යතාවය තිබෙන්නේ ලෝක විදූභාවය ගැන කතා කරන්න කියලා තමයි ඔය ප්‍රශ්නේ ආවේ. ඒකට ලෝක විදූභාවය. ලෝකයේ පිළිබඳව සත්‍ය, ලෝකයේ තියෙන සත්‍ය පිළිබඳව සත්‍ය අපි දැනගන්න ඕනේ. ඒ සත්‍ය දැනගැනීම කොහොමද කරන්නේ කියන ප්‍රශ්නේ තමයි අපිට මතුවේ. නේද? හ්ම් කොහොමද කරන්නේ? මේ ඇහැට පෙනෙන රූප සියල්ල පිළිබඳව, කනට ඇහෙන ශබ්ද සියල්ල පිළිබඳව අපි සත්‍ය දකින්නේ කොහොමද? පුළුවන් දකින්න. ඈ? නැත්නම් දකින්න ඕනේ නැද්ද? ඈ ඕන ඕන කොහොමද ඕන ඕනි නම් කරන ක්‍රමය ඉතින් අනිත්‍ය දුක අනාත්ම වශයෙන් බලනවා කියවට කොහොමද බලන්නේ දැන් කීයක් බලන්න දෙන්නේ කොච්චර දැනගන්න හ්ම් ඈ දැක්ක දැක්ක පමණයි. දැක්ක දැක්ක පමණයි වේ. එන්න දැන් ඔය මතන්ට දැන් ගැරන්ටි එකක් එනවා. ගැරන්ටි එකක් ආව දැක්කොත් දැක්ක පමණයි කියලා පාතන බලාගෙන ඉන්නවා නේ. ඈ? ඈ? ඒ වෙනවද? ආ අන්න යන්නේ කොහොමද දැක්කොත් දැක්ක පමණයි කියලා. අයින් වෙලා නෑ. බණ මට වැඩක් නෑ. ඔය එක එක જાතිය බණ මම දන්නවා ඒ බණ. මම ඒවා දැනගෙනම පාස් කරලා තමයි මම. දැක්කොත් දැක්ක පමණයි. දැක්කොත් දැක්ක පමණයි නේද? හොඳයි. එහෙම වෙයි. දැක්කොත් දැක්ක පමණයි. ඉන්න පුළුවන් නම් හොඳයි නේ. මං කියන්නේ බන දැනගත්තට හරියන්නේ නැහැ වැඩ. තේරෙන්නේ වැඩ. ඈ ඒ ඉන්නා ඔය කිව්ව බණ එකක්වත් වැරදි නෑ. ඒක බුදුහාමුදුරුවෝ කිව්වේ රහත් සීමාවෙ ඉන්න කෙනාට කිව්ව වැඩ. තමන් රහත් වෙන්න ඉන්න කෙනෙකුට කියපු දේවල් තමන් දැන් කරන්න කියලා තමන්ට කරන්න බෑ ඕක. හරිද? ඉතින් ඔය කිව්වේ ඔය කාරණේ කිව්වේ කාටද? බාහිදාර්ජීට. බාහිදාර්ජීට ප්‍රශ්නයක් උන්නේ නැහැ. බාහිදාර්ජීට ඇවිල්ලා හරකෙක් කල්ලා මැරුණා. ඒත් නා බාහිදාර්ජීට ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒ දැක්ක දේ දැක්ක දැන මතාලා නිකන් හිටියා. නමුත් ඔයාලට පුළුවන් ද ඔය කරන්න? ඒ ඉන්න මේ රහතන් වහන්සේලාට කියපු දේවල් මේ පු탁ගෙනයට හරියන්නේ නෑ. ඒකට අනුපිළිවෙලක් තියෙනවා. බුදුහාමර කියන එක බුද්ධත්ගෙන ඉස්සලා බුද්ධත්ගෙන භාවයෙන් දෙන්න ඕනේ. එයා ඒ ඊට පස්සේ ඒ මාර්ගයේ ගමන් කරනකොට තමයි යාට එතනට එන්න පුළුවන්. එතනින් පටන් ගන්න කියලා පුළුවන් කරන්නේ. බෑ. ඔක තමයි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ආයෙත් වෙලා තියෙන්නේ ඔය කියන ආකාරයෙන් එසේ කෝඩියේ පන්තිය එකේ පන්තිය දෙකේ පන්තිය දාන්න නැතුව මේ ඇකලීම ගිහිල්ලා දාලා අර උසස් පෙළ පන්තිය. දැන් මම මොකද කරන්නේ? මම ආයන්න ආයන්න දන්නේ නැහැ. අර කොහොමද කරන්නේ? මොකද වෙලා තියෙන්නේ දැන් ඔය. දැන් මේ අය එකපාරට රහත් වෙන්න යනවා එකපාර රහත් වෙන්න ගියා රහත් වෙන්න පුළුවන්ද? එන්න මම දන්නවා මාත් කියන්නේ රහත් වෙන්න කියලා. හැබැයි රහත් වෙන්න කියවට එකපාර රහත් වෙන්න බෑ කියලා මම දන්නවා. ඒකට මූලික වශයෙන් සෝවාන් නොවි, සකදාගාමි නොවි, අනාගාමි නොවි රහත් වෙන්නේ නැහැ. එන එන අරමුණට කරගෙන යන්න. එන සංඝත සෝතාපට්ටි අංග අංග හතරක් තියෙනවනේ. එන ඒක පුරුදු කරන්න ඕනේ. මොනවද අංග හතරක්? හරියට හරි. හැමදාම කල්යාණ මිත්‍යත් එක්ක ඉන්න ඒකාන්තයෙන් තෝරාගෙන. කැමතිද? ඒ කියන්නේ හැමදාම කල්යාණ මිත්‍යත් එක්ක ඉන්නවා කියන්නේ කොහෙද ඉන්න වෙන්නේ? හරියට හරියට. ඔය අංග හතර සම්පූර්ණ කරන්නේ ඒකාන්තයෙන් තෝරාගෙන. කිසිදු කක් නැහැ. ඒ කියන්නේ හැමදාම පන්සලට වෙලා එන්න ඕනේ පාඩ ගන්න. ඈ? පන්සලට වෙලා හිටියත් හිත හදාගන්න බැහැ. ආයි හිත කතන්දරයක් කරන්නේ නැහැ හිතේ වැඩක් නැහැ මට. කල්යාණ මිත්‍යත් එක දිගටම ඉඳවන්නේ නැන්ද? ආ ඉතින් එතන එතන වැඩ. කල්යාණ මිත්‍යා කියන විදිහට පන්සලට වෙලා ඉන්න ඒක ගන්න. ඈ? දැන් කොහෙද බුදුහාමුදුරුවෝ? තමන් ගාව ගෙදර ඉන්න බුදුහාමුදුරුවෝ? දැන් බුදු පිළිම කියන දැන් බුදු පිළි බුදු පිළිමෙන් බණ එනවද? දැන් බුදු පිළිමෙන් තමයි වර්ධිනේකට වර්ධිනේ ඒවා කියා දෙනවද? බණ නම් ඕන තරම් තියෙනවා ඒ බණ ඕන තරම් තියෙන එක තමයි දැන් වින්නේ ඇහි වෙලාදී. බුදුහාමුදුරුවෝ මේ එක බණක් කියලා නිකන් හිටියනම් වැඩේ ඉවරයි මේ බණ ගොඩක් කියලා තියෙන එක තමයි ප්‍රශ්නේ දැන්. මේ දැන් බුදුහාමුදුරුවෝ කාලේ එක බණක් කාලේ ඒ අය මාර්ගඵල ලැබුවා, රහත් වුණා, ඔය කියන ආකාරයෙන් නිවනට ගියා. දැන් ඔය අය බණ කීයක් ඇහුවද? ඈ? කීයක් ඇහුවද? ඔව් හීඩි 50 සීඩි පනහන්නේ ඔය කෙනා කරේ අර YouTube එකෙන් බනහනවා ඉන්ටර්නෙට් එකෙන් බනහනවා තමයි අරගෙන සීඩිත් අහනවා කැසට්ටුත් අහනවා අරවත් අහනවා මෙව්වත් අහනවා ඔක්කොම අහනවා හරිද ඒකල්ලා ඔක්කොම ලඩික අපායයි එතරම් ඒක නහලා වැඩක් කරන්නේ හරි ඈ බලද නන්ද ඒක කරවන්නේ නැහැ අයියේ ඒ විතර නේද මම කියන්නේ සුපටිපන්න වූ උජිපටිපන්න වූ මේ නිවන් දැකීමේ ඥානයේ යුක්ත වූ අයත් එක්ක සාමීචිපටිපන්න වෙන්න එතකොට හරියි. එහෙමත් වෙන්නේ. කල්යාණ මිත්‍රයා කියන්නේ මේ ඔය කියන ගෙවල් වල ඉඳගෙන දරුවා දාලා ඉන්න කියන කෙනා කල්යාණ මිත්‍රයාද? ඈ නෑ කල්යාණ මිත්‍රයෝ දෙක ඉන්න. කල්යාණ මිත්‍රයෝ ඉන්නේ පන්සලක ඉන්නේ එතකොට හරි. එතරම්. දැන් බුදු ආරොත් එක හිටපු අය, තරියුත් ආරොත් එක හිටපු අය, මුගලන් ආරොත් එක හිටපු අය, වේදනාකර අනුරුද්ධ ආරොත් එක හිටපු අයට මොකද උනේ? එයා ආපහු ගිහින් ගෙදර ගියාද? නෑ. එයාට මොන ක්‍රමෙන් හරි වැඩේ කරන්න තරියුත් ආරොත් මුගලන් ආරොත් අනුරුද්ධ ආරොත් වැඩේ කරා. කලයන් මිත්‍රොත් එක්ක හිටියා නම් ඒකාන්තේ මොකද වෙන්නේ? ඒකාන්තේ නිවන් දකිනවා. හරිද? ඒක ඉතින් කල්යම් මිත්‍ර හම්බෙලා නැති ඉඳා කරන්න දෙන්නේ. හ්ම්. නේද? දැන් මොකද කරන්නේ ඉතින් මම දන්නේ මට මට කරන්න දෙන්නේ. දැන් ඔයා ඉතින් අනිත්‍ය දුකනක් මම දන්නේ නැත කියන්න දෙන්නේ දෙකුත් නැහැ. මට මොනවා කරන්න මම දන්නේ නැහැ. මොකද ඒකම දන්නා මේ දන්නේ උන්ට කියන්නේ හරි ප්‍රශ්නයක් මේක. දන්නේ නැති අයවත් ඉතින් මොනවා ටිකක් කියා දෙන්නවත් තිබ්බා. දැන් මේ අය ඔක්කොම දන්නවා. ඒ හින්දා හ්ම් මොනවද දන්නේ නැත්තේ? මොනවද නිවා ගන්න? නිවා ගන්න දැනගන්න ඕනේ අනිත් එක කියලා දන්නවද? අනිත් එක දන්නවද? මම ඒක දැනගත්තාම නේද? එන්නත් දැනගන්න ඕනේ. නේ? මේෙන් දෙතින් ඕමක තමයි වැඩේ. ඒ නිසා දන්නවා වචන ටිකක් විතරක් වෙයි. වචන ටිකක් දන්නවා අර්ථය දන්නේ නැහැ භාවිතය දන්නේ නැහැ. ඒ නිසා සුතමය ප්‍රඥාව එකක් චින්තාමය ප්‍රඥාව කියන්නේ තව එකක්, භාවිතාමය ප්‍රඥාව කියන්නේ තව එකක්. මතකද යාළුවා? අහලා දැනගන්න පුළුවන්, අහලවත් දැන ගැනීම වටිනවා. සුතමය ඥානය. ඊට පස්සේ චින්තාමය ඥානය, ඒ අනුව හිතීමේ ශක්තිය තමයි තියෙන්න ඕනේ. ඒ වගේම භාවිතාවය දෙන්න ඕනේ. තේරෙනවද? එහෙනම් දැන් හිතන්න තමන්ට කියා දෙන්න කොහොම විදියට. කොහොමද කරන්නේ? තමන් මේ ලෝකය දැකීම. නම් ලෝකය දැක්කේ කොහොමද බුදුහාම? මේ ලෝකයේම තමන් කොච්චර අඳුරන්න ගියත් තමන්ට අඳුරන්න ලැබෙන ඒවා වර්ග වශයෙන් ස්වභාව වශයෙන් පරීක්ෂා කරලා දකින්න වර්ගය සහ ස්වභාව ස්වභාව වශයෙන් තමන් ඇහෙන් දකින රූප කනෙන් අහපු ශබ්ද නහයට දැනෙන ගඳ දිවට දැනෙන රස කයට දැනෙන ස්පර්ශ මොළයට ඇති සිතුවිලි මේ සියල්ල වර්ග වශයෙන් දෙවර්ගයක් විතරයි ලෝකයේම තියෙන්නේ මොනවාද ජීවි කියන වර්ගයෙන් තමයි ලෝකේ හම්බ වෙනවා අජීවී ගෙනවල් දෙන්නේ. හරිද? ඒට එහා හම්බෙලා තියෙනවා. දැකපුවා එක්ක පණ ඇති ඒවා දැක්කා නැත්නම් පණ නැති ඒවා. ඊට අමතරව අඳුරන් පුළුවන්ද? හරි. ආ දැන් හිතන්න. දැන් මේ හිතන්න ඕනේ මම කියන එක ඈ. දැන් අහගත්ත වැඩක් නැහැ. ඒ තමයි හිතන්න වෙන. චින්තාමය ප්‍රඥාව ඕනේ මෙතන. දැන් තමන්ට ඇහෙන ශබ්ද එක්කෝ පණ ඇති ස්වභාවයන්ගේ කතා කරන ශබ්ද බල්ල බුරනවා අරම මේවා මොන හරි පණ ඇති වගේ ශබ්ද ආවා එහෙම නැත්නම් බෙර ඈන් නලා අරම මේවා කියලා පණ නැති දේවල් වල ශබ්ද ඊට අමතර මොනවත් ඇහුණාද නෑ අහන්න පුළුවන් ඒක දැන් අපි හිතමු අපි දිව්‍ය ලෝකෙට ගියේ නෑ කියලා හොඳයි දිව්‍ය ලෝකෙ ගියා කියන්නේ මොන ගියා ගිහලා ගමන් මොනවා බලන්න පුළුවන් වෙයි එහෙ එක්ක පණ තියෙන ඒවා හම්බෙයි නැත්තම් පණ නැතිව. ඊට ඇදෙන්න පුළුවන්. පුළුවන්ද? බෑ. එහෙනම් අහන්න වෙන්නේ ඒත් පණ ඇතේවා පණ ඇතේවා. ගල දැනෙන්නේ ඒත් පණ ඇතේවා සානතේවා. රස ස්පර්ශ සිතවිලි යන මේ සියල්ල මොනවාද? එක්කෝ පණ ඇතේවා නැත්නම් පණ නැති ඒවා. ඊට අමතරව තියෙන්න පුළුවන්ද? හරිද? දැන් ඔය අදහසට එකඟව යන්න වෙනවා. මොකද මේ අදහස වැරදුනොත් ඔක්කොම අදින ඈ. මොකද? හරිද? එහෙනම් අපේ ලෝකයේ දකින්න තියෙන මොනවාද එතකොට? වර්ග දෙකයි තියෙන්නේ පණ ඇති ඒවායි පණ නැති ඒවායි. ඒ පණ ඇති ඒවා සහ නැති ඒවා ලෝකේ ඔක්කොම හොයන්න පුළුවන්ද? බෑ. ඒ හින්දා මොකද කරන්න කියන්නේ? පණ ඇති ස්වභාවය මොකක්ද කියලා හොයන්න කියනවා. පණ නැහැ කියන ස්වභාවය. පණ ඇති ස්වභාවයයි පණ නැති ස්වභාවයයි කියන මේ ස්වභාවයන් දෙක හඳුනාගෙන ඒ පිළිබඳව පරීක්ෂාවට ලෝකය දකින්න කියන්නේ. මොකද්ද කරන්න කියන්නේ? පණ ඇති ස්වභාවයයි පණ නැති ස්වභාවයයි හඳුනාගෙන ඒ අනුව ලෝකය පරීක්ෂා කරනවා. ඒකත් වෙන කොහෙන්වත් නෙවෙයි තමා තුලින් පරීක්ෂා කරන්න කියනවා. මොකද අනුන් තුලින් පරීක්ෂා කළොත් කරන්න බෑ. එහෙනම් තමා තුල මේ පණ ඇති ස්වභාවය කියන එකත් පණ නැති කියන ස්වභාවය කියන එකත් පරීක්ෂා කරලා ලෝකය දකින්න වෙනවා. හරිද? තමන් ළඟ එතකොට දැන් තමන් ළඟ ඕන පිටින් ඒව ඔක්කොම අතහැරියා. පිටේ අපිට නැහැ දැන් පිට මොනවා තිබ්බත් තියෙන්නේ මොනවාද? පණ නැති ඒවායි නැති ඒවා. එහෙනම් මෙන්න මේ ස්වභාවයන් දෙක තමන් තුල තියෙනවා කියලා ධර්මයේ තුල කියන්නේ. එහෙනම් ඒක පරීක්ෂා කරලා ඒ තුලින් ලෝකය දකින්න කියනවා. තමන් ළඟ ඒක තියෙනවද? ওই જાති දෙක. මතින් පණ ඇති සහ නැති කියන දෙකම තියෙනවා. හොඳයි. මොනවද පණ ඇති ඒවා තමන් ගාව තියෙන? පණ ඇති ඒවා? සිත. මොනවද තියෙනවා? කේස් ලොන් සහ මෙහෙරෙන්ති ඒවාට පණ ඇති දෙක. කේස් ලොන් කේනේ වානේ පොතු ඇරෙන්න අනිත් යාට පණ තියෙනවා. පණ ඇති දේවල්. ඒ කියන්නේ මස් නහරයට හෘද වස්තු කණාලේ ඒවා ඔක්කොම පණ තියෙනවා. ඈ කණාලේ ඔක්කොම පණ තියෙනවා. නෑ කියලා කියනවා. හ්ම්. හරිද ඒක? මොකද කල්පනා කරන්නේ? ඈ? හරි. ඈ? මොකද කියන්නේ? මම නෑ වගේද? ඈ? මම තියෙනවම නම් නැතිවම නම් කියලා මට කියන්නේ. ආ තමයි. මොකද තමයි අදහන කියන්නේ? පණ තියෙනේවා සහ නැතිවා වෙන් කරගන්න ඕනේ දැන්. ඒ මොනවාද ඒ නාම ධර්ම කියන්නේ? සිතට පණ නැහැ. මොනවාද තමන් ළඟ තියෙන මට කියන්නේ මේ මේ මේ මේවා මේවා මේවා කියලා මට කියන්නේ. ශරීරයේ තියෙන කොටස් ඔක්කොම ආයතන ආරෝණය. ඒවට පණ නැහැ. ඒවා පණ තියෙන්නේ සිත ක්‍රියාත්මක ඒ මට අරවත් එක්ක මේවත් එක්ක කලවම් කරලා හරියන්නේ නැහැ. මට කියන්නේ මේ මේවා පණ තියෙනවා මේ මේවට පණ නැහැ කියලා. අරවත් තියෙන හින්දා මේවා තියෙනවා කියලා කතා කරන්න බෑනේ. එහෙනම් මං අහන්නේ පණ තියෙන ඒවා මොනවාද නැති ඒවා මොනවාද කියලා වෙන මං ගන්න. හිත ඇති හා නැති. හිත ඇති හා නැති. හිත ඇති හා නැති. හිත ඇති ඒවා මොනවද තියන්නේ අම්මගාව? හිත ඇති ඒවා නැති. හිත නැතිව දෙන්නේ කොහොමද? ඉන්ද්‍රියම් කියන්නේ ඇහැ කන නහය ඒවට නෑ හිත හරිද ඇතට පණ නැහැ. ඈ? පණ තියෙනවා? කොණ්ඩේ කොණ්ඩේ ඒ පණ නැහැ. කොණ්ඩේට පණ තියෙනවා ඒ පාද. ඉස්පර්ශේ? ඉස්පර්ශේ දැනෙනවට පණ තියෙනවා. කොණ්ඩේ හැම කැපුවට දැනෙන්නේ නැහැ. ආ ඒතර කොණ්ඩේ කැපුවාට දැනෙන්නේ නැහැ. කොණ්ඩේ ගැලෙව්වොත් එහෙම අහමට පණ දෙනවා. ඒ කියන්නේ කොණ්ඩේ මුලට පණ දෙනවා අගට පණ නැහැ. මම දන්නේ නැහැ ඔක බේර ගන්න විදියක් නැහැ. අහමට පණ දෙනවා. අලුත් තමක් එනවා. මෙහෙ කරන්නේ නැහැ. සුවර් නැහැ නේද? ආ කෙනා සුවර් නැහැ පණ දෙනව නැද්ද කියලා. මටත් ඒක තමයි වෙලා තියෙන්නේ. මට තියෙන කන්නේ නැහැ මට ෂුවර් නැහැ මෙයාට පණ දෙන්නද සිත පාද ඇඟට ඇඟට පණ නැහැ ඒකේ ආ මෙහෙම කියන්නේ ඇඟට පණ නැල්ලු ආ මට විතර පණ තියෙනවා හරිද ඇඟට පණ නැති ආදල් තන්නේ ඉතින් ඈ ඉතින් මං කියන එක හරිනම් ඇඟට පණ නැහැ කියන අර්ථ උත්සන්න කියලා කිව්වේ ඇඟට පණ තියෙනවා ඒ පණ අපේ හිතේ තන්නේ පණ තියෙනවා කියන්නේ කොහොමද ඈ ඒක හරිද ඒක හරිද ඇඟට පණ නැලු ඉදිරියට පණ දෙන්නේ යන්න බයයි hina වෙනවා hina වුණාට කමන්නේ මොකද hina වුණාට අපා යන එක නතර වෙන්නේ hina වෙන්නේ කොහොමද වෙලේ පිළිසිඳ නැත්නම් hina හොඳයි යන්නේ ඉනවිතා මොකද? ඔය හැමදාම බණ අහගෙන නම් බුම්මාගෙන ගියාට වැඩක් නැහැ නේ. ඉනවිලා යනවා ටිකක් කමක් නැහැ. අපාය ගියත් කමක් නැහැ. ඉනවිලා යන්නේ. ඈ? ඔය අඬා අඬා ඉන්නට ඉනවිලා කොතර බලයිද? ඈ? ඒකත් බණ ලේව්. මොකද ලේව්? ඉනවිලා කොට ලේව්. ආ ඒක හරි. එතකොට මාත් එක හරි. එතකොට බුදුහාමුදුරුවෝ ඇදහැරුවෙත් එහෙමයි මේ කය කියන එක පණ තියෙන එකක් නෙවෙයි. කය කියන්නේ අජීව වස්තුවක්. ඒකට විඥාන එකතු වීම තුළ තමයි සවිඥානික වස්තුවක් කියලා අපි කියන්නේ. සවිඥානික වස්තු ඒවා. බුද්ධ දේශනාවේ තියෙන එහෙනම් විඥාන සහිත ඒවා විඥාන නැති ඒවා. ඒතර විඥාන සහිත ඒවා වුණාට විඥානයේ තියෙනකන් තමයි මේ ක්‍රියාත්මක භාවය අපි අඳුරන්නේ. ඒ නිසා මේ කය කියන එක දැන් ඒක තමයි උදේ මම සරල වශයෙන් කිව්වේ ඒකයි. උපදිනකොට ඇඟකට මේ පණ එහෙම නැත්නම් සිත කියන එකක් එකතු වෙන්න ඕනේ. ඇඟේ සිත කියන එක එකතු වෙන තාක්කල් ඇඟට පණ දෙනවද? නෑ. එතකොට ඒක ඇඟේ පණ නෑ. දැන් තියෙනවද එතකොට? දැන් තියෙනවා කියලා ඒක රැවටෙන්නේ ඇයි? ඇඟත් එක්ක මේ පණ ක්‍රියාත්මක වෙන නිසා මිස කවදාවත් ඇඟට පණ නෑ. දැන් ඕන වෙලාවක මේ ඇඟෙන් පණ කියන ස්වභාවය විසිත කියලා කතා කරන්නේ අයින් වෙන්න පුළුවන් බැරිද? අයින් වෙච්ච මොහොතේම ඒ ඇඟ මොකද්ද? මලමිනියක්ද නැද? මලමිනියක්. එන ඕනම වෙලාවක මේ ඇඟ මලමිනියක්මයි මලමිනියක් තුල මේ පණ තියෙනකම් පණ තියෙනවා කියලා රැවටීමකටපත් වෙනවා සිත තියෙනවා තේරෙනවද එහෙනම් මේ කය ගැන කියන ගැන කියනවා බයා මත්තකේ කලෙබරේ කියලා මේ කලෙබරේ කියන්නේ මොකද්ද මృత ශරීරය හරි මලමිනිය කියන එක එතකොට මේ භවයක් පමණ මලමිනියක් කියලායි බුදුහාමුදුරුවෝ මේකට කියන්නේ තේරෙනවද එහෙනම් ශරීරය කියන එකට පණ තියනවද? පණ නැති එකක් ඔය. පණ නැති ඇඟට දැන් සරලව තමයි මෙහෙම හිතා ගන්න. ඔය කයේ කොයි කෑල්ලකට හරි හිතන්න පුළුවන්ද? කතා කරන්න කියා ගන්න පුළුවන්. පණ තියෙනවා ඔය ලක්ෂණ ටිකනේ තියෙන්නේ. අපි කියන්නේ මලමිනියක් අපි අඳුරගත්තේ කොහොමද? මලමිනිය මොනවාද නැත්තේ? ප්‍රතිචාර නැහැ. අපි උදේ කතා කරන්නේ කතා කරන්න බෑ. ක්‍රියාත්මක වෙන්න බෑ. හිතන්න බෑ. දැන් කෙස් ගාට හිතන්න කතා කරන්න ක්‍රියා කරන්න පුළුවන්. බෑ. හෘදවත් වෙන්න පුළුවන්ද? ඇහැට පුළුවන් ද හිතාන්න කතා කරන්න කියලා ගන්න. පොඩි. කනට නායට ලේවලට ඇට මස් නහර මොනවටවත් බෑ. එතකොට ඕක තුල සිත කියන බලයක් වෙනම තියෙනවා. ඒ සිත කියන ස්වභාවයක් වෙනම සකස් වෙනවා. ඒක තියෙනකන් අපි හිතනවා අන තියෙනවා කියලා. පැහැදිලිද කියන එක? ඒක ඔය වැරද්ද හින්දා සමහර වෙලට අද විද්‍යාවේ පවා ඔය කියන ආකාරයෙන් රැවටෙනවා ගස් වැල් වලට පණ තියෙනවා කියලා. ඔය මම ඒකයි කියන්නේ ඔය දොස්තර වෙලා ඔක්කොම බෙහෙත් කරනවා බෙහෙත් කරනවා මේ ආයත පණ තියෙනවා කියලා හිතාගෙන කොයි කැලේද බෙහෙත් කරන්නේ. තාම නැති කැලේ. තාම නැති එකට බෙහෙත් කරන්න. ඉතින් දොස්තරට පුළුවන් කවදාවත් මේ පණ බේරගන්න. ඒ තමයි දොස්තරට වෙන්නේ අවසානයේ කියන්නේ සෝරි කියන වචනේ විතරයි කියන්නේ. ලෙඩාම වල. හරි? අර පණ නැති කැලේට බෙහෙත් කරාට බෙහෙත් කරාට පණට බෙහෙත් කරලා නැහැ නේ පණ යනවා නේද? ඉතින් පණ ගියාට පස්සේ කොරන් දෙන්නේ දොස්තරට. එහෙනම් දොස්තරට මොකක් කරන්නද? ඔක පණක් එක්ක. ඒකත් එක්ක මොනාරි කරනවා අපිට පුළුවන් විතරයි කරන්න. බුදුහාම විතරයි පණත් එක්ක සෙල්ලම් දාපු එකනේ ඉන්නේ. අනිත් කාට පණත් එක්ක වැඩ හරියන්නේ නැහැ. තේරෙනවද? එහෙනම් තමන් ගාව ඔය වර්ග දෙකම කියලා. තේරෙනවද? මොකද වර්ග දෙක? සිතයි කයයි. එහෙනම් සිත කියන එක අඳුරනවා මොකක් අඳුරන්නද? පණ ඇති ලෝකය පිළිබඳව දකින්න සිත කය මන නැති ලෝකය. පැහැදිලිද? දැන් ওই පදනමින් තමයි යන්නේ. ඒක තමයි බුදුහාමුදුරු කිව්වේ සතිපට්ඨාන තුළ කායානුපස්සනාව කියලා කියන කාරණාව තුළ අපි මේ පණ නැති ලෝකේ ගැන දකින්න. කොහොමද ඔයාලා දකින්නේ කියන එක දැන් හෙට අනිද්දා ඉන්න දෙනකොට මම දිගට අනුපිළි වලින් කියන්නේ. මම මුල අද පදනාව විතරයි හදන්නේ. මේ ටික කියලා නැතුව නිකන් මම ඔය කායන පදනාව ගන්න මෙලවත් කරවත් නෑ. අර කොහේ කොල් කරා යයිද මොනවද තේරෙන්නේ. හරිද? එහෙනම් සිත ගැන බලනවා ඒක මොකක් කරන්නද? චිත්තානුපස්සනාව තුළ අන ඇති කියන මේ ලෝක ස්වභාවය ගැන මේ සියලු ලෝකයන් ගැන තමන්ට පැහැදිලි කරලා දෙන්න. හරිද? ඔක්කොම පැහැදිලි වෙනවා. ඔක්කොම ඉතිරි නැති එක. ඔව්. හඳුනන්නේ සජීවී දරූප ගත්තම සජීවී ඇජීක හඳුරු විස්තර කරේ. ඔව්. සිතුවිලි වලට උදාහරණයක්. සිතුවිලි වල උදාහරණයක් කියන්නේ? දැන් රූපෙට හඳුරු දුන්නේ සජීවී අජීවී කියන රූප දැන් සතේගේ රූපයක් වස්තුවක් එහෙම කියලා. හරි. හඳන් තරම සිතුවිලි කියලා මොනවද දෙන්නේ? මතක් වෙන එක නෙන්නේ. ආ මතක් වෙන්නේ පණ ඇති ඒවා නැති ඒවා දෙන්න වෙන මොනවද මතක් වෙන්නේ? ආ ඒක හරි තමයි. හරි තමයි මේ කියන්නේ. <laughs> ඊට මතක් වෙන්න ගන්නෑ ලෝකේ. තමට මතක් කරන්න පුළුවන් ඉන්නේ එක්ක පණ ඇදගෙන නැත්නම් පණ නැතිලා. ඒකද? කොයි ලෝකෙ ගියත් ඔච්චර තමයි කරන්නේ. එහෙනම් මේක සරලව තේරුම් කරගත්තාම බුද්ධ ආගම ඉදාම සරල දෙයක්. ඔය සංකීර්ණ කරගෙන පටලගන්නේ මේ සරලතාවය තේරුම් කරගත්තේ නැති අය. හරිද? ධර්මයේ ගැඹුරුයි තමයි. ගැඹුරු වුණාට මේක සරලව කරලා නිමා කරන්න පුළුවන් දෙයක්. කරන්න පුළුවන්. ඒතර මේ ගැඹුරු තත්ත්වයන් සියල්ල දැනගෙන ඉවර කරන්න ඕනේ නෑ. තේරෙනවද? හ්ම්. එහෙනම් ඕම් ඔය කියන ආකාරයෙන් Tamanට අඳුරන්න තියෙනවා සිතයි කයයි කියන දේ. දැන් ওই දෙකමත් අපි එකටම පාවිච්චි කරන්න බෑ. ওই කියන ආකාරයකටම අපිට අඳුරන්න බෑ. ඒ හින්දා වෙන වෙනම අපි අඳුරනවා කය ගැන වෙනම පරීක්ෂා කරගන්නවා ඊට පස්සේ සිත ගැන වෙනම. ඒකයි බුදුහාමර කායානුපස්සනාව වෙනම, චිත්තානුපස්සනාව වෙනම. කායානුපස්සනාව, චිත්තානුපස්සනාව එකට කියලා කරලා නැහැනේ. ඒක දෙක වෙනයි. ඒකෙන් මුලින් අපිට කරන්න වෙන දේ තමයි කායානුපස්සනාව. ඒකට හේතුව ඔබ කියනවා මොකද පහසෙන් අපිට අඳුරන්න, දකින්න භෞතික වශයෙන් තියෙන දෙයක් තමයි මේ කය. එහෙනම් කය පිළිබඳ මුලින් පරීක්ෂා කරගෙන ඊට පස්සේ අපි සිත කියන එකට බහිනවා. හරිද? ඒකත් ඉතින් කය පිළිබඳව ගැඹුරු සත්‍ය එකපාරට අපි කියා දෙන්න යන්න බෑ කියා දෙන්න එපා කියලා ධර්මයේ තුල තියෙනවා හේතුව එයාට ඒකට සුදුසු తত্ত্বය තාම නැහැ. ඒ හින්දා සම්මුති වශයෙන් Tamanට තේරෙන මට්ටමේ මේ ලෝකේ Taman අඳුරගත්තා වූ තේරුම් කරගත්ත සම්මුති සත්‍ය කියලා එකක් තියෙනවා. ඒ සම්මුතියේ සත්‍ය තුල මේ කයි ස්වභාවය දකින්න කිව්වා. දැන් උදාහරණ විදිහට මම මෙන්න මෙහෙම අහනවා. මෙහෙම ඇහුවොත් ඔයාගේ කියන්න මොකද වෙන්නේ කියලා. දැන් ඔන්න මම හරිද මෙන්න මෙහෙම කරන අය දැකලා තියෙනවද ඔයාය? දැන් බෝනික්ක නලවන කුංජි ළමයි දැකලා තියෙනවද? හරිද? දැන් මේ බෝනික්ක මොනවද ගෙනදලා දෙන්නේ? ප්ලාස්ටික් වෙන්න පුළුවන් එහෙම නැත්නම් අද කාලේ නම් ඔය කියන ආකාර රබර් වෙන්න පුළුවන් මොන හරි විලයකට හරි මොන හරි වෙන්න පුළුවන් හරිද හරි ඒතර ඒවා ඕනනම් වගේ මැටි වලින් හදන්න පුළුවන් මැටි එනවනේ. මැටි වගේ වහන හැදියද? හොඳයි. දැන් එහෙම දැන් ඔය බෝනික්කෝ නල වෙන වැඩේ. පුංචි කාලවල Taman සිද්ධ කරන්නේ. දැන් Taman ඒ වැඩේ කරනවා. හ්ම්? දැන් කරනවා. ඈ? දැන් බෝනික්කෝ නල වෙනවා. අවු වගේ. නිකන් අවු වගේද නෑ වගේ. අවුද නැද්ද? නෑ. ඇයි නැත්තේ? ඇයි දැන් ඒක කරන්නේ නැත්තේ? දැනට ඈ shopping ගියාම අනේ මට වණිත ගණන් දෙන්නේ කියලා අඬනවද? නෑ. ඇයි? ඇයි? දැන් නා කියලා. ආද ඒකට ආසාවක් නැහැ. හා. දැන් මම අහනවා මේම කාරණා. එතකොට යම් කිසි කෙනෙක් ඔය කියන ආකාරයෙන් නා කියලා හරි කමන්නේ වැඩි හිටි බාටපත් වෙලා එයා තවදුරටත් ඒ වගේ බෝනික්ව නරවන එක සෙල්ලම් ගෙවල් හදන එක, ඒ අය නාවන එක, ඒ අයත් එක්ක නිදියන එක කරනවා නම් ඒ අය ගේ මානසික ස්වභාවය කොයි වගේද? ඈ? ලාමක බව. එහෙම නැත්නම් කොයි වගේද? ඈ? පොඩි ළමයෙක් වගේ. හ්ම්. ඒතර පොඩි ළමයෙක්ගේ ස්වභාවය එයාට කියනවා ඔය කියන ආකාරයෙන් මන්ද බුද්ධිකයි. හරිද? එහෙම නැත්නම් මම බුදුක නැත්තම් කොයි වගේ වෙයිද? ඈ? පිස්සු වගේ ආව එහෙම වෙන්න පුළුවන්. ඔව් පිස්සු වගේ අයත් එහෙම කරනවා. හරිද? පිස්සු වගේ දෙන අය ඒ වගේ වැඩ කරනවා. ඒ කියන්නේ මොළේ මොකරි දුර්වලතාවයක්. එකක් මොළේ විකෘතිතාවයෙන් මොළේ මානසිකත්වයේ විකෘතිතාවයක් තියෙනාට පිස්සු කියලා කියනවා. හරිද? උම්මාත්තක කියලා කියනවා. එහෙම නැත්නම් අර මොළේ වර්ධනය වෙලා නැති ලදරු නොමේරු අය නම් මන්ද බුද්ධික භාවයේ දැන් ඔය අය එහෙම කරනවද? මන්ද බුද්ධික වැඩ, පිස්සු වැඩ කරනවද කියලා අහනවා. දැන් දැන් ඒ කාලේ කරා ඒ කාලේ දෙන්නේ දැන් නැහැ නේද? කරා. දැන් කරන්නේ. දැන් කරනවා නම් එහෙම ඈ? මන්ද බුද්ධිකයි තමයි හරි. දැන් මට කියන්න ඔයාලට දෙනවා දරුවෙක්. හරිද? එහෙම නැත්නම් ගාරුවෙක් ගමනේ දරුවෙක් කියලා කිව්වා අපි. දරුවෙක් හදලා දෙනවා මම බලා ගන්න කියලා හොඳට ලස්සට ඉටි රූපයක් වගේ මැටියෙන් හදලා දරුවෙක් හොඳට ඇඳුම් අඳලා ඔක්කොම කරලා දෙනවා මේ මේක බලාගෙන ඉන්න කියලා මේක නාවලා ඒකට හොදලා ඒකට කන්න දෙහිම දීලා ඒකට නලවලා එහෙම තියාගන්න කියලා හරිද අර බොනිකාවේ අරන් යනවද අර යන මැටි බොනික් එකේ මැටි බබේ ඈ අර යනවද නෑ. නෑ. ආනන්දන් භාර්යාවක් එහෙම නැත්නම් ස්වාමියා වගේ එකක් හද දෙනවා මෙදී. හරිද? නැටේ හැබැයි. නැටේ හද දෙන්නේ නැද්ද? අරගෙන ආවද ස්වාමියා? නැටි හැබැයි. අර විදිහට නේද හැකන ආයේ ඔක්කොම ටික ඒ විදිහට වගේ මේ හැඩේටම ඔක්කොම ඇඟ ඔක්කොම ගානට ෂේප් එක ඔක්කොම දෙන්නේ. හරිද? හැබැයි මැටි ඈ. අරගෙන මොකද මම කියන්නේ? භාර්යාව කඩලා දෙන මැටි අරගෙන. තණ්හාව තියෙනකන් අරගෙන යනවා. තණ්හාව කියන මැටි එක? මේ රූපයට ආසාව තියෙනකන් අරගෙන යනවා. හරිද? රූපයට ආසාව කරනවාද? ඒක හදලා දෙන මැටි. හරිද? මම ආන්නේ ඒක තමයි දැන් Taman දන්නවා ඒක හදලා තියෙන්නේ මැටි වලින් කියලා. ඒක දැන් ඒකට දැන් මැටින් හදලා තියෙනවා කියලා දැනගත්තාද ඉතින් පෝරුවේ එහෙම නැගලා හොඳට මාල දාලා කරාඹු දාලා ඔය වෙන ආකාරයෙන් එහෙම කියලා මගේ භාර්යාව කියලා අර මැටි එක අරන් යනවද අර යනවා කියනවා අපි කියනවා හරි <laughs> ඒක තමයි දැන් දිනු වෙලාවට නැද්ද ගෙදර ගිහලා තියාගන්න තමයි මාත් කියන්නේ ගෙදර ගිහලා අර විදිහට පාවිච්චි කරන්න ඕනේ. පාවිච්චි පාවිච්චි කිරිවත් නැහැ ගෙදර ගිහලා. අර ගන්න. ආ දෙනින්ද ඔය නිකන් දෙනින්ද අපේ අර බලන ගෙදරපත් දෙන්න ගිහලා තියාගන්න නෑ තමයි. මම කියන්නේ ගිහින් පාවිච්චි කරනවා කියලා අර බාධියාව වගේ. මේක නැත්නම්. කරපලක්. එහෙනම් කරන්න බෑ. මොකෝ කරන්න බෑ. ఇది అక్కడ పుంచి కాలు కొని ඒකමයි දැන් කාලේ කරන්නේ නැහැ ඒක. හන්දර මම එහෙනම් මැටියෙන් එකක් හදලා මම මොකක් හරි උපක්‍රමයක් කරලා ඕකට පණකුත් දාලා දෙන්න. දැන් පණ කියන්නේ පිටින් එන එකන්නේ. පණ ඕකේ තියෙන එකක් නෙවෙයිනේ. පණ කියන්නේ ඇඟට කොහෙන්ද ආවේ? පිටින්. හරිද? එහෙනම් මම ඔන්න දැන් මැටි එකක් හදලා ඒකට පණකුත් දාලා දෙන ඔයාලට ඕන් ස්වාමියා කියලා අරන් යන්න ඒක මැටි එක. ගිහින් පාවිච්චි කරන්න කියලා. පාවිච්චි කරනවා. ඈ? පාවිච්චි කරනවද? ඈ? එතකොට ඥානවන්තයෝ ඒ වගේ වැඩ කරනවා. නෑ. ඒ වගේ වැඩ කරනවා නම් ඒකාන්තයෙන් අඥාන වූ හීන වූ අර බොළඳ එහෙම නැත්නම් මන්ද බුද්ධික උම්මත්තක වැඩ. නේද? දැන් ඔය ඇත්ත එහෙමද නැද්ද? එහෙම තමයි. ඒ ඔක්කොම එහෙම තමයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. දැන් ඇත්ත තේරෙනවා නම් ඇත්ත තේරෙනවා ඒව අදාරිනවද නැද්ද? හ්ම් දැන් මට කියන්න ඔය අය තමන්ගේ ශරීරය කියන එක සකස් කරගත්තේ කොහොමද කියලා. තමන්ගේ ඇඟ හදාගත්තේ කොහොමද? දැන් මම ඇඟක් හැදුවා මොකෙන්ද? නැටිවලි. දැන් ඔයාලා පිළිගන්න ලැහැති නෑ ඒක. ස්වාමියා භාර්යාව කියලා නේ. දැන් මම අහනවා තමන් ඔය ඇඟ හදාගත්තේ මොකෙන්ද? හරි? ඈ ආහාර වලින්. ආහාර නැතුව ඔය ඇඟ හදන්න පුළුවන්. බෑ. ආ ආහාර කියලා මොනවද තමන් ගත්තේ? ආහාර කියලා මොනවද ගත්තේ? බත් කෑවා. අය එළවලු කෑවා. අය මාළු ආහාර කෑවා. හරි මොනවා හරි කමන්නේ ආහාර කරගත්තේ. ඔය ආහාර ආවේ කොහෙද? ඉතුවිල්ල? ඈ පොළවේ පොළවේ හැදිච්ච දේවල් තමයි Taman ගත්තේ. ඔය කියන ආකාරයෙන් මස් මාළු කෑවත් මස් මාළු කාපු ඒ සත්තු හැදුනේ මොන ආකාරයෙන්ද? ගස් ගස් වල කාලා. එහෙනම් Tamanගේ ආහාරයේ මුල මොනවාද තියෙන්නේ? පොළව කියන එක තියෙනවද නැද්ද? හරි. එතකොට ඔය කියන ආකාරයෙන් පතර කියලා. හරි. මේකට මේකට පුළුවන්. එතකොට ඔය කියන ආකාරයෙන් පස් නැතුව ගස් හැදෙනවද? නෑ. ආ පස් විතරක් තිබිලා ගස් හැදෙනවද? ඒත් නෑ. තව නේද? වතුරත් ඕන. වතුර විතරක් තිබිලාද? ඉරේලියත් ඕන. ඉරේලිය නැතුව ඒක හැදෙන්නෙත් නෑ අනිවාර්යෙන්. ඉරේලියත් ඕන. වාතයත් ඕන. හුලම්. පස් ඕන, වතුර ඕන, ඉරාව ඕන, සුළඟ කියන ස්වභාවයන් ඕනද නැත්ද? ඒවා නැතුව මේ කියන ආහාර සකස් වෙනවාද? නෑ. එහෙනම් තමන් ওই කියන ආකාරයෙන් බත් කෑවා කිව්වට කැරට් කෑවා බීට් කෑවා එළවලු කෑවා මස් කෑවා මාළු කෑවා කියලා කිව්වට ඒවා ඔක්කොම හැදිලා තියෙන්නේ මොකද? සබා ධර්මයෙන්ද නැද්ද? සබා ධර්මයෙන්. එහෙනම් තමන් ඔය කියන ආකාරයෙන් බත් කියලා කෑවට ඇත්ත වශයෙන්ම කාලා තියෙන්නේ මොනවද? පස්ද නැද්ද? වතුර පස් විතර නෙවෙයි පස් වතුර ඉරේලිය සුළඟ ස්වභාවදාන. දැන් තමන් මරුණගෙන් පස්සේ ඔය ඇඟ ආපහු පස් වෙනවද නැද? එහෙම නැත්නම් වතුරට දිය වෙනවද නැද? නැත්නම් ගින්දරට අවු වෙලා දුවිලි වෙලා එනවද නැද? නැත්නම් උලඟ යනවද නැද? ඔය හතර જાතියට වෙන් වෙනවද නැද? එහෙනම් පස් වෙන විචලම්බාටපත් වුනාම ඉතුරු වෙන්නේ මොනවාද? ඇට මස් නාරකයටන් ඔය හිතාගෙන කෙස්ලොම් දත් කියන ඔය ඇඟේ මොනවද ඉතුරු වෙනවද? නෑ. එහෙනම් දැන් අවසානයේ Tamanට පස් වතුර ඉරේ නිදුලම්ම කියන ධර්මතාවයන් ටිකක් විතරක් ලැබෙනවා මිස ඔතන ඇඟක් කියලා එකක් හම්බෙනවා. හ්ම්. එහෙනම් දැන් මේ මේසයක් කෝපයක් හරි කන්නේ මේ ගෙවල් දොරවල් හරි ඕන එකක් මොකද වෙන්නේ? නැති වෙලා විනාශ වෙලා යනකොට පස් වෙලා යනවද නැද? එහෙනම් දැන් ඔය ඇඟ තමන් ඇඟක් ඇඟක් කියලා කිව්වට ඇත්ත වශයෙන්ම ඇඟ කියලා සම්මුති නාමයක් තියෙනවා විතරයි ඒක ඇත්තක්ද? එහෙනම් ඒක මොකද්ද? පස් ගොඩක්ද නැද්ද? එහෙනම් පස් වතුර පින්දෙර ඔය කියන්නේ ඉරාලි ඉරේලිය සුළඟ එකතු වුණාම උතන මැටි ගොඩක්ද නැද්ද? මැටිද නැද්ද? මැටි බුදුහාමුදුරුවෝ කියනවා මේ කයේ ස්වභාවය දකින්න ඕන නම් ඕම් ඔය මැටි ගොඩක් දකින්න කියලා කුම්බූප මං කාය නිමං විදිත්වා මේ කය දකින්න නම් මොකක්ද දකින්න ඕන කුඹලෙක්ගේ නිර්මාණයක් දකින්න කුම්බූප මං උඹලාගේ භාණ්ඩ මොනවාද? මැටි භාණ්ඩ. කුම් භූපමං කාය. මේ කය උඹලගේ නිර්මාණය. මැටි නිර්මාණයක්, මැටි භාණ්ඩයක් කියලා හඳුනගන්න. එහෙනම් දැන් තමන්ගේ අඟ මොකද්ද? මැටි ගොඩක්ද නැද්ද? ඒක ඇත්තද බොරුද? හා ඒක කවද්ද තමන් හිතුවේ තමන්ගේ ඇඟ මැටි ගොඩක් කියලා? හ්ම් ගොඩක් කාලෙ ඉඳලා කාලෙ ඉඳලා අවුරුදු 20ක් කරද ඈ ඒක තරින් ගන්න හ්ම් එතකොට දැන් විවාහ වුණේ කාත් එක්කද ඒ කියන්නේ දැනගෙන මැටි ගොඩක් එක්ක ගියා ආ එතකොට දන්නේ නැහැ එහෙනම් දැන් කිව්වේ දැන් අවුරුදු ගානක් ඉතින් මම දන්නවා කියලා එතකොට දැන් ඉන්නේ ඉතින් දැන දැනත් දැන් මැටි ගොඩක් එක්ක ඉන්නේ මොකේද මැටිගොඩ ඉන්නවා මං ඉන්නවා ඒක හරි කතාවක්. මැටිගොඩ ඉන්නවා මං ඉන්නවා කියන්නේ. මැටිගොඩක් කියලා දන්නවා නම් ඒකාන්තයෙන් මැටි බවක් කියලා දැන දැනා මේක කරනවා නම් ඒකාන්තයෙන් දැන් ඔයා ඒ කිව්වා මැටි බව දැන දැනා මේක කරනවා නම් අනිවාර්යෙන් මොලේ මොකක් හරි විකෘතියක්. එක්කෝ අනිවාර්යෙන් ඔයාය අර බොළඳ වූ අතදරුවෝ වගේ ප්‍රශ්නයක්. ඒක කියන්නේ අනිවාර්යෙන් ඔකාය එක්කෝ බොළඳ જાතිය එහෙම නැත්නම් මන්ද බුද්ධික જાතිය එහෙම නැත්නම් පිස්සු. කොහොමද? ඈ ඈ තුනම දෙයක් මොකද කියන්නේ ඈ දැන් පිළිතුර හද නැත්නම් රත්තරන් පැටව හම්බෙන්නේ මැට් පැටව තමයි හම්බෙන්නේ මැට් තමයි ඉන්නේ නැත්නම් ඉන්නේ දැන් නිකන් නෙවෙයි කියන්නේ මැට්ටෝ කියලා දැන් කරලා තියෙන වැඩේ මොනවද? මැටියද නැද්ද? ඈ දැන් මොකද ඒක කර කර ඉන්නේ? දැන් තමයි පිළිගන්නව නේද? තමන් මුලාවක ඉන්නවා කියලා. තමන් හිතාන් හිටියද එතන දරුවෙක් ස්වාමියා, භාර්යාව, අම්මායි, තාත්තායි, ඥාතියායි කියලා ඔය ඔක්කොම මැටි කොට වල ඉඳලා. හරිද? තමන් කැමති නැත් අකමැති නැත් කරන්න දෙයක් නැහැ. ඒකාන්ත වශයෙන් පාවිච්චි කරන්නේම මැටි ගොඩක්ද නැද්ද? හරිද? හ්ම් පිළිගත්තත් ඉතින් කවන්නේ නැතත් කවන්නේ නේද පිළිගත්තත් එකයි නැතත් එකයි ඕක තමයි ඇත්ත. හරිද? හ්ම් ඒක තමයි බුදුහාර කිව්වේ පොත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තයි අත්තනෝ නත්ති කුතෝ කුත්තා කුතෝ ධනಂತಿ හරිද දරුවෝ ඉන්නවා ධනයක් තේනවා එයයි කියලා වෙහෙසෙනවාලු කවුද බාලය හ්ම් එතකොට දරුවෝ සහ ධනය කාටද තියෙනවා කියන්නේ බාලය දැන් ඔයාලට දරුවෝ ඉන්නවද නැද්ද දැන් අර යුතුයකම් එහෙම කරන් තියෙනවද කාටද කාටද මැටි ගෙඩවල් වලට. ඈ? එහෙම කරගෙන මැටි ගෙඩවල් වලට පිටුදා. ඔව්. අන්දන්නේ. හරිද? දැන් මම නෙවෙයි කියන්නේ බුදුහාම කියන්නේ. ඒ දැන් තමන් ඇත්ත පිළිගන්නවද බොරුවක් පිළිගන්නවද? ඒ කියන්නේ තමන් දැන් ඔය පිස්සු හොඳ කරගන්නවද පිස්සුවේ ඉන්නවද කියලා මම අහන්නේ. ඈ මුලාවෙන් මිදෙනවා. මුලාවෙන් මිදෙනවා කියන්නේ තමන් ඔය කියන අවිද්‍යාව වැඩේ තවදුරටත් කරනවාද කරන එක නතර කරනවා. කරනවා. ඈ දැන් මොකද කියන්නේ? අර බලන්න මොකද දැන් මැටි පැටව බලාගෙන යනවා දාපන්. ඈ දැන් මම එහෙනම් මම යන්නේ තමන් නැත්තම් මම කොහොමද දන්නේ? ඈ මම දන්නේ නැහැ කියලා ඒක උන් හරියන්නේ මම දන්නේ නැහැ කියලා දැන් තමන්ට කියලා දුන්නා තමන්ගේ හැටි තමනුත් මැටි ගොඩක් ස්වාමියාත් මැටි ගොඩක් දරුවාත් මැටි ගොඩක් ගෙදර ඉන්න අයත් ඔක්කොම මැටි ගොඩවල් දැන් මැටි ගොඩවල් වෙන්නේ තව දුරටත් වැඩ කරන්න යනවාද යනවා යනවා ඈ ඈ අයියනේ ඈ අතරමං කරන්න එපා. ඒ ඇත් එකන් ඉන්න මේ. කෝ එකන් ආවේ. මෙහෙ එකන් එන්න. මෙහෙ එකන් ඇවිල්ලා දාලා යන්න. මෙහෙ එකන් ඇවිල්ලා පන්තලේ දාලා යන්න. එතකොට හරි. හා එකන් එනවද? හෙට එනකොට එකන් එන්න ඔක්කොම ටික මම බාර ගන්න. ඈ? ඒකද දන්නේ නැහැ දැන් බලේ. දැන් බලෙන්ද නැද්ද ළමයි ඉස්කෝලේ ඇරියේ? දැන් කැමැත්තෙන් ඉස්කෝලේ ළමයි ඉන්නවද? කවුද හිටියේ? බස් එකේ යනවා ගියා. ඒක නර පුංචි කාලේ බස් එකේ යනවා යන්න ඇති නිකන්. ඈ? පුංචි කාලේ ඉඳන් ඔය බස් එකේ යනවාද ගියේ? ආ පුංචි කාලේ එක ගියයි. ආ දන්නේ නැති ඉඳා. ආ එහෙනම් දැනුත් තවන්ගේ ඉඳ යා මේ ඔය කෙන ආකාරයෙන් අවිද්‍යාවෙන් කියලා දන්නේ එහෙනම් බලෙන් මේකන් එනවා මේ. තේරෙනවද? ඔයාලට තලා තියෙන එක තමයි. මේක බලහත්කාරයෙන් තමයි මේ බුද්ධාගම දෙන්න ඕනේ. මේක හිතාගෙන නෑ ඉවේ හම්බෙන්නේ නැහැ හම්බෙන්නේ නැහැ. කැමැත්තෙන් ඔය කවුරුත් ඔවා කරලා නැහැ. අකමැත්තෙන්මයි කරන්නේ. හරිද? සමාජ සම්මතේ සම්මතේ හා සමාජ සම්මතේ ළඟට උගන්වන්න. ඔව් බොරු. සමාජ සම්මතේ ළමයිට බොරු උගන්වන්න ඕනි කියන එක. නේද? මොනවාද අධ්‍යාපනය? ඒ කියන්නේ බොරු. ඒ කියන්නේ මේ ලෙඩ හැදෙනවා ඇතට යන දිරණ මරණ කයක් අරගෙන ඒ කියන ආකාරයේ ලෙඩ හැදෙන දේ ආදී මේකක් තවත් ලං කරගෙන ඒවත් එක වාසය කරන්න ගියා දෙන්න ඕනේ. ආසාව වැඩි කර ගන්න ආසාවේ හැසිරෙන්න කියාදෙන එක සම්මුතිය කියලා කිව්වට ඒක හරිද? දැන් කරන්නේ ළමයාට ආසාව වැඩි කරන්න පුරුදු කරන එකට ආසාව අඩු කරන්න පුරුදු කරන එකට. ඈ ඉතින් ඒක සම්මුතිය කියලා තමන් කිව්වට ඒ සම්මුතිය හොඳයිද? හොඳ නැත්නම් ඉතින් කරන්නේ මොකද? කරන්න දෙයක් තියෙනවා. කරන්න තියෙන දේ තමයි මේ කියන්නේ. මේ මේක කර කර ඉන්න කියන. එතකොට හරි. මේ ඇත්ත වැඩි කර කර ඉන්න කියන්නේ. නමුත් ඒක කරන්න කිව්වද? ඒක කරන්න කිව්වේ නෑ. එයාට කියන්නේ අනේ එයා දැම්මනම් එපා. ඔයා අපි වගේම නා කියලා අපිට වගේ බැරි වෙච්චාම ඔයා එන්න භාවනා කරන්න දැන් මනම් එපා ඒක කරන්න. නේද? මොකද ඒ ඇයි ඉක්මනින් තේරෙන්නේ මේ ඇයි දාලා උන් යනවා යන්න ඉක්මනින් මම අනිවාර්යෙන් මන් ගන්න. එයිනේ ඒ ඇයි කියලා දෙන්නේ. දැන් Taman දුක් විඳිනවා මේ කියන ආකාරයෙන් දුකටපත් වෙලා ඉන්නකොට Taman තේරුම් ගත්තා නම් Taman ඔය කියන ආකාරයෙන් දුකේ වැටෙන තවත් ඔය ආකාරයෙටම ස්වාමියෙක් භාර්යාවක් එහෙම නැත්නම් දරුවෝ හදාගෙන Taman දුක් විඳින්න යනවා. යන. තමන් මේ කියන ටික තේරුම් අරන් හිටියා නම් පුංචි කාලේම තමන් ඔය කියන ආකාරයට විවාහ වෙලා දරුවෝ හදන්න මහන්සි වෙන්න දුක් විඳින්න යනවාද කියලා මම අහන්නේ. යනවා? ඈ තේරුම් අරන් හිටියා? යන්නේ? ඈ තේරුම් අරන් හිටියා නම් යන්නේ නැහැ. එහෙනම් ගියේ ඇයි? මුලාවේ හිටිය නිසා. මේ විදිහට ඇත්ත කියලා දුන්නේ නැති නිසා. يعني සද්ධර්ම ආශ්‍රවණය නොකල නිසා, සත්පුරුෂයෝ ඇසුරු නොකල නිසා තමන්ට ඔය කියන සිද්ධිය උනේ දුකටපත් වෙන්න. එහෙනම් ඕම් ඔය කියන ආකාරයෙන් තමනුත් සත්පුරුෂයෙක් වෙන්න ඕන නම්, තමනුත් කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕන නම්, තමන් මොකද කරන්න ඕන? දරුවන්ට මොනවද කියලා දෙන්න ඕනේ? ඈ ඉස්කෝලේ යන්න ඕනේ. එයාලන්ට ඉස්කෝලේ යවලා මම එනවා නිවන් දකින්න. එහෙමද? එහෙනම් මොකද කියන්නේ? ඈ? ඈ? ආත්මාර්ථකාමී තමයි. ඒකාන්ත වශයෙන් කරුණාව දයාව නෑමයි. සත්පුරුෂ භාවයක් නෑමයි. ඔයා කරන්නේ බොරුවක්. Taman නිවන් දකින්න ඕනේ කියලා මේ දුක නිදහස් වෙන්න ඕනේ කියලා Taman එනවා. ඒකල ඒ ආගේ දුක් විඳින්න යාවා. අර තමයි. හරියන්නේ. ඔයාගේ දෘෂ්ටි වැරදි. ඉතින් Taman සැප දෙන්න ඕන නම් දරුවන්ට සැප දෙන්න මොකද කරන්නේ? දැන් Taman නිවන් සැප හොයන්න සදාකාලික වූ පරම ශාන්ත වූ නිවන් සැප හොයන්න Taman මේ වෙහෙදෙනවා. ඒ ඇයිට ඔය කියන ආකාරයෙන් දුක් විඳින්න පාර දාලු කරා. ඈ? තමයි කියන්නේ අපි කියන්නේ හා අපි ගැන හිතුවා. ඒක තමයි. අපි ගැන හිතුවත් ඉතින් කවන්නේ නැහැ. ඒ තමන් තමන් ගැනවත් හිතලා නැහැ. තමන් ඔය කියන ආකාරයෙන් තමන් ගැනවත් හිතුවා නම් බුදුහාරව දාරනවා මේක ආත්මාර්ථකාමී වෙන්න වෙනවාමයි ආත්මාර්ථකාමී වෙච්ච කෙනෙක්මයි පරාර්ථකාමී වෙන්නේ. තමන් නිවන් දකින්න නැතුව අනුන්ට නිවන් දකින්න කියවට පුළුවන් ද කරන්නේ? බෑ. බුදු වෙලා මිස මං කාටවත් බණ කියනවා කියලා බුදුහාමුදුරු කිව්වේ නැහැ. බුද්ධෝ හම්බෝදේ සාමි මම බුදු වෙලා මුත්තෝ හම්මෝචේ පරේ අනිත්‍ය නිදහස් කරන්නේ මම බුදු වෙලා. බුදු වෙනකම් මම ඔක කරන්න යනවා කියලා කියලා නැහැ කළා. තමන් බුදු වෙලා ඒවල අනිත්‍ය නිදහස් කරන්නේ. හරිද? ඒ තමන් නිවන් දකින්නෙත් නැහැ, ඒ අය නිවන් දකින්නෙත් නැහැ. ඉතින් දෙන අය කෙරුවත් හරියන්නේ. එහෙනම් තමන්ගේ වැඩේ කරගෙන ඒ අයටත් කියන්නේ මේ කරගන්න. එහෙනම් තමන්ගේ වැඩේ කරගෙනත් නැහැ. එහෙනම් ඒ අය වැඩේ කරගන්න ඉඩ දෙන්නේ නැහැ. නේද? ඒ ඉඳා ඔය මොක තමයි කයේ ඇත්ත. යථාර්ථය මොකද්ද? කය කියන්නේ පස් ගොඩක් විතරයි මැටි ගොඩක්. කය කියන්නේ පස් වතුර ඉරේලිය තුලගේ නිර්මාණයක් විතරයි. ඉතින් ඕම් ඔයක තේරුණා නම් මේ කය විතරක් නෙවෙයි අනිත් හැම සත්වයකගේ කයත් එහෙමයි. ඒකත් එක්ක බැඳිලා තියෙන මේ වස්තුන් ඔක්කොම අජීවී ස්වභාවයන් ඔක්කොම එමය. يعني මේ ගෙවල් දරවල යාන වාහන දුක් පැලදුම් කරගත්තේ ඔක්කොම මොනවාද? දැන් තමයි මේ සා සිවුර කියනවා මේකට ඔය කියන සාය කියනවා හැට් එක කියනවා ගවුම කියනවා කලිසම කියනවා එක එක නම් දාගත්තට ඔක්කොම මොනවාද නූල් ටික නූල් කොහෙන්ද ආවේ ගස් වලින් පුළුන් වලින් හැදෙන පුළුන් කොහෙද හැදෙන ගස් වල ගස් හැදෙන පොළවේ එහෙනම් ඕවා ඔක්කොම මොනවාද පස්ද නැද්ද පස් පොළවල් එහෙනම් තමයි පාවිච්චි කරන ඔක්කොම මොනවාද මිලමුදල් යාන වාහන ගේදොර කියලා බස් පොළවල් දැන් හම්බ කරේ මොනවාද තාත්තර දැන් ඉතින් මහන් තියෙන මොනා කරන්නද? තාත්තර වාලා කියන්නේ නේද? හ්ම්. දැන් ඉතින් ඔක තේරෙන අය ওই වැඩේ කර කර ඉන්නවද තාත්තා? ඈ දැන් දැනගෙන ගොඩාක් කාලයක් වුණා ඔය දිත්තක් විතර කිව්වා පස් ගොඩක් කියලා දැනගෙන ඒ දිදී පස් ගොඩක් එක්ක ඉන්නවා තාම නේද මොකද ඒ ඉන්නේ පස් ගොඩට ආදරේ ඉන්න නේද එහෙනම් ඉන්නේ හරි හරි භාවනා මට වැඩක් නැහැ. මම මේ භාවනා කරන්න තමයි මාත්මය කියන්නේ. මාත්මය කියන භාවනා තමයි මොනවද භාවනා කියන්නේ? මොනවද භාවනා කියන්නේ? හිත වැඩෙන මොනවද විවරන්නේ? ඈ? හා එද? භාවනාව කියන්නේ කුසල් වූ ධර්මතාවයන් පාවිච්චි කරනවාට. ඒ කියන්නේ මේ ඇත්ත හිතනවාට. කුසල ධම්මානම් භාවේති තී වඩේති භාවනා. දැන් තමයි මේක පස් ගොඩක් කියලා දැනගෙන පස් ගොඩක් පස් ගොඩක් කියලා ඔය කෙන ආකාරයෙන් දැනගෙන ඒක තුල වාසය කරනවා කියන්නේ කුසල ධර්මතාවයේ වඩනවද? ඈ? එහෙනම් ඇත්ත තේරෙනකොට මොකද වෙන්න ඕන? ඇත්ත තේරෙනකොට ඒවා අත් හරිනවා මිස Tamanට තවදුරටත් පාවිච්චි කරන්න පුළුවන්ද? පාවිච්චි කරන්න බැරි වෙයි. හරි. මොකයි බුදුහාම කිව්වේ සම්මා දිට්ඨියක් ඇති වෙනකොට යා නිවැරදිව ලෝකය ගැන දකිනකොට නෙක්කම්ම අත්හැරීම සිද්ධ වෙනවා. ඒ අත්හැරීම වෙන්නේ නැත්නම් එයාගේ දෘෂ්ටිය වැරදි. හරිද? දැන් මොකද කියන්නේ? අත්හරිනවද තියාගෙන ඉන්නවද? දැන් සරල දෙයක් කියන්නේ. එයාට අසුබ සංඥාව හරිද? අනිත්‍ය සංඥාව දුක්ඛ අනාත්ම කියන තාවේ තේරුණා නම් ඒ වෙනුවෙන් නැවත හොඳට මතක ගන්න. ඒ වෙනුවෙන් නැවත කර්ම කිරීමේ උවමනාව අත්හැරෙනවා. කර්ම කිරීම නතර වෙනවා. මම කියන්නේ නිවන් දකින්න මොකද වෙන්න ඕන? කර්ම ශය වෙන්න ඕනේ. ඒ කියන්නේ හිත නතර වෙනවා. ඒ වෙනුවෙන් නැවත හිතන්න යන්නේ නැහැ. ඒ ගැන කතා කරන්න ක්‍රියා කරන්න යන්නේ. හරිද? උදාහරණයක් වුණා කියන්නේ උදාහරණයක් කියනවා ඔබ තමයි තව පැහැදිලිව තේරෙන්නේ. දැන් මම කියනවා ඔන්න මෙහෙම එකක්. දැන් පාරේ යනකොට ඔන්න තමන්ට හිතමු වැටිලා තියෙනවා. අන් පාර නෙවෙයි තමා හිතමු තමන් ගෙදර යනකොට ඔන්න ගෙදර මිදුලේ එහෙම නැත්නම් වට ඔය කියන විදිහට තමන් ගෙදර සාලේ ඕම් වැටිලා තියෙනවා මාලයක් එහෙම නැත්නම් කරාඹුවක් මුද්දක් වගේ එකක්. හරිද? අපි හිතමු ගෙදර මිදුලේ කියලා ඔන්න තියෙනවා. තමා යනකොට තමන්ට පේනවා දැන් ඔන්න ලොකු මුද්දක් එහෙම නැත්නම් මාලයක් වැටිලා තියෙනවා රත්තරන් මාලයක් ගේමු අපි. ඕම් එහෙම එකක් වැටිලා තියෙනවා නේද? හ්ම්. දැන් එතකොට ඒක දැක්ක ගම මොකද කරන්නේ? ඒක පස් ගොඩක් කියලා යන්නේ නැද්ද නේ? ඈ? මොකදක් නේ? ඉතින් ඒක පස්නේ. ආය වැඩක් යවන්නේ. නේද? ඒක අයින් කරලා යනවා නේද? ඈ? මොකද කරන්නේ? මොකද කරන්නේ කියන එකයි මම අහන්නේ. කාගේ හරි ගමන් ගෙදරම තියෙන දැන් ගෙදරම මම කියන්නේ ගෙදර මිදුලේ තියෙන වෙලාව. අර ගෙදර මිදුලේ තියෙන කාගේ හරි ඒවල. ආ කාගේ හරි ඇවිල්ලා හැරෙන්න පුළුවන්. ආ එන්නේ මොකද කරන්නේ? <coughs> ආ ඒ කියන්නේ ඒක අරගන්නවා, ඒක අරන් තියාගන්නවා, අරන් තියාගෙන හොයනවා. කවුද ආවේ? ඔයාගේ එකක් නැති වුණාද? මෙහෙම වෙලා තියෙනවා. මෙන්න මෙහෙමයි අරවා මේවා. ඒ ගැන Tamanට බොහෝ දේ හිතන්න වෙනවා, කතා කරනවා, ඒ වෙනුවෙන් ක්‍රියාවන් කරනවා නැත්. ගැන හිතන හැම අවස්ථාවකම චිත්ත කර්මයන් වෙනවද නැද්ද? කතා කරනකොට වාචික කර්ම වෙනවා. ක්‍රියා කරනකොට කාය කර්ම වෙනවද නැද්ද? වෙනවා. වෙන්නේ නැද්ද? එතකොට දැන් ඒක ඔය කියන ආකාරයෙන් කරන්නේ නিত্য සැප සුබ සංඥාවෙන්ද අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ සංඥාවෙන්ද? ඒක වටිනවා සුබයි කියන හින්දාද එහෙම කරන්නේ අසුබ නිසාද? සුබයි නිට්යයි කියලා සිදෙන නිසාමයි. හරිද? හ්ම්. හරි. එතකොට ඔය වගේ වටිනවා සුභයි කියන සංඥාව ගත්ත ගමන් Tamanට ඒ වෙනුවෙන් කර්ම ටිකක් සිද්ධ වෙනවද නැද්ද? සිද්ධ වෙනවාමයි. එතකොට ඒවා කුසල්ද අකුසල්ද? ඒක ඒ වගේ දෙයක් දැකලා ඕනේ. shopping mall එකේ ඉන්නකොට එහෙම දෙයක් දැකලා අපි පොලිසියට වාරතු ඈ පොලිසියට වාරතු ඒක අපි මුදල් පසුම් දෙයක් දැකලා තියෙනවා. අපි දැකලා ඒක පොලිසියට වාර දෙනවා. ඒක අයිතිකාරය දෙන්නේ. එතකොට ඒක අපි අල්ලාගැනීමක් වෙනවා. ඔව් අල්ලාගැනීමක් වෙන්නේ හොඳයි. ඒත් දැන් මං කියන එක නේ හොඳයි දැන් තමන් ඒක මුදල් පතුම් ටිකක් ඉන්න ඒක කාගේ හරි කමක් නැහැ වටිනවා කියලා හිතන ඉඳා අනිවාර්යයෙන්ම ඔය කියලා ඔය කියන ආකාරයෙන් තමන් තුළ ඔය කියන විදිහට සත්පුරුෂ ගුණයක් දෙනින්ද මේක කාගේ හරි නැති වෙලා වෙච්ච එකක් නෙමෙයි තේින්න කාට හරි මේක ලැබෙන්නේ කියලා ඒ වෙනුවෙන් තමන් මොනවා හරි එකක් හිතනවනේ <coughs> මේ කොහොම හොඳ දෙයක් හරි හිතනවා. දැන් මට කියන්න තමන් ඔන්න පාරේ යනකොට නෙමෙයි නැත්තම් තමන් ගෙදර යනකොටම ගෙදර මිදුලේ එම කියමුකෝ ගෙදර මිදුලේම ඕන් තියෙනවා බල්ලෙක් ජරා කරපු බල්ලු ජරා ගොඩක්. හරිද? හරි? ආ දැන් එතකොට ඒ ගැනත් කල්පනා කරනවා මේකත් කාගෙද දන්නේ නැහැ කාගේ හරි වැටලා කියපු එකක් වෙන්නේ නැති මේක අරන් තියලා හොයලා ගිහින් දෙන්න ඕන කියලා ඒ වෙනුවෙන් තව ටිකක් හිතනවා නේද? ඈ? එහෙමද? අක් කරලා දාන්න. අක් කරලා දාලා ආයෙ ඒ ගැන හිත හිතා ඉන්නවද? නෑ. හ්ම්. එතකොට දැන් පාරේ තිබ්බත් ඕක ඔය කියන ආකාරයෙන් තමන් හිතන් යනවද කාගෙත් දන්නේ නැහැ මේක මේ කාගේ හරි එකක් වෙන්න ඇති මේක අරන් ගිහලා පොලිසියට බාර දෙන්න ඕනේ මේක අරගත්ත කෙනාට ගිහින් දෙන්න කියලා එහෙම කියනවද? මොකද වෙන්නේ? ඒ ඉඳා හරි විදිහට අසුබ කියලා සංඥාව Tamanට වැටහිලා නම් ඒ වෙනුවෙන් නැවත කිසිදු ක්‍රියාවක් ඒ කියන්නේ කිසිම කර්මයක් වෙන්න බෑ. ඔච්චරයි. දැන් තේරෙනවා කියේ? එහෙනම් සුභයි කියලා ගත්තොත් අර වයි මෙව්වයි අරයාගේ මෙයාගේ අර සංකල්ප ඔක්කොම හදනවා ඒවා ඔක්කොම චිත්ත කර්ම. අසුභයි කියලා යාට ස්ථීර වශයෙන් නිත්‍ය නිත්‍ය වශයෙන්. ඒ කියන්නේ මම නිත්‍ය කියලා කියන්නේ ස්ථීර ගන්න නෙවෙයි. ඒ කියන්නේ යාට අසුභයි කියන එක ස්ථීර වශයෙන් තේරිලා. හරිද? 100 100ක්ම අසුබයි කියලා යට තේරිලා නම් අසාරයි කියලා තේරිලා නම් එයා ඒ වෙනුවෙන් නැවත කිසිවක් කරන්න යන්නේ නැහැ. ඒකෙන් ඈත් වෙලා යනවා විතරයි. අයින් කරනවා. ඒකෙන් අයින් වෙනවා. දැන් අසුචි කොටක් විතර පහක් යමගේ මිදිලේ තිබුණා තමයි මම ඒක අයින් කරලා දාලා ආයේ ඒව ඔය කෙන ආකාරයෙන් පාවිච්චි කරන්න හොයන්න බලන්න යන්නේ නේ. ඔය නිතරම. හරිද? එහෙනම් යමෙක්ට අසුබයි කියලා තේරලා නම් එයා මේ ඉන්ද්‍රියන්ගෙන් සංවර වෙනවා. අසුභානුපස්සී විහරන්තං ඉන්ද්‍රියේසු සුසංගතං ඉන්ද්‍රියන් සංගතේ ඉන්ද්‍රියන් විවෘත වෙලා තියෙන්නේ ඇයි මේ මෙතන අරව බලන්න මේව බලන්න අරව හොයන්න මේව හොයන්න යන්නේ මොකක් ඉඳලා සංවර නැහැ සුභ සංඥාවෙන් ගන්න හරිද දැන් අතකින් ආත්මාර්ථ වැඩි කරගන්න ඕන නම් මොකද කියන්නේ මැටි කොට බලන්න ගෙදර යනවාද මැටි කොට බලන්න යන්නේ නැතුව මෙහෙට වෙලා ඉන්නවා ඈ දැන් මම කිව්වේ ආත්මාර්ථ ගම් වෙලා මගේ වැඩේ මම කරගන්න ඕනේ කියලා. ඈ මොකද කියන්නේ ගෙදර ඉන්න මැටි කරවල ටික බලන්න යනවද ඉන්නවද කොහොමද? මොකද? ප්‍රශ්නයක් නේ. ඈ මොකද අවුරුදු 27 ඉතේ බලු මැටි කර තවත් බලන්න යනවද? ඈ මොකද කල්පනා කරන්නේ පන්සලේ ඉන්න බෑ. පන්සලේ ඉන්න බෑ පාරට ගිහිල්ලා තියෙන්නේ. මොකද අය ගෙදර ගියාට තියෙන පස් ගොඩක් නෙදෙන්නේ මෙහෙ ටිකක් පස් ගොඩක් පාරේ ඉන්න පස් ගොඩක් කියන්නේ. කාර් එක අරන් ගිහිල්ලා මග නවත්තලා කාර් එකට වෙලා ඉන්න. ඈ? ඇයි? ප්‍රශ්න නැහැ. හරි. හරිද? ආ පස් මොකක් ප්‍රශ්නයක් වෙන්නේ? හරි එනි අය පාස් කරලා මොකක් ගෙච්චම් මොකද අය පාස් කරලා අය පාස් කරලා පාර්ලිමේන්තු එකට කවුරු බලන්න එයි ඔය ඈ ඒ දැන් පාස් කරලා ඇවිල්ලා මොකක් හරි මොනවා කරලා ගියාම පාස් කරලා මොකද මොකවත් ප්‍රශ්නේද එහෙනම් ප්‍රශ්නක් වෙයිද ඈ මොකද කියන්නේ දැන් ඔක ඇත්තද බොරුද ඒ නිසා තමන් ඇත්ත පිළිගන්න දෝනි, ඇත්ත අතාරින්න දෝනි. ඉතින් ඇත්ත පිළිගන්න ඇත්ත තුළ ජීවත් වුණොත් නෙවෙයි සම්මාදිට්ඨිය තුළ එයා හැසිරෙනවා කියන්නේ. දැන් තමන් සම්මාදිට්ඨිය තුළ හැසිරෙනවද සම්මාදිට්ඨියෙන් ඈත් වෙනවද? හ්ම්. දරුව භාර්යාව ස්වාමියෝ ඥාතීන් කියලා ආපහු ඔය පස් කරවල් එක ඉන්න යනවද පස් කරවල් එක දාලා එනවද මොකක් කතා කරන්නේ මන් දන්නේ නැහැ මේ ආපුත් එක හරියන්නේ නැහැ වැඩේ දැන් මොකයි කියන්නේ? ඈ මොකක් කල්පනා කරන්නේ? මෙඩිකල් වලට බලන්න යනවාද? යා යන්න වෙනවා. ආ වැඩිපුර ඉන්නේ එහෙම අපි දන්නවා වැඩිපුර ඉන්නවා කොට වැඩිපුර ඒ තමයි ඉන්නේ. ඈ මොකද ඉතින් කියන්නේ? ඉතින් හිතෙන් තමයි එන්නේ. භෞතික දේෙන් ඈත් වුණාම Tamanට පහසු වෙනවා මේ මාර්ගේ යන්න. භෞතික දේෙන් ඈත් වෙන්නේ නැතුව Taman කොච්චරවත් මම මේ භෞතික දේවල් තිබ්බට මට ප්‍රශ්නයක් නැහැ මට ප්‍රශ්නයක් නැහැ ඒකට අනිවාර්යෙන් ප්‍රශ්න තියෙනවා. දැන් ඔය ගෙදර ගිහිල්ලා මැටි කොට නෑස් ගන්නකොට අනේ ඔකට මට කන්න දෙන්න ඕන කියලා හිතෙනවද නැද්ද? ඈ? දැන් මෙහෙ හිටියම ඒක අඬනවද කියලා ඇහෙනවද? ඈ? ඇහෙනවද? ඇහෙන්නේ නැහැ. ඒක දැන් කන්න දෙන්න ඕන කියලා කන්න දුවන්න දුවන්න ඕනේ. ඈ? ගන්න ඕනේ. ඉතින් මතක් වෙන වෙලාවට මතක් වෙන වෙලාවට ඉතින් ඕම් පස්කුඩම් මතක් වෙනවා කපස් ටිකක් කාලා ඉඳී කියලා හිතනවා. ඒක තමයි ආන්ගේ හිතන හිතන හැම වෙලාවෙම ඇත්ත හිතන්නේ නැති එකයි වැරද්ද. තමන් ආයෙත් අර පරණ දෘෂ්ටියට යනවා. ආයෙ දරුවා එයාට කණ්ඩ දෙන්න ඕනේ, එයාට යුතුයකම් කරන්න ඕනේ. එයා දරුවා නෙවෙයි, එයා පස්කුඩ කියලා හිතුවා නම් වැඩේ ඉවරයි. දැන් මෙතෙක් කල් හිතුවේ මොකක්ද? දරුවා ස්වාමියා අම්මා තාත්තා ඥාතියා කියන සංඥා. දෘෂ්ටි වෙනස් කරගන්න. හරි. දෘෂ්ටි වෙනස් කරගත්ත ගමන් ප්‍රශ්න වෙනවා. හරි. එතන ඇත්ත ඇත්ත විදියට පිළි අරගෙන ඒක තුල වාසය කරනවා. ඈ මාල ඈ ඒකට බොරුවෙන් ජීවත් වෙන එකට සාධාරණ ඇත්තටම ජීවත් වෙන එකට සාධාරණ ඈ මං කියවනේ ඉතින් අත්තර දාන්න එපා එකන් එන්න කියලා මේ කොමුනේ මොකද තේරෙන්නේ නැතන කවන්නේ අපි තේරුම් කරලා දෙන්න අපිට ගන්න බාර දෙන්න එනද නේද හෙට එකන් එනවද ඈ ඈ වෙනලා බාර දෙනවද ඈ බෑ එදිහා ඉතින් මොකක්ද දැන් මේ දරුවගේ ලෙවල් ප්‍රශ්න තියෙන්නේ තමන් ගාන ප්‍රශ්න තියෙන්නේ ඈ මොකද කරදරයක් කියන්නේ ඒ ළමයට කිසිම කරදරයක් නැහැ පන්සලේ හිටියොත් නිකාම් කණ්ඩ හම්බෙනවා නිකාම්ම ඉන්න හම්බෙනවා නිකාම්ම බෙහෙත් හම්බෙනවා නිකාම්ම සල්ලිත් හම්බෙනවා ඔය ඔක්කොම හම්බෙනවා අපි හම්බ කරන්නෙත් නැහැ කණ්ඩ හොයන්නෙත් නැහැ ඔය කෙන ආකාරයෙන් පිජ්ජු හොයන්න යන්නෙත් නැහැ ඔය කෙන ආකාරයට කඩේ ගිහිල්ලා බඩු ගේන්න යන්නෙත් නැහැ ඔය මොකක්වත් පස්සේ නැහැ ඒක සැප විඳින්න ඕන ඒක මහානකට දුක් විඳින්න ඕන නම් ගෙදර තියාගන්න. මොකද කියන්නේ? දැන් Taman කවදාවත් බලංගෙන් හොදලා දිනවද ආසාවෙන් කැමැත්තෙන්? ඒ දැන් පිටං හොදලා දිනනවා. කඩේ ගිහින් දිනන ආසාවෙන්. ඔය ආසාව දේවල් හොයන්න කඩේ යන්න ඇති ආසාවෙන්. හරි? ඒ දැන් ඔය දුක් විඳින්න නෙවෙයි ඔය ගෙදර ඉන්නේ. සැප විඳින්න ඕන නම් ගෙදර යන්නේ. අපි වගේ නේ. ප්‍රශ්නයක් නෑ. මොකද කියන්නේ? ඔය හිතලා බලන්න. ඒව හිතලා බලන්න ඕනේ. අනිත් ඒවා හිතන්නත් කලින් කරලා ඉවරයි. ඒව හිතලා බලන්න ඕනේ. නේද? මොකද කියන්නේ? කුරුක කරා කුරුක කරා ගෙවල් වලට එලා ඉන්නවද? යනවා. ඔය මොකද මම බලන්නේ. ඔය මොකයි මං කිව්වේ? ඔය ආයත ඇත්ත කොච්චර කියලා දුන්නත් ඒ ඇත්ත තුල වාසය කරන්නට ඔය අය සූදානම් නැහැ. දැන් නිවන් දකින්නවා කිව්වත් ඒක කරන්න ලෑතිද? අනේ බෑ මං තව ටිකක් ඉඳලා ඉන්නම් මට නම් බෑ හරි මේ කරන්න මං මේ පක්කුඩ ටිකක් තව ආරක්ෂා කරගන්න ඕනේ පක්කුඩ පාරේ තියලා යන්න බෑ පක්කුඩට මොකක් හරි වෙයි. ඒ කියන්නේ මොකද්ද? නිට්ටයයි සපයි සුබයි ආත්මයි කියන සංඥාව කොහොමද ආවේ? ඉතින් ඔයා යන පිළිගන්න මේක බොරුවක් කියලා. මේක පස්කොඩක් මැරලා යනකොට ආයේ අම්මටවත් තාත්තටවත් ඥාතියටවත් කාටවත් කරන්න දෙයක් නැහැ. බුදුහාමර කියනවා නතම් මාතා පිතා කෛරාඤ්ඤං වාපිත ඥාතක. නැත අම්මා නැත තාත්තා ඔබට මොකක්වත් කර දෙන්නේ. ඥාතියෙක් කර දෙන්නේ නැහැ. මේ කියන සත්‍ය අවබෝධය ලබා ගැනීම. ස්වාමීන් වහන්සේ දැන් විශාකාව සෝවාන් වෙලේ ඉඳලා ළමයි 22 කෙනෙක් හදුවා. ඔව් ඔව්. ඉතින් ළමයි 22 හදලා අකුසල සිද්ධ වෙන්නේ නැති. අනිවාර්යෙන් සිද්ධ වෙනවා. මොකද අකුසල සිද්ධ වෙන්නේ නැහැ. ආතාවෙන් ඉන්නේ නැහැ. අකුසල සිද්ධ වෙන්නේ නැහැ කියන්නේ කොහොමද? හැබැයි ඉතින් අපාය යන්නේ එතන බන්නේ. හරි? එහෙනම් බුදුහාම කියන ওই විසාකාව කියන්නේ මේ සම්බුද්ධ ශාසනයේ භව තෘෂ්ණාවෙන් හිටපු භව තෘෂ්ණාව අධිකම කාන්තාව. භව තණ්හාව අධිකම එක්ක කාන්තාව. ඒ හින්දානේ හැමදාම දාන විදි දාන විදි දිවලෝක පාදනාවක් හිටියේ. ඈ රොවන් සුවන් ඔව් රොවන් වුණා අඩු ගන්න එහෙනම් ඔය රොවන් අතල 20ක් කතා දාගෙන ඉන්න ඒ කියන්නේ එහෙමනේ ඔය ඒක තමයි අහන්නේ මම අහන්නේ ඒක මම දන්නේ ඒක ඈ රොවන් නගලා තමයි ඒ රොවන් වල නතරින්ද දෝනේ යාළුවා තමයි ඈ ඒක ඉතින් දන්නේත් නැහැ මේ අවුරුදු 7 වෙන සෝවාන් වෙලා. ඕක මේ බුදුහාමරනේ කියන්නේ එයා සෝවාන් වෙලා හිටියා කියලා. අර මෙයාව දන්නේ නැහැ සෝවාන් වෙලා කියලා එයා ඔය දන්නේ ඔන්න හිපොර කර හිටියා. පෙර කරපු කර්මද භාවයේ කුතලේ බලයක් ඉන්න ඔය නිකම්ම බණ අහන සෝවාන් වෙලා ඔය කෙන ආකාරයේ ඒක පොර කර හිටියා මිසක් ඔය විසාකාව ධර්ම ඥානයක් තිබ්බද? ඔය මගක් අදිවිලන්නේ. ඒවා ඉතින් ඒ කාලේ සිද්ධ වුණා දැන් අද කාලේ එහෙම වෙනවා කියලා හිතාගෙන ඉන්නවද? බුද්ධ කාලයේ තිබිච්ච පරිසරය බුද්ධ කාලයේ තිබිච්ච ධර්ම ඥානයේ යුක්ත වූ අය අද කාලයේ මේ විදියට ඉන්නවද? අද කාලේ නෑ. ඒ දෙකින් Tamanට ඔය කියන ආකාරයෙන් මේ ධර්මයේ ඥානයෙන් ධර්මයේ භාවිතා කරලා තම තමන් වීරියෙන් ඔබ කරගත්තොත් මිසක් එහෙම වෙන්නේ නෑ. තේරෙනවද? ඒක තමයි මම කියන්නේ. කොච්චර කිව්වත් ආපහු යන්නේ රිවර්ස් ගියර් එකේ විතරයි. ඉස්සරහට ගියර් දාන්නේ නෑ. ඒ කියන්නේ නිවන් පැත්තට දිවර දාන්න අනිත් පැත්තට රිවර්ස් එකට දිවර දාගන්න. නිවන් දැකීමේ කාර්ය පටිසෝතගාමිනී කියලා අහලා තියෙනවා. ඒ කියන්නේ කොහෙටද යන්න ඕනේ? කන පිටට යන්න ඕනේ උඩුගම් බලා යන්න ඕනේ. ඔය යන පැත්තට ගින් හරියන්නේ ඔය සංසාරේ යන පැත් ගමනක් නම් කියනවා අනුසෝතගාමී. දැන් ඔය යන්නේ කොහෙද? අනුසෝතගාමී නේද? එනදී අනිත් පැත්ත හැන්න එකයි දෙන්නේ ඕනනම්. නැත්නම් ඉතින් අර පාරේ ඒ පාරේ යන්න මහන්ති වෙන්න ඕනේ නැහැ. මං කියන්නේ ඒක. තමන් මහන්සි වුණත් නැතත් භාවනා කළත් නැතත් බණ ඇහුවත් නැතත් තමන් දන් දුන්නත් නැතත් ඒකාන්තයෙන් සංසාරයට එකතු වෙච්ච කෙනා ආයෙත් උපදිනවද නැද්ද? ඉතින් ආයෙත් උපදින්න තමන් මහන්සි වෙන්න ඕනේ. හත් පාරක් හරි ආයෙ උපදින්න මහන්සි වෙන්න ඕනේද? නෑ. මහන්සි වෙන්න ඕනේ මොකද? උප්පත්තිය නතර කරගන්න. නේ? ඔය මොකයි වැඩේ? ආන්න එක තමයි මම කියන්නේ අද ඔය කියන අයට ඕනකම තියෙන්නේ නිවන් දකින්න නෙවෙයි ඔය කියන ආකාරයෙන් Tamanට සැප විඳ විඳා ඉන්න විදිහක් හොයාගන්න. ඉන්න තැනක් ගන්න. මේ තැනක් කොහොමද? එහෙම බෑ. එහෙම ඉතින් බුද්ධ ආගමේ නැහැ. වෙන මාර්ගයක් මොකද හොයාගන්න වෙන්නේ? නේද? දැන් ඇයි ඉතින් ඔය එහෙම කරන්න බෑ බෑ බෑ කියලා කියන්නේ? ඈ? දැන් ඉක්මනින්ම නිවන් දකින්න දවනේ නැත්නම් දැන් ඉක්මනින්ම ඕනේ නැද්ද? අද ආදම නිවන් දකින්න ඕන අය අදත් අන් බලන්න ඈ? එහෙනම් මොකද කියන්නේ අදම ගෙදර යන එක නතර වෙනවද? ඒකත් ඕනි. ගෙදර යන්නත් ඕනි, නිවන් දකින්නත් ඕනි. ඒ කියන්නේ භාර්යාවත් ඕනි, නිවන් දකින්නත් ඕනි. ස්වාමියාත් ඕනි, නිවන් දකින්නත් ඕනි. මම එයාත් එක්කම නිවන් දකින්න මට තනියෙන් මම බෑ දැන්. ඒ හින්දා මම ගෙදර යන්නම්, ගෙදර ගිහින් නිවන් දකින්න. නේද? මොකද පන්තලේ? ඒක මේ ඒක කියන්නේ යථාභූතනේ තම ඕන තරම් 1000ක් විතර දෙන්න හැටි මේකේ. ඔය ඔහොම ඉන්නේ කියන්නේ මැටි වලට කොහොමද ඉබාලා මේ බුදුවාර මොකක්වත් හෙල්ලෙන්නේ නැතුව ඉන්නේ දැන් උදේ ඉඳන් හැමදේම ඔය ඉතින් තමයි ඉන්නේ ඔය ඉතින්. ඔය මැටි වල තිබ්බාගේ ඔහොම ඉන්නේ ගයිද? ආවෙත් තහනම් නේද? ඇයි දැන් ඔය බෑ බෑ බෑ බෑ කියලා පත්ත ගහන්නේ? ඈ? අමුවා බෙන්නේ නැහැ. ඔක අවුව තිබ්බා ඉදලා ගත්තා ඒක ඉදලා ගත්තා ඒක ඉදලා. ඒවට බෙහෙත් තියෙනවා දැන් බෙහෙත් ගහලා ගත්තා ඊටත් ගන්න. අපි ගාව බෙහෙත් තියෙනවා. හරිද? අමුවා බාරි ගමන්නේ, ගැටා බාරි ගමන්නේ ඕන වෙනපු ගමන් ඉදන්න පුළුවන් අපිට දැන්. අපි ගාව දෙන එක බුදුහාර ගාවක් තියෙනවා නම් අපි ගාව දෙන එක. හරි. මොකද? ඈ ආවොත් තමයි බෙහෙත් දෙන්නේ. ක්‍රම දෙකක් තියෙනවා. දැන් ඔය දොස්තරලා දිනවනේ. දොස්තරලා දන්නවනේ ක්‍රම දෙකක් තියෙනවා ලෙඩුන්ට බෙහෙත් දෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි OPD එකේ බෙහෙත් දීලා ගෙදර යවනවා. අනිත් ක්‍රමේ ඈ අනිත් කැන්සර් එකේදී අපි ගෙදර යනවානේ බෙහෙත් අරන්. ඈ අනිත් එක ඇවිල්ලා කෙලින්ම ඇඩ්මිට් කරගන්න ඇඩ්මිට් කරගෙන බෙහෙත් දෙන්න. හරිද? ඇඩ්මිට් කරගත්තාම මොකද තියෙන වාසිය? ඈ? වැඩි කාලයක් ලෙඩා පරීක්ෂණයට භාජනය කරනවා දොස්තර නිතරම ඇවිල්ලා ලෙඩා බලනවා එයා පරීක්ෂා කරන වෙනම පිරිසක් ඉන්නවා එයා පරීක්ෂා කරලා ඉක්මනින් ලෙඩේ හොද වෙනවා. ඒතකොට බෙහෙත් ඉල්ලගෙන ගෙදර යන කෙනා එයා ගැන අපි දන්නේ බෙහෙත් දීලා එන ගෙදර යන කෙනා ඔය කෙනා ආකාරයෙන් දොස්තර වගේ කියන්නේ බෙහෙත් මේ විදිහට පාවිච්චි කරේ නැත්තම් ඒ බෙහෙත් ටික හරියට පාවිච්චි කරන්නේ නැත්නම් ලෙඩා මලක් දොස්තර වගේ කියන්නේ ඔය මං කී විදිහට පාවිච්චි කරන්නේ නැද්ද කියලා මම දන්නේ නෑ කියලා කියනවා එතකොට හැබැයි අර කෙනේ ආකාරයෙන් ඇඩ්මිට් වෙච්ච කෙනාට ඈ ඇඩ්මිට් වෙච්ච කෙනාට ඉක්මනින් ඕ බෙහෙත් ටික හම්බෙලා ලෙඩේ ඉක්මනින් හොඳ වෙනවා නේද එහෙනම් මොකද කරන්නේ ඇඩ්මිට් වෙනවද බෙහෙත් අරන් ගෙදර යනවා. OPD එකෙන් බෙහෙත් අරන් ගෙදර යනවාද? ඈ? ඈ? මම දන්නවා බය වෙන්න දෙයක් ඇත්තේම නැහැ කියලා. මොකද ඒකාන්තයෙන් මෙවුන් එකෙක් ගන්න අතර වෙන්නේ නැහැ 100ට 100ක් ඉවරයි. අනිවාර්යෙන් මම දන්නවා. ඔය කයිවාරි ගයිවා. right? මොකද ක්‍රියාපිළිවෙත? හරි නතර වුණාන් පස්සේ මම බලන්න නතර වෙන්න. ඒක නතර වුණාට පස්සේ වාක්‍යයේ බෙහෙත් දෙන්න. නතර වුණාට පස්සේ ගියාට පස්සේ බලාගමු ඒක. දැන් තමයි බෙහෙත් ගන්න යන්න කලින් මේ මම ගියාම මම කොහොමද අරක වෙන්නේ මේක වෙන්නේ කියලා එකක් නැහැ නේ. මම බෙහෙත් ගන්න ආවේ ආයෙත් ඔය නතර වෙන්න කිව්වම නතර වෙනවද නැද්ද? නෑ නෑ මට බෑ නතර වෙන්න මං ගෙදර ගිහලා බේත් කරගන්නම් කිව්වොත් ඉතින් අපිට කරන්න දෙන්නේ නෑ. නතර වුණාට පස්සේ අපි ඉතින් කියලා. මොකද කියන්නේ? නතර වුණාට පස්සේ ඇඳකට දානවාද? ඔකට ඉන්ජෙක්ෂන් ගහනවාද? ආ ඔය කෙන ආකාරයෙන් ඔය කෙන විදිහට සී ආර් ස්කෑන් කරනවා මේ ස්කෑන් කරනවා කියන එක තීරණය ගන්න නතර වුණාට පස්සේ. මොකද කියන්නේ? ඈ? එයා නිකන් බෑ බෑ බෑ වගේ නේ. ඒකෙන් කරන්නේ හරියන්නේ නෑ වගේ නේ. ඈ? ඔපිඩික මෙහෙත් දීලා අරින්න. ඔපිඩික මෙහෙත් දීලා අරින්න තමයි මම දන්නේ. ඔව් නේද? ඈ? ඔය මෙහෙත් දීලා නතර කරලා මෙහෙත් ගන්න නතර වෙලා මෙහෙත් ගන්න කැමති නෑනේ මේ කවුද මම මොනා කරද ඒකට. ඒ කියන්නේ ලෙඩේ හොඳ කරගන්න ඕන නැහැ ඉක්මනට. ඔය අපිට කැමති දෙයට අපි හැමිට බෙහෙත් ටික බීලා ඔය එන්නම් කියලා කියනවා. බුදුහාමුදුරුවෝ පහළ වෙච්ච වෙලාවේ බලනවා ලෝකේ කාටද මම මේ දැනගත්ත දේ මුලින්ම කියන්න සුදුසු. එහෙම බලලා බුදුහාමුදුරුවන්ට සැකයක් ආවා කියලා කියනවා මේ ලෝකේ ඉන්න අයට බණ කියලා මං වෙහෙසෙනවා විතරයි වැඩක් වෙන්නේ නැති වෙයිද කියලා. මෙයාට බණ කියලා වැඩක් නැහැ කියලා හිතනවා. කාටද හිතුණේ? බුදුආරේ. ඉතින් අපිට කොහොම හිතේද? ඈ ඔය තේම දාන්න අපිත් ඒක තමයි මේකේ කියන්නේ. නැත්නම් නැත්නම් නෝකිය නිකන් නෙමෙයි. නේ? ඇයි මේ මිතුරාගෙන් නැතර පුළුවන්? හ්ම්? ධර්මය ධර්මය ගැඹුරු දහමක් බවත් ඇත්ත. හැබැයි මොකක් හින්දාද බුදුහාර කියන්නේ තේරෙන්නේ නැහැ කියලා. මේ සත්‍ය ධර්මය තේරුම් කර ගැනීමට සුදුසු බලය නැහැ. මේක තේරුම් කරගන්න නම් ඒක තේරෙන බව කියලා එකක්. තේරෙන්න සුදුසු தත්ත්වය කියලා එකක් තියෙනවා. ඒ සුදුසු தත්ත්වේ නැහැ. කොච්චර බණ ඇහුවත් ඔයාලා ඒ බණ අහන වෙලාවට සුදුසු තත්ත්වයේ ඉඳලා නැහැ. ඒ සුදුසු තත්ත්වයේ හිටියා නම් බණ අහපු වෙලාවෙම ඔයාලට වැඩේ නිමා වෙන්න තිබ්බා. මොකද සුදුසු තත්ත්වය කියන්නේ? සුදුසු තත්ත්වය තමයි තමන්ගේ සිහිය නීවරණ වලින් වැහිලා තියෙන කියලා බුදුහාම කියනවා. නීවරණ වලින් වැහිලා තියෙන කෙනාට කොච්චර නිවන ගැන බණ කිව්වත් දැන් නිවන් දකින්නවා කියන්නේ ජීවිතය නතර කර ගැනීම ජීවත් වීමේ ආසාව නතර කර ගැනීම කියලා කොච්චර කිව්වත් කිව්වත් ආයෙම අදින්නේ නෑ නෑ මං ගෙදර යන්නම් ජීවත් වෙන්න අර ඉන්නම් මෙහෙ ඉන්නම් ඒ කියන්නේ ඇයි අරක තේරෙන්නේ නෑ තේරෙන බලේ නෑ නිවන් දකින්න නෙවෙයි ඕනේ නිවන වැහිච්ච බවක් තමයි තියෙන්නේ නිවන අහුරාගත්ත නිවනින් වෙන් වෙච්ච බවක් විතරයි ආයලාව තියෙන්නේ නිවන් දකින්න බවක් නෑ නීවරණවලට යට වෙලා ඉන්නේ නීවරණ වලින් වැහිලා තියන්නේ ඒ හින්දා ඇත්ත තේරෙන්නේ නැහැ. ඇත්ත තේරෙන්න ඕන නම් මොකද කරන්න ඕන? නීවරණයන්ගෙන් වෙන් වෙන්න ඕන. නමුත් නීවරණ වලින් වෙන් වෙන එකපාරම කරන්න බෑ වෙන් වෙන එක. ඒ හින්දා తాවකාලිකව නීවරණ වලින් වෙන් වෙලා ඊට පස්සේ නීවරණ එන්නේ නැති වෙන්න මේ භාවිතාවන් වල යෙදෙන්න වෙනවා. ආන් එතකොට එයාට මේ සත්‍ය අවබෝධ වෙනවා. එහෙනම් බුදුහාමුදුරුවෝ ඔබ දකිනවා මේ ලෝකේ ඉන්න අය නීවරණ වලින් යටපත් වෙලා නීවරණ වලට අහු වෙලා ඒ තුලයි වාසය කරන්නේ හින්දා මගේ ධර්මය නීවරණ වලට ගෝචර වෙන එකක් නෙවෙයි. නීවරණ නැති කෙනා නීවරණ වලින් වෙන් වෙච්ච නීවරණ යටපත් වෙච්ච අයට තමයි මේ සත්‍ය අවබෝධ වෙන්නේ. ඒ හින්දා කොච්චර බණ ඇහුවත් ඔය අය බණ ඇහුවේ ආපහු ගෙදර යන්න බලාගෙන ඒ හින්දා ඔයාලට කවදාවත් බණ තේරෙන්නේ නැහැ. ඕම් බලන්න. හරිද? ඒ විදිහට මොකද කරන්නේ? බණ තේරෙන්න ඕන. හ්ම්. ඔය නීවරණ ඉවත් කර ගන්න ඕන. නීවරණ ඉවත් කිරීමේ කාර්යය තමයි නිවන් දැකීම කියන්නේ ඇත්තටම. ඉතින් නිවන් දකින්න වැඩ එකපාරට වෙන්නේ නැහැ. එහෙනම් නීවරණ ටික මොකද කරන්නේ ඉස්සල්ලා? බලවත්ව තියෙන නීවරණ වල බලය අඩු කරන්න ඕනේ. ආනිකට කියනවා නීවරණ යටපත් කර ගැනීම. ඒකට කියනවා සමතයටපත් කිරීම. සමත භාවනාව කියලා එකක් ධර්මයේ තුල කියනවා. ඊට පස්සේ මේ නීවරණ සමතයටපත් වුණාගෙන් පස්සේ නීවරණ බලය ටිකක් දුර්වලයි. දුර්වල වෙච්ච අවස්ථාවේ නීවරණ එන්නේ නැති වෙන්න ඒවට පහර දීලා නැති කරන්නේ. ආන් එකට කියනවා විදර්ශනාව කියලා. එතකොට ඔන්න ඔය වැඩ දෙකම කරන්න වෙනවා. තේරෙනවද? ඒ හින්දා විදර්ශනා වැඩේ එකපාරට කරන්න බෑ. ඒක කරන්න ගියොත් ඒක අතහැරලා දාලා යනවා යන්න. ඇයි? Tamanට නීවරණ වැඩි හින්දා අර වැඩේ කරගෙන යන්න බෑ. ඒ හින්දා පළවෙනියට බුදුආහාර දක්වන්න මොකක් කරන්නද? නීවරණ යටපත් කරගෙන මේ සිහිය නිවැරදි කරගන්න ආන්ගේ අවස්ථාව තමයි සමා සමාධිය කියන බලය ලබන්න කියලා කිව්වේ. ඒක තමයි ආර්ය මාර්ගයේ යන්න වෙනවා කියලා කිව්වේ මේ වැඩේ කරන්නේ. සමාධිත්‍යයක් ඇති කරගත්තා. නමුත් දැන් සමාධිත්‍යය තුළ ඉස්සරහට යන්න බෑ. සම්මා සංකල්ප වූ නෙක්කම්ම හදාගෙන සම්මා වාචා කම්මන්ත ආජීවයන් ගොඩනගාගෙන යන්න බෑ. ඇයි ඒ? තමාගාව සම්මා සතිය නැහැ. නීවරණ වලින් නිදහස් වෙච්ච නීවරණ නැති සිහිය කියන එක තමයි ගාව පිළිටලා නෑ. ඒක දැන් වීරියක් කරන්න ඕනි සම්මා වායාමයක්. වීරියක් කරන්න ඕනි නීවරණ ඉවත් කරගන්න. ඒතරාන්නේ ඉවත් කරගන්න පුළුවන් තත්වයෙන් සිහිය ගොඩනගාගෙන ඒ අනුව සිහිය පැවතුනොත් ආන්න එකට කියනවා සමා සමාධිය. පැහැදිලිද? හ්ම්. එහෙනම් ඕම් ඔය කාර්යය දැන් කරන්න තියෙනවා. ඒකට කළ යුතු දෙයක් තමයි නීවරණ නැති අරමුණක් තුළ සිහිය පවත්වා ගැනීම. ඒකට අරමුණු ගොඩාක් බුදුහාමුදුරු දක්වලා තියෙනවා. ඉතින් ආන් මේක කර්මස්ථානයක් තමයි කියලා දෙනවා සතිපට්ඨානෙ මුලික කරගෙන මේ මාර්ගය යන නිසා. හොඳයි. ඒ කාර්යය කරන්න පෙර ආතුව කෙටි වේගයක් දෙන තමන් දැන් දිගට නිදගෙන ඉඳලා පාස්තාවක තියෙන භාවනා කරන්න ගිය තමන්ට විනාඩි 10ක විතර වේගයක් දෙනවා ගිලන් පස්ස අරස් කරලා දෙනවා ඒ වාරයෙන් තමන් විනාඩි 10කින් ආපහු වෙන්නේ නෑ විනාඩි 10 කියන්නේ මොලේ විනාඩි 10 කියන්නේ